හොඳයි. මෙන්න මේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන එක අර චතුරාර්ය සත්‍යයත් එක්ක ගලපලා පෙන්වන්න එක හේතුවක් හන්දා සමහර කට්ටිය දන්නේ නැහැ මේ ආස්වාදය ආදීනව නිස්සරණය කියන්නේ චතුරාර්ය සත්‍යයි කියලා. ආස්වාදය ආදී දැන් අපි තුමු බුදුපියාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්පර්ශ ආයතන හයේ ආස්වාදය ආදීනව නිස්සරණය තතුසේ දනේද ඒක නා සෝතාපන්නයි. තව තැනක කියනවා යමෙක් චතුරාර්ය සත්‍ය අවබෝධද ඔහු සෝතාපන්නයි. දැන් ඒතර මේ දෙක එකක් වෙන්න බෑ. ඔය දෙක දෙකක් වෙන්න බෑනේ නේ. යමෙක් දුක දනියද දුක්ඛ සමුදය දනියද දුක්ඛ නිරෝධය දනියද දුක්ඛ නිරෝධ මාර්ගය දනියද අයං උච්ච සම්මාදිට්ඨිය දේසෝතාපට්ටි ඥානයයි. මේ පැත්තෙන් කියනවා ස්පර්ශ ආයතන හයේ ආස්වාදය ආදීනෝ නිස්සරණේ තතුසේ දනියද නියතෝ සම්බෝධි නිර්වාණය මත පිහිටා සිටි සෝතාපට්ටි ඥානය පහළ වූසේ. ඒක කියන්නේ එකම කාරණයක් දෙවිධයකට කියන්නේ. එකම කාරණයක් දෙවිධයකට කියන්නේ. කාරණා දෙකක් නෙමෙයි. ඒතර මෙන්න මේකේ අපි දැනගන්න ඕනේ චූටි කොටසක් තියෙනවා. අර ආස්වාදය කියන එක තමයි පෙන්න්නේ මේ මේ දුක්ඛ සමුදය කියන එක තමයි පෙන්න්නේ ආස්වාද වැඩපිළිවෙල. ඒතර පෙන්නවා රූපම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං අස්සාදෝ කියන වැඩපිළිවෙල තමයි දුක්ඛ සමුදය. ඒක සමුදය අරිය සත්‍යං කිව්වේ. ඊළඟට කිව්වා ඒකත් එක්ක ගොඩනඟ වැඩි පිළත් එක්ක අනිච්චතෝ දුක්ඛතෝ විපරිණාම ධම්ම අයං ආදීනෝ. දැන් මෙන්න මෙතන අනිච්චයි දුක්ඛයි විපරිණාම ධම්මයි කියන්නේ ප්‍රඥාව එහෙම නෙමෙයි. වරද්ද ගන්න එපා මෙතන තමයි පටලව ගන්න ඕනේ නැති පටලෙන්න පුළුවන් තැන ලියා ගන්නත් ඕන තැනක්. අර ආස්වාදයේ ආස්වාදයෙන් අපිට ලැබෙන ප්‍රතිඵලය තමයි ආදීනවේ. මොකක්ද ආදීනවේ? අනිච්චයි දුක්ඛයි විපරිණාමයි. ඒ කියන්නේ මොකද්ද? අපේ හිත අනිච්චතාවයකටපත් වෙනවා. හැබැයි අපේ ඉච්ඡතාවය තිබ්බේ සුඛකට. හැබැයි අපේ අපේ ඉච්ඡතාවය ඉෂ්ට නොවි අන්පරිදි යමක් සිද්ධ වෙලා. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙච්ච ඉච්ඡතාවය ඉෂ්ට වෙලා නෑ. ඒ හින්දා දුකක් වෙලා. අන්නේ හින්දා හැබැයි අපේ හිතට දැන් මොකද වෙලා තියෙන්නේ? විපරීතයකටපත් වෙලා. අසහනයකටපත් වෙලා. මේක නිතරම බුද්ධ ශාසනය කතා කරන්නේ මේ සතර මහා භූතවල වෙනස් වීමක් ගැන නෙමෙයි. මේ හිත අසහනයකට පීඩාවකටපත් වෙන කාරණා. ඒතර අනිත්‍යතාවයකටපත් වෙලා දුක්ඛතාවයකටපත් වෙලා විපරීත ධර්මතාවයකටපත් වුණාට පස්සේ ඉන්නේ දුකක. ඒක ඒක දුක්ඛාර සත්‍යම් කියලා කියන්නේ. දුක කියන්නේ එතකොට. හැබැයි ඒ අනිච්ච දේ අනිච්ච ලෙස දැනගත්තහන්ලාද අපිට දුකටපත් වෙන්න උනේ අනිච්ච ලෝකයක දෙයක් එක්ක ඉච්ඡතාවය පවත්වන්න ගන්න. ආ ඒ හින්දා කිව්වේ කොහොමද ඉච්ඡාය පවත්න්නේ රූපයක් එක්ක පටිච්ච වෙනවා. රූපම් පටිච්චං. ඉච්ඡ කියන්නේ කැමැත්ත. පටි කියන්නේ බැඳෙන. පටි කියන්නේ නිතරම බැඳෙනවා. එතකොට අන්නේ ඒ බැඳෙන වැඩ පිළිවෙලකට යන්න නම් අපි රූපයකට අපි නිකන් තිබ්බ පළියට බැඳෙන්න බෑ. ඕනම දෙයකට බැඳෙන්න කැමැත්තක් ඕන. කැමැත්තක් නැතුව කොහොමද කරන්නේ? නැත්තම් අර අතන ප්‍රශ්න එනවා ඉබේ එනවා කියන්නේ. එතන මේ දුක කියන එක ගොඩ නැගෙන්නේ ઈચ્છාව මතම හින්දා කියන්නේ ඒකයි. ඒක හරි ઈચ્છා බන්ධති ලෝකේ කියලාත් කියනවා. පුරන්න පටිච්ච වෙලා මොකද උනේ දුකක් උදා දැන් ඊට පස්සේ ඔන්නෝක ඔය විදියට යන බව දැනගත්තට පස්සේ එහෙනම් අපි ධර්මයෙන් අවබෝධ කරගන්නවා එහෙනම් ඇහෙන් රූප කනෙන් ශබ්ද වෙන්න මේ වැඩපිළිවෙලක් කරලා අපි ආස්වාදයක් උදා ගන්න ගිය සියලු වැඩපිළිවෙල දැන් අපි තව දුරටත් ගියාට පස්සේ තේරුම් ගන්නවා එහෙනම් මේ කවදාකවත් ඉච්ඡතාවයේ සිද්ධ වෙන්නේ නැහැ අනිච්චමයි අන්නේ අනිච්චමයි කියලා තේරුම් ගන්නේ දුකටපත් වෙලාද දුකටපත් වෙන්නේ මෙහෙමයි කියලා තේරුම් ගත් එකද ඒක ප්‍රඥාව හොඳයි හැබැයි අනිච්චයි දුක්ඛයි විපරිණාම ධර්මයකටපත් වෙනවා කියන්නේ දුකටපත් වෙන්නේ නේද ඒ කියන්නේ අර ආස්වාදයේ රිසල්ට් එක නේද දැන් ඔන්න ඔයගොල්ලන්ට මම මතක් කරලා දෙනවා පළවෙනි දවසේ ප්‍රශ්නයක් ඔයගොල්ලන්ට මතක නැහැ පළවෙනි දවසේ ඉඳන්ම ආපුවයි මං ඇහුව ප්‍රශ්නයක් පැණි රස කන්න මේ දියවැඩියාවට කැමතිද කියලා. ඔයගොල්ලෝ කෝ කැමති නෑ කියලා. ඊට පස්සේ මං ඇහුවා පැණි රස කන්න කැමතිද කියලා. ඔව් කිව්වා. ඊළඟට මම ප්‍රශ්නයක් ඇහුවා දුකට කැමතිද කියලා. ඔයගොල්ලෝ සියලු දෙනාම නෑ කිව්වා. නේ? මං ඇහුවා දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමතිද කියලා. මට හතර පාරක් කියන්න වුණා පෙන්වන්න හැමෝම කිව්වේ නැහැ කියලා. එහෙනම් දුකටපත් වෙන වැඩපිළිවෙල තමයි ආස්වාදේ. දැන් කියන්නකෝ ආස්වාදයට කැමතිද නැද්ද කියලා? ඈ? මොන දැන් තේරෙන්නේ එදා සමහරට තේරුන්නේ නැහැ මං කියපු එක. ආස්වාදයට කැමතිද නැද්ද? කැමති. ඒ කියන්නේ දුක සමුදයට කැමති. ඇයි? රූපම් පටිච්චං uppajjati සුඛං දෝමනස්සං. දුකන් දෝමනස් එහෙම නෙමෙයි. ඕක දුකන් දෝමනස් වුණා නම් අර මෙලෝ එකේ බැඳෙන්නේ නැහැ. හැබැයි සුඛයක් සෝමනස්සයක් ගෙනල්ලා දෙනවා. අපි බලන්න ඕනේ කොහොමද ගෙනත් දෙන්නේ කියන එක. ගෙනල්ලා දෙනවා. එහෙනම් ඒකට අපි කැමතියි. ඒ කියන්නේ දුකටපත් වෙන වැඩපිළිවෙලට කැමතියි. ඉතින් ඒ වැඩපිළිවෙලට කැමති වෙන තාක්කල් හිත අනිත්‍යතාවයකටපත් වෙලා දුක්ඛතාවයකටපත් වෙලා විපරීතයකට යනවාමයි. ඒක නතර කරන්න බෑ. හැබැයි අපි ඒ අර පටිච්ච වෙලා ඉච්ඡාවෙන් බැඳිලා ගොඩනගන්න යන වැඩපිළිවෙල නෑ මේක අනිච්චමයි දුක්ඛමයි අනත්තමයි කියලා තේරුම් ගත්තොත් එතකොට අපි අරකට බැඳෙනවද බැඳෙන්නේ නැද්ද බැඳෙන්නේ නැහැ මේකට එක කියමනක් තියෙනවා මොකක්ද දන්නවද ආ මොකද්ද අඩුව තියෙනවා නම් අත පුච්ච ගන්න එපා කියනෝනේ. ඈ? වැඩි තියෙන්නේ මොකක්ද? අඬුව භාවිතා කරන්නේ නැහැ. ඉතින් මොකෝ වෙන්නේ? පිච්චේ. කොහොමද පිච්චෙන්නේ? රාගයෙන් පිච්චෙනවා. දේශයෙන් පිච්චෙනවා. මෝහයෙන් පිච්චෙනවා. එදා රූප උපාදානීය ධර්ම චන්දරාගයෙන් බැඳෙනවා කියන්නේ මොකද්ද කරන්නේ? අඬුවෙන් නැතුව අල්ලන්න යනවා. දැන් අඬුව හම්බ වෙන අනිත්‍ය දුක්ඛ අනාත්තයි. රූප ඝට්ටණය වෙනවා. පිච්චෙන්නේ. අඬුව මොකක්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ත. අඬුව තියනවා නම් අත පුච්ච ගන්න එපා ඒක. දැන් අඬුව සාක්කුවේ දාගෙන හිටියොත්. ඔව් අඬුව ඕන තැනදී පාවිච්චි කරන්න. අඬුව අඬුව හම්බෙන්න ඕන තැනදී පාවිච්චි කරන්න. නේද? අසංකේය කල්පලක්ෂ ගාන පෙරම්පුල්ල පෙරම්පුල්ල පෙරම්පුල්ල පෙරම්පුල්ලා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ නම මේ ලෝකේ පහළ වෙන්නේ ඔය අඬුව දෙන්න තමයි. පුච්ච ගන්න නැතු ඇයි බුදු කෙනෙක් මේ ලෝකේ පහළ වෙන්නේ රූප ඝට්ටන වෙන එක නතර කරන්නේ නෙමෙයි පුච්ච ගන්න එක නතර කරන්නේ. සද්ද ඝට්ටන වෙන එක නතර කරන්නේ නෙමෙයි පුච්ච ගන්න එක නතර කරන්නේ. අන්නේ පුච්ච ගන්න එක නතර කරගන්න අඬුව ඕනේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? පිච්චෙනවම තමයි. අනෙක් කතන්දර ඔක්කොම දැනගනි. නමුත් පිච්චෙනවා වැඩි. එහෙනම් අර ඒතර අපි අනිත්‍යතාවයකට දුක්ඛතාවයකටපත් වෙනවා කියන්නේ ආදීනෝ බොහෝයි කිව්වේ ඒකයි. මතකද අතන කිව්වා? මස් නැති කට්ටක මස් හොයනවා. ඒ හොයන වැඩ පිළිවිල තමයි අස්සාදේ. හම්බෙන්නේ මොකද්ද? ඌම වෙහෙසකටපත් වෙලා මහා අසහනයකට ඒක තමයි ආදීනෝ බොහෝයි කිව්වේ. එර අපිට දැන් වෙලා තින්නේ මොකද්ද? අර බල්ලට වෙච්ච දෙයම නේද? හයි ඇහැ පිනව ගන්න කියලා රූපයක් අස්සේ දුවනවා. හැබැයි රූපේ මස් නැහැ. මස් නැති වුණාට මස් තියනවා කියලා හිතෙනවා. ඒකයි ප්‍රශ්නේ. මස් නැති වුණාට මස් තියනවා කියලා හිතෙනවා. ඒකින්ද ඒක මස් කන්න යන තාක්කල් මොකද වෙන්නේ අපිට? ආදීනෝ බොහෝ. නේද? අර එදත් මං කිව්වේ. අපි ජීවිතය කියන්නේ බුද්ධම කට්ටබ්බන් කන්නේ ජීවිතේ. ඉතින් කටුනේ නම් කන්නේ ඉතින් මස් නැතුව කටු කනකොට කට්ට තමයි ඉතින්. කියන්නේ නැද්ද? අපි කියන්නේ අපේ ජීවිතේ මොකක් හරි මාර කට්ටක් කෑවේ අදනවා. එකෙක්වත් කියන්නේ මස් කෑවා කියලා අයියේ. ඔව් මස් නැහැ. ඉතින් මස් නැත්තම් කොහොමද මස් කෑවා කියන්නේ? කට්ටම තමයි කාලා තියෙන්නේ. මස් නැහැ කියලා හිතනවා. හැබැයි මස් නැති වුණාට මස් තියෙනවා කියලා හිතාගෙන කට්ටම තමයි සූප්පු කරලා තියෙන්නේ. කට්ටමයි කාලා තියෙන්නේ. ඉතින් කට්ට කනකොට මස් නැති වෙනකොට මොකෝ වෙන්නේ? ආයි අසහනයටපත් වෙනවා. ඊළඟට මොකද කරන්නේ? ඒ කට්ටේ නැති වුණාට වෙන කට්ටක ඇතිනේ. නේද? ඒ කට්ටේ නැතුණාට වෙන කට්ටක. සමහරට අර කට්ට එකෙක් කාලා කාලා විසිකලා. කමන්නේ ආය අහුලගෙන අනෝ ඇයි මේකේ නැතුණාට ඒකේ තියෙනවනේ ඒකේ නැතුණාට අරකේ තියෙනවා නේද මෙහෙ නැත්තම් එහෙ තියෙනවා කොහේ හරි තියෙනවා හොයන එක මොකද්ද හොයන්නේ ආස්වාදේ ඒක තමයි හොයන්නේ හරි අපි ඇත්තටම දැන් බලමු හොයන එක හම්බ වෙනවද හම්බ වෙන්නේ නැත්තම් ඇයි හම්බ වෙන්නේ ඔව් නැත් හම්බ වෙන්නේ නැත්නම් හම්බ වෙන්නේ නැත්තේ ඇයි කියලා හොයාගන්න. විපාක ලෝකයේ මත උපදින අස්සාදය. වචන ටික හොඳට බලා ගන්න හොඳයි. විපාක ලෝකයේ මත උපදින අස්සාද. අස්සාදේ වෙනම හොයාගන්න වෙනවා. විපාක ලෝකේ වෙනම හොයාගන්න වෙනවා. නැත්තම් වැඩේ ඒ කියන්නේ උපාදානීය ධර්ම වෙනම හොයාගන්න වෙනවා. චන්දරාගය වෙනම හොයාගන්න. තවත් සරලවම කරලා කිව්වොත්. විපාක පටිච්ච සමුප්පාදේ. හරි. සාමාන්‍යයෙන් පටිච්ච සමුප්පාද වලින් ටිකක් අහන්න නොලැබෙනම පටිච්ච සමුප්පාදය හැබැයි දැනගන්න ඕනම පටිච්ච සමුප්පාදය. සාමාන්‍යයෙන් අහන්න නොලැබෙන එක හැබැයි දැනගන්න ඕනම එක. මෙන්න මේ පෙන්නන දෙන පටිච්චසමුප්පාදය තේරුම් ගන්නේ නැත්තම් කිසි දවසක උපාදානීය ධර්මයි උපාදානයි වෙන් කරගන්න බෑ. ඒකයි කිව්වේ පටිච්චසමුප්පාදය තේරුම් ගත්තේ නැත්තම් නූල් බෝලයක්ම කියලා කිව්වා. බුදු පියාණන් වහන්සේමනේ කියන්නේ. කියන්නේ ධර්ම භාණ්ඩාගාරිකට. හොඳේ. අය සෙල්ලම් උත්මේකට නෙමෙයි. නේ? අර කුරුළු කූඩුවක් වගේම කියලා කිව්වා අවුල් සාගතම කියලා කිව්වා. ජීවිතේම එතකොට ගන්න. ඉතින් මෙන්න මේ විපාක ලෝකේ ක්‍රියාත්මක වෙන්න තියෙන ඔන්න ඔච්චරයි මොනෝ කරන්නත්. මොකද්ද? ඇස රූප චක්කු විඥානය. ඒ කියන්නේ පේනවා. කන ශබ්ද සෝත විඥානය. ඇහෙනවා. නාසය ගන්ධ ගාන විඥානය දැනෙනවා. දිව රස ජීවා විඥානය දැනෙනවා. කය ස්පර්ශය කාය විඥානය දැනෙනවා. මන ධම්ම මනෝ විඥානය සිතෙනවා. පෙනෙනවා, ඇහෙනවා, දැනෙනවා, හිතෙනවා. මෙන්න මේකෙන් අයින් වෙන්න පුළුවන් කාටද? මේකෙන් අයින් වෙන්න පුළුවන් කාටද? ඈ? මේකෙන් අයින් වෙන්න පුළුවන් කවුරුම හරි කෙනෙක් ඉන්නවද? ඈ? කාටද? ආ ඉපදුන් නැත්තම් ඒක හරි. ඉපදිච්ච එක ගැන හරි. ඉපදුන් නැත්තම් පේන්නේ නැහැ. ඒක ඇත්ත. උත්තරේ හරි. ආය වැරදි නෑ. මං අහන්නේ ඉපදුනාට පස්සේ දැන් ඉපදිලා ඉවරනේ දැන්. ඉපදුණු ඉපදිච්ච එකෙක් තා එහෙම කියන්නම්කෝ මම. <laughs> එතකොට තව ටික ප්‍රශ්නේ. නෑ හොඳයි එහෙම කියපු එක. එතකොට ඊළඟ දවසේ මම ඒ විදිහම කියනවා. ඉපදිච්ච එකෙක්ට <laughs> මේ ඉපදිච්ච එකෙක්ට මේකෙන් අයින් වෙන්න පුළුවන්ද? බෑ. ඉතින් අපි දෙවියෝ කී බ්‍රහ්මයෝ ගැන පස්සේ කතා කරමු. මුලින් අපි ගැන කතා කරගෙන ඉමු. නැත්තම් මේ වැඩේ දෙවියෝයි බ්‍රහ්මයෝයි අරියතුන් වහන්සේලා ඔක්කොම මේකට දාගත්තොත් වැඩේ ටිකක් අමාරුයි. එළෙඩියක් අමාරුයි ඔක්කොම දාගත්තොත්. හැබැයි මේකට මේ දෙවිවරු බ්‍රහ්මියෝ කෙසේ වෙතත් තථාගතයන් වහන්සේ අරියතුන් වහන්සේලා නම් දාගන්න පුළුවන්. නේ ඇයි ඒ? බුදුහාමුදුරන්ට ඉන්න පෙන්නලා තිනවනේ. අර විශා හොඳම උදාහරණේ විශාකා මේ අම්ම කවුද මේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පෙන්නනවා මේ කවුද එනවා මේ අර ඉන්නේ කවුද අර මේ එයාගේ නම මොකද අර මේ ඕපපාතිකව බිහි වුණේ මේ අම්බපාලි. අම්බපාලි එනවා. ඉතින් මෙන්න මේ අම්බපාලි ආ වෙලාවේ බුදුහාමුදුරුවෝ අම්බපාලිට කියනවා අම්බපාලිට මේ මිටි ආසනයක් අරගෙන වාඩි වෙන්න කියනවා. මේ මේ තව එක දිට්ටියක්. ඒක දිට්ටියත් කතා කරනවා. සමහර අය කියනවා පුටු වල වාඩි වුණාම බණ තේරෙන්නේ නැහැලු. එහෙමත් ඉන්නවා එක එක දිට්ටි. බිම හිටියොත් විතරයිලු තේරෙන්නේ. ඒක දික්ටි තමයි ඔක්කොම. හැබැයි බුදු බුදුහාමුදුර අම්බපාලිට කියනවා. මේක නගර සෝබණියන්නේ ගමේ හිටපු. අම්බපාලිට බුදුහාමුදුරෝ කියනවා මිටි පුටුවක් අරගෙන වාඩි වෙන්න ලොකොටම ඉස්සෙල්ලා. පුටුවක් අරන් වාඩි වෙන්න කියලාම කියලා තියෙනවා. අපිට කියනවා සමහරලාට පුටුවේ හිටියොත් මේක තේරෙන්නේ නැහැ. සමහර තැලෙනව මොකක් හරි ප්‍රශ්නයක්ද දන්නේ නැහැ. මොලේ නෙමෙයි නිවන් දකින්න ප්‍රඥාවෙන්නේ. මොලේ තැලෙනවා වගේ නම් බෑ තමයි ඉතින් අමාරුයි. එහෙම ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැබැයි ප්‍රඥාව එහෙම තැලෙන එකක් නෙමෙයි ප්‍රඥාව පහළ වෙන එකක්. අන්න එතකොට ප්‍රශ්නයක් එන්න පුළුවන්. එහෙම නැත්තම් නම් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔකට මම උදාහරණ පෙන්නන්නේ අනිත් එක තමයි සම්තතියමති. සම්තතියමති අලිය පිටේ ඉන්නවා. බුදුහාමුදුරුව පල්ලෙහා ඉන්නවා. බුදුහාමුදුරුව බණපදේ කියනවා. සම්තතියමති අලිය පිටේ අරියත් වෙනවා. බුදු අන්තරියම තින්නේ අලිය පිටේ. බුදුහාමුදුරනේ බිම. බුදුහාමුදුර අලිය පිටට යන්නේ නැහැ නේ බණ කියන්නේ. බුදුහාමුදුරනේ පහල වඩිනවා. වඩිනකොට තමයි සම්තතියම එන්නේ. අර යුද්ධය ඉවර කළා. එනලා තමයි බණ ටික කියන්නේ. අලිය පිටේ නේ හරියත් වෙන්නේ. රජ ඇදුමත් ඇඳගෙන හරියත් වෙන්නේ. එමෙයාට දවස් හතක රජකම හම්බ වෙනවනේ. ඒකයි. ඉතින් ඔන්න ඔහම ඒවා තියෙනවා. ඒකයි මම කියන්නේ ඒවා අර මේ හරි මම කියන්න ගියේ අර අම්බපාලිය එනවා කියලා දකිනවනේ. ඒතර අම්බපාලිය කියලා කතා කරන්නේ පේන්න ඕනද නැද්ද? ආ පෙනිලා තියෙනවනේ. ඒ කියන්නේ පෙනිලා තියෙනවා. ආ ඉතින් ඕන තරම් තියෙනවනේ කියන්න. ඒතකොට දැන් කවුරු හරි අර කෙනෙක් ඇවිල්ලා මොකක් හරි අහනවා බුදුහාමුදුරන්ගෙන්. අහනකොට උත්තර දීලා තියෙනවද නැද්ද? දැන් උත්තර දෙන්න ඇහෙන්න ඕනද නැද්ද? දැන් ඇහෙන්න උත්තර දෙන්නේ කොහොමද? එහෙනම් ඇහිලක් තියෙනවා. නේ? එතකොට අපි හිතමු දැන් මේක අපි දැන් ප්‍රශ්නයක් එනවා. ඒක රස දැනෙන්නේ නැද්ද? දන්නේ නැහැ. එහෙම හිතෙන්න පුළුවන් දැන් ඉතින් මොකෝ දැන්. එහෙම හිතෙන්න පුළුවන් නේ කෙනෙක්ට. දැන් රස දැනෙන්නේ නැති වෙන්න නම් එකක් වෙන්න ඕනේ. එක්ක මොකද්ද? එක්ක දිවයින් වෙන්න ඕනේ. නැත්තම් ආහාරවල තියෙන රසය අයින් කරන්න ඕනේ. ඒක දෙකම කරන්න බෑ. එහෙනම් රසත් දැනෙනවා. කයට ගමුකෝ. කයට දැනෙනවද කියලා බලන්න. සකලික සූත්‍රයේ බුදු වුණාට පස්සේ දේවදත්ත ගල පෙරලා ඊට පස්සේනේ මෙන්න මේ වෙලාවේ කියනවා ඒ ගල්පතුර මාගේ පාදේ පහවි. ඒ කියන්නේ පාදේ ඇවිල්ලා වැදිලා. දුක් වූ අමහිරි වූ දුක් වේදනාවක් මට දැනිනි. එහෙනම් දැනිලාද නැද්ද දුක් වේදනාවක? ඒත් දැනලා තියෙනවා. කයට ස්පර්ශයක්. හරි. ඔන්න ওই ටික දැනෙන්න මේ විඥාන හය හට ගන්න ඕනද නැද්ද? විඥානය හටගන්නේ කොහොමද දැනෙන්නේ? එහෙනම් මේ විඥානයත් හටගන්නවා. එහෙනම් අතන පෙන්නුව මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඒවා ඔක්කොම උපාදානීය ධර්ම. එහෙනම් ඇස කන ඇස කන නාසය දිව ශරීර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම මේ විඥාන හය ගත්තාම මෙන්න මේ 18ම කියනවා විපාක ලෝකේ. මේකෙන් අයින් වෙන්න කාටවත් බෑ. මේකෙන් අයින් වෙන්න කාටවත් බෑ. හැබැයි අපි ඒ කියන්නේ බැරි වෙලාවක මේව නිරෝධ කරන්න කියොත් කවුරු හරි. මේව ප්‍රහීන කරන්න කියොත්. දැන් අපි පේන එක ප්‍රහීන කරන්න නම් මොකෝ කරන්න වෙන්නේ? එක්ක ඇහැ පොට්ට කරගන්න වෙනවා එක්ක රූප අයින් කරන්න වෙනවා. හරි ඒක කරයි කියමුකෝ. කොහොම හරි කළා. ඇහෙනේම අයින් කරගන්න නම් ඒක කන් දෙකේ මොකක් හරි ගහ ගන්න ඕනේ. ඒක සද්ද තියෙන තැනින් අයින් වෙන්න ඕනේ. ඒකත් හරි. කොහොම හරි ඒකත් කරගත්තයි කියමුකෝ. නාසයට ගඳ. ඒක මොකක් හරි පොරොප්ප කෑලි දෙකක් හරි ගහගෙන මොකක් හරි කරගෙන හරි ඒකත් හරි. ගඳ නැති පැත්ත පලා අර ඉස්සලා අර අපේ මේ මිස්කෝගේ ගඳ අහලක නැති පැත්තක ඉන්නවා. කොහේ හරි නේ මොකක් හරි රිටක් අරගෙන උඩට ගිහිල්ලා හරි ඉන්න බැරියයි. ගඳ එන්නෙම නැති තැනකට ගිහිල්ලා කොහේ හරි අර නෙළුම් කුළුණු උඩන වගේ. අර නෙළුම් කුළුණු උඩින් තර උඩ තින්නේ අර ඒරියල් එක වදින කෑල්ල. එයාට එන්නේ නැහැනේ මැනින් මාකට් එකේ ගඳ එන්නෙත් නැහැ. එහා පැත්තේ ෆිෂ් මාකට් එකේ ගඳ එන්නෙත් නැහැ. අවුලක් නැහැ ඉන්න පුළුවන් එතකොට. හරි. ඒකත් හරි කියමුකෝ. දිවට රස නොකාම හිටියයි කියමුකෝ. නේ. නොකාම ඉන්නවා. වතුර බිබී ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. වතුර ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒක බිබී ඉන්නවා. ශරීරයට තබදු. හරි ඒකත් මොකක් හරි වීදුරු පෙට්ටියකින් හරි වහගමුකෝ. එතකොට එක එක්කත් ඇවිල්ලා වදින්නේ නැහැ නේ ඇඟේ. ඒකත් හරි. පහම හරි. අවසානයක මන මේක වහන්නේ කොහොමද අර ඔක්කොම හරි මොකක් හරි උඩර වැටි ටිකක් දාගත හැකි නේ අර මිස් අර ඉස්සල් ඇහුවා වගේ නේ මිස් අර පාරෙන් යන්න පුළුවන් මේ පාරේ ගඳ නැතුව අර පාරෙන් යන්න පුළුවන් මොකක් හරි කරලා කොයින් කොයින් හරි මොන හරි අපි වංගු ටිකක් දාගත හැකි හැබැයි මේක ඉදිරියේ මන ධම්මේ ඉදිරියේ. අසරණද නැද්ද? කොහේ ගියත් එනවා. ඒකයි ප්‍රශ්නේ. වහන්න බෑ. වහන්න බෑ මේ. ඉතින් වහන්න බැරි නම් බැරි වෙලාවක්වත් මේ මන ධම්මේ හන්දා නිරන්තරයෙන් දුක આવොත් මේ මන ධම්මේ හරහා නිරන්තරයෙන්ම දුක આવොත් ඒ කියන්නේ සංකිටේන පංච උපාදානස්කන්ධා නිරන්තරයෙන් ගොඩ නැගුණොත් අපිට නිවන් දකින්න පුළුවන්ද? <coughs> ඈ? එහෙනම් කල් නිවනක් ගැන කතා කරලා වැඩක් නැහැ. නේද? දැන් අපි යනවනේ භාවනා කරන්න. මොනෙන් බේරෙන්නද යන්නේ? රූප ටිකෙන් බේරෙන්න යනවා. gedare නියුන් ටික මල කරදරේ. මුංගේ කාංකේන්ද්‍රියාව අහලා ඉවරයක් නැහැ. සද්දත් එපා මට. ඈ? මේ මං ගන්ධන කොහොම වැඩක් නැහැ. මුන් කන එහෙම මේවට මට උය උය කාලා ඕනේ මට එහෙ දෙන ඕන එකක් අරගෙන මං කාලා ඒ හරි ඉන්න මට මේවා එපා වෙලා තියෙන්නේ මම මේ ටික හරි කරදරයි මට මොනවද කරදර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ටික ওই ටික ඔක්කොම මල කරදරේ හන්ද ඔක්කොම ටිකෙන් අයින් වෙලා යනවා කොහෙටද භාවනා කරන්න ගියාම මොකෝ වෙන්නේ රූපත් නැහැ ශබ්දත් නැහැ ගන්ධත් නැහැ රසත් නැහැ ඔක්කොම නැහැ gedare උන්ටිුත් නැහැ මොකෙක්වත් නැහැ පේන්නත් නැහැ වැඩේ ඔක්කොම ටික එනවා ඔව් දැන් කොහෙටද යන්නේ? දැන් කොහෙටද යන්නේ? දැන් යන්න තැනක් නෑ. මේ හොඳට කල්පනා කරන්න භාවනා කරන්න ගියේ භාවනාවට Tamange හිත සුදුසුද කියලා දැනගෙනද? ඈ අඩුම ගානේ මේ උපාදානීය ධර්මයයි උපාදාන කරගන්න වැඩ පිළිලා දැනගෙනද ගියේ නෑ ඒ හින්දා තමයි බුදු පියාණන් වහන්සේ ආස්තුත පෘතජ්ජණයෙක්ට භාවනාවක් අනුමත කරන්නේ නැති ලෝකෝත්තර භාවනාවක් හොඳයි චිත්ත ලෝකෝත්තර භාවනාවක් ලෞකික භාවනාව උන්තරම් දිනනවා ඒක වෙනම කතාවක් විස්තර කරන්නේ නැත්තේ ඔන්න හේතුව. එහෙනම් මෙන්න මේකට කියනවා මොකද්ද? විපාක ලෝකේ. එතකොට මේ 18ම අයිති විපාක ලෝකෙට. අපි කිසි කෙනෙකුටවත් මේකෙන් අයින් වෙන්න බෑ. එහෙනම් මෙන්න මේ විපාක ලෝකය ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාදයක් තියෙනවා. ඒ කියන්නේ මේ විපාක ලෝකේ ක්‍රියාත්මක වෙන පටිච්ච සමුප්පාදයක් වෙනම තියෙනවා. කෙලස් හදන පටිච්ච සමුප්පාදයක් වෙනම තියෙනවා. මේ දෙක දෙක. මේ දෙක පටලව ගත්තොත් වැඩේ අමාරුයි. ඒ හින්දා දැන් කියන්නේ කෙලස් වලින් තොර විපාක පටිච්ච සමුප්පාදයක් ගැන කතා කරන්නේ. ඒකයි මම කිව්වේ මේක සාමාන්‍යයෙන් අහන්න ලැබෙනවා හරි අඩුයි. ඒ හින්දා නිදි කිරා වැටෙන්න නම් එපා. හරියටම අත පුච්ච ගන්නේ නැතුව අඬුව ගන්න විදිය කියන්නේ යන්නේ. එහෙනම් නිදි කිරා වැටලා අහන්නත් එපා. වැදගත්ම තැන හොඳට අහගන්න. මතක ඇති බුදු පියාණන් වහන්සේ කිව්වා පටිච්ච සමුප්පාදය කියන්නේ මහා සයුර වගේ ගැඹුරුයි ගැඹුර දකින්න දකින්නයි ගැඹුර දකින්නේ ගැඹුර දැක්කේ නැත්තම් නූල් බෝලයක්මයි කිව්වා සම්මා සම්බුදු පියාණන් වහන්සේ කියන්නේ අය සෙල්ලම් තනන් නෙමෙයි නේ සැහැල්ලුවට ගන්න පුළුවන් එකකුත් නෙමෙයි නිකන් ආවට ගියාවට ගන්න පුළුවන් එකකුත් නෙමෙයි එච්චරට කාරණේ ගැඹුරු නෑ කාරණය ප්‍රබලයි මනස සිහියෙන් අහගන්න හරි මම විස්තරය කරලා පෙන්නකොට බලා ගන්න මොකද එන්නේ. විභංග අප්‍රකරණය මේක අභිධර්ම පිටකයට අයිති විභංග අප්‍රකරණය පිටුව 303. ඔය සමහර කට්ටිය අභිධර්මයේ ප්‍රතික්ෂේප කරොත් මෙන්න මේ ප්‍රශ්නෙට මූණ දාන්න වෙනවා. මොකද මේක විස්තර කරන්නේ විභංග අප්‍රකරණය විතරමයි. කොහොමද? මයික් නැද්ද? විපාක. ඔව්. ඇයි ඇයි විපාක කියලා ගත්තේ කියලා නේ? ආ ඔන්න අන්න ඒ වගේ දැන් මේ මහත්තයා අහපු ප්‍රශ්නේ මොකද්ද? අර මම ඉස්සෙල්ලා ඒක දාන්නම්කෝ. මේකේ විපාක කියලා කතාවක් තිබ්බා. ඇයි ඒ විපාකයේ දැම්මේ කියලා අහනවා. ඒක විපාකයේ දැම්මේ විපාක හන්දම තමයි. දැන් ඒක තමයි පටිච්චසමුප්පාදය තුල දැන් පෙන්වන්නේ. මට ඕන වචනේ දානවා නෙමෙයි. පටිච්චසමුප්පාදයේ ඇතුළෙම ওই විපාක වචනේ කියනවා. හරි? දැන් වැඩේ තියෙන්නේ මෙන්න මෙහෙම මං ඇහුවොත් ওই විපාක කියනකොටම අපිට එන හැඟීම් මොකද්ද? නෑ නිකන් දැන් විපාක කියන්නේ අන්න හරි මොකද නරක හැඟීමක් ඔන්නක තමයි අපේ තියෙන අවුල අපි හිතනවා විපාක කියන්නේ මේ නරක දුක අනේ මගේ විපාකෙනේ ඔන්න හොඳයි ඒක අපේ කර්මෙනේ කොහොමද අපිට මේ විපාක කියන්නේ එහෙම එකක් නෙමෙයි විපාක කියන්නේ ඇත්තටම ගත්තොත් මේ මොහොතේ සිද්ධ වෙන ඇක් යථාර්ථයෙන්ම සිද්ධ වෙන දේ ඒකයි විපාක කියන්නේ ඇයි ඒ ඇහැ අපේ කලින් අත්භවයේ ඇහැ හදාගත් හන්දා ඇහැට රූපේ පේන එක විපාකයක්. කනක් හදාගත් හන්දා කනට සද්ද ඇහෙන එක විපාකයක්. දිවට රසක් දිවක් හදාගත් හන්දා දිවට රස දැනෙන එක විපාකයක්. නාසයක් හදාගත් හන්දා නාසයට ගන්ධ දැනෙන එක විපාකයක්. ඒක විපාකයට දැනෙන්නේ. විපාකය කියන්නේ මේ හැම වෙලාවෙම මේ නිකන් අසුබ පැත්තක මේ අසුබයක් වගේ කොයි වෙලාවෙත් නිකන් මේ මේ දුක් ගැනවිලි තියෙන එහෙම එකක් නෙමෙයි. මේ රූපයක් අපිට පේන විදිය. ඒක විපාකේ. ඇයි? දැන් අපි ඇහැක් හදාගත්තා හන්දා හදාගත්ත ඇහැට රූප පේන එක නතර කරන්න බෑ. ඒකට දෙන වචනේ විපාක. ඒකයි. පැහැදිලිද මත්නේ? ඔව්. නැතුව විපාක කිව්වම නැත්නම් අපිට එන්නේ මනේ මගේ විපාකනේ. ඉතින් ඇයි දුක් ගැනවිලිම හිතන විපාක කියලා. එහෙම එකක් නෙවෙයි විපාක කියන්නේ. හරි. අපි පටිච්චසමුපාද විභංගේ මොකද්ද? විපාක කියන්නේ ඔව් මේ නිසාන්නේ විපාක කිව්වහම සැප දුක දෙකම ගන්න පුළුවන්ද කියලා. ඇයි ඉතුරු එක? ඔව්. <laughs> තව එකක් තියෙන්නේ බෑ. දෙක සැප දුකේ තව එකක් තියෙනවා. බාගෙට බෑ. තුනමයි තියෙන්නේ. සැප දුක උපේක්ෂා තුනමයි තියෙන්නේ. ඇයි ඒ? මතකද කිව්වා? වේදනාව උපාදානීය ධර්මයකි. පටන් ගන්නකොටම කියවනේ උදේ උපාදානීය ධර්මය. වේදනා තුනක් තියෙන ප්‍රධාන වශයෙන් සැප දුක උපේක්ඛා කියන. තුනමයි තියෙන්නේ. එකක් විතරක් නෙමෙයි. හරි. හැබැයි අපි හොයාගන්න වෙනවා මොනවට සැපද මොනවට දුකද මොනකට උපේක්ඛාද? දැන් කලවම් මැල්ලුම් වගේ කිව්වොත් ඔක්කොම සැප දුක උපේක්ෂා කියලා. එහෙම බෑ. ඒක බලමු කොහොමද එන්නේ කියලා. මේක තියෙන්නේ විභංග ප්‍රකරණේ පළවෙනි පොත් කාණ්ඩයටයි 303 වෙනි පිටේ. මේ පටිච්චසමුප්පාද මේ විභංග ප්‍රකරණය ඇතුලේ තමයි මුළු පටිච්චසමුප්පාද විභංගයේ තමයි බුද්ධ ශාසනය විස්තර කරන සියලුම පටිච්චසමුප්පාද ටික තියෙන්නේ. ඒ කියන්නේ අකුසල මූල පටිච්චසමුප්පාද දැන් පෙන්නන විපාක පටිච්චසමුප්පාද ඊට අමතරව ලෞකික කුසල මූල පටිච්චසමුප්පාද අකුසල මූල ලෝකෝත්තර කුසල මූල පටිච්චසමුප්පාද මේ ඔක්කොම ටික තියෙනවා. ඒ කියන්නේ ලෝකෝත්තර කුසල මූලපටිච්චසමුප්පාද, ලෞකික කුසල මූලපටිච්චසමුප්පාද, විපාක පටිච්චසමුප්පාද, කෙලෙස් පටිච්චසමුප්පාද. හතරයි හතර කොටසයි තින්නේ ඉගෙන ගන්න. බය වෙන්න එපා මේ හතරම කරමු. හතරෙන් එකක් තමයි දැන් කරන්නේ. හතරෙන් ඕනම එක මුලින් කරනවා. විපාක. ඇයි විපාකයට අපි සියලු දෙනාටම මූණ දෙන්න වෙනවා. විපාකයට මූණ දෙන්න වෙනවා. එහෙනම් විපාකයට මූණ දෙන්න නම් විපාකය ගැන හරියටම දැනගන්න ඕන. ඒ විපාකය ගැන හරියට දැනගත්තේ නැත්නම් මොකද වෙන්නේ? ඒ සමගම අකුසල මූල පටිච්ච සමුප්පාදේ ක්‍රියාත්මක වෙන්න ගන්න. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇයි ඒ ටික ප්‍රහීන නැති නිසා. ඒ ටික ප්‍රහීන නැති නිසා. ඒ ටික ප්‍රහීන නම් ඒ ටික එන්නේ නැහැ. නැත්තම් ප්‍රහීන ඉස්මතු වෙනවා. විභංග ප්‍රකරණය එක. මේකට කියනවා ඔයාලට කියනවා විපාක පටිච්චසමුප්පාද වචන කියන අව්‍යාගත ධම්ම කියලා. අව්‍යාකෘත ධර්ම. හොඳේ අව්‍යාකත නෙමෙයි. අව්‍යාකෘත ධර්මය කවරේ දෙයක්. මේක නිකන් මෙන්න මේ වගේ එකක්. ඕකට ඉස්සලා කියලා දෙන්නම්කෝ. මේක හොයාගන්න ලේසි ක්‍රමයක් මම මුලින්. මේ කෝපය හැමෝටම පේනවලු. ඈ? පේනවනේ. YouTube එකකට පේන්නේ නැතුව ඇති යමේ කෝපේ පෙන්වන්නේ නැත්නම් ඒගොල්ලෝ දකින්නේ නැහැ මොකද කෝපයක් පෙන්වනවා කියලා නේද ඕගොල්ලන්ට විතරනේ පේන්නේ මේ කෝපය ඕගොල්ලන්ට පේනවා මේ කෝපේ පේනකොට පින්ද පවුද ඈ මේ කෝපේ පේනකොට පින්ද පවුද රූපයක් නේද ආ මේක පේනකොට ඒ රූපෙමයි වෙන රූපයක්. ඒ රූපෙමයි කියනවනම් මොක සංඥාවේ බලලාසයක්. ආ රූපයක්නේ. මං හැබැයි මේ රූපේ දකින්නකොට ඇහුවේ. එතකොට පින්ද පවුද? ඒත් නෑ. හරි. මේ රූපේ දකින්නකොට පින්ද පවුද? ඒත් නෑ. දැන් පෙන්නුවේ ෆෝන් එකක් පෙන්නුවා, බෝතලයක් පෙන්නුවා, කෝප්පයක් පෙන්නුවා. හරිනේ? තුනම පෙන්නුවා මොනවද? මං ඇහුවා පින්ද පවුද කියලා. ඔයගොල්ලෝ කිව්වා නෑ. හරි. ඕගලන්ට මාව පේනවා. පින්ද පවුද? ඕගලන්ට මාව පේනවා. පින්ද පවුද? පින්? ආ මන් දන්නේ නැහැ. හරි කමන්නේ. පින්ද පින්ද පවුස උත්තරේ දෙන්න හරියට. නෑ විපාකනේ මං අහන්නේ පින්ද පවුද? මගේ උත්තරේ එච්චරයි. පිනුත් නැහැ පවුත් නැහැ. පිනුත් නැහැ. මේක අරගෙන ඕන්නම් පවක් කරගන්න බැරිද? මේක අරගෙන පවක් කරගන්න බැරිද? ඕන්න මේක අරගෙන පිනකුත් කරගන්න පුළුවන්. මේ රූපේ තරම් ඕන්න මොකෝ කරන්නේ? ඒක ඕනනන්නේ කරන්නේ. ඈ? ඒක ඕනනන්නේ කරන්නේ. මේක පින් කරගන්න ඉච්ඡාවක් ඕනද නැද්ද? පව කරගන්න. ආන් රයිට්. බෑ පේනකොට ඒ පේන එක තුර නලබති තම්පි දුක්ඛක් නැහැ. මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. පේන එක තුර නලබති තම්පි දුක්ඛක් නැහැ. තියෙන්න බෑ. තියෙන්න බෑනේ. ඒකයි මම අහුවේ පින්ද පවුද කියලා. මුලින්ම තේරෙන විදියට. හරි. දැන් තව චුට්ටක් ඇහැට යන්කෝ. මේක පේන කෝප්පෙම තමයි. මේ පෙන්නපු කෝප්පෙමයි. මේ කෝප්පේ පේනකොට සැපද දුකද? මේ අර වගේම උත්තර දීගෙන යන්න. දැන් පින්පව් වලට පොඩ කැහට යනවා තව ටිකක්. මේක සැපද දුකද? සැපත් නැහැ. ආ දුකත් නැහැ. දැනට හරි. සැපත් නැහැ. දුකත් නැහැ. මේක මේක ෆෝන් එක. ආ ඒත් ඒ වගේ. සැපත් නැහැ දුක. හරි. මාව පේනවා. සැපද දුකද? කල්පනා කරන මේ අනිත් සාකච්ඡාව වගේ නෙමෙයි න්‍යාය ධර්ම නම් න්‍යාය ධර්මේ දාන්න ඕනේ. ආයි මට අර රූපේ මේ රූපේ කතා නැහැ. න්‍යාය ධර්මේ දාමු අපි. න්‍යාය ධර්මේ දැම්මා නම් දැම්මා. මං අහන්නේ මාව දැන් ඔයගොල්ලෝ මේවට කියාගෙන කියාගෙන යනවා ලස්සන ටට ටට ටටක් ගාලා. මං අහනවා අනිත් පැත්තට ඒක මාව දකින්න. දැන් පිම්පව් නැහැ කිව්වනේ. පිම්පව් නැහැ කිව්ව එක හරි. මං අහන දැන් මාව ඔයගොල්ලෝ දකින්නවා. මේ කැමරාවේ ඉන්න අය දකින්නවා ඕගොල්ලොත් දකින්නවා ඔක්කොම දකින්නවා මං අහන්නේ සැපද දුකද සැපත් නැහැ දුකකුත් නැහැ හරි එහෙම උත්තරයක් තියෙනවා තව අසැපක් පේන කට්ටියකුත් තියෙනවා තව දුක පේන කට්ටියක් ඉන්නවද කමන්නේ කියන්නේ දැන් එහෙම පේනවනම් බලන්න ඕනේ අයි කියලා කොහෙන්ද මොකද්ද මේ පණ නැති ඔව් මේකේ පණ නැහැ. ඔය බුදුහාමුදුර කතා කරලා තියෙන රූපද පණ නැති පණ තියෙන කියලාද? හරි. දැන් පණ තියෙනද පණ නැතිද කියලා ප්‍රශ්නේ බලන්න මම ක්‍රමයක් කියන්නද? ඔව් දැන් මාව අයින් කරන්නකෝ. හරි. පණ තියෙන එකක් ගමුකෝ. Tamange gederi ඉන්න ස්වාමි පුරුෂයා මෙතන ඉන්නවා. දකින්නකොට සැපද දුකද? තමාර කට්ටිය සැප වෙන්නවා තමාර කට්ටිය දුක වෙන්න පුළුවන්. මම කියන්නේ ඔක්කොටම සැපයි ඔක්කොටම දුකයි කියලා. ඒක වෙන වෙන්න පුළුවන්. හරි මම කියන්නේ යන්නේ ඒක නෙමෙයි. හරි. ඒ වගේම ඔබතුමිය පාවිච්චි කරන මේ බෝතලේ තියෙනවා. හරි ප්‍රියමනාප බෝතලයක් ඔබතුමිය ඔබතුමිය ඒ බෝතලේ දකින්නකොට මොකෝ වෙන්නේ? දැන් පණ තියෙන්න මොනද සැප දුක එන්නේ? දැන් ඒකයි මේ අහන්නේ. දැන් අර පණ තියෙන කතාවක් වුණානේ. මම අහන්නේ දැන් මම මාව විතරක් අරගත්තොත් ඔකට උතරෙන්නේ නැති හන්ද තමයි ගත්තේ තමන්ගේ ස්වාම්පූර්ෂය ගන්න. නැත්තම් බාර්යාව නැත්තම් දරුවා ගන්න. අනිදුනේ සැප වගේ. ඒතොර පාවිච්චි කරන බෝතලේ ඒකත් නිකන් දෙනි පණ තියෙන්නම ඕනේ නැහැ සැප දුක කතාවට එන්නේ. නේ? ආ හරි. දැන් ඔන්න ඔයගොල්ලෝ එක එක උත්තර දුන්නානේ දැන්. හරි දැන් මේ මෙතනක උත්තරයක් ආවා මේ මාව දකින්නකොට ඒත් දකින්නේ රූපයක්නේ. සැපත් නැහැ දුකත් නැහැ කියලාත් ආවා මේ තව උත්තරයක් ආවා සැප කියලා. දැන් මොකක් හරි එකම රූපයක් දෙගොල්ලකට දෙවිධයකට පේනවනම් මොකක් හරි එකම රූපයක් දෙගොල්ලන්ට දෙවිධයකට පේනවනම් මොකක් හරි අවුලක් තියෙනව නේද? එක විදිහකට පෙවුණා නම් අවුලක් නැහැ. මොකක් හරි. ඔව් මොකක් හරි එක විදිහකට පෙවුණාට කිසි අවුලක් නැහැ. නේ? හැබැයි දෙවිදිහකට පේනවනම් මොකක් හරි ප්‍රශ්නයක් නේද? හරි. ඒ හින්දා බලමු ඇත්තටම මේව පේන්නේ කොහොමද කියලා. නැත්තම් හරි ප්‍රශ්නනේ මේවා නේ. ඇයි? හිටපු ගමන් රූප දකින්නකොට සැප එනවා. හිටපු ගමන් දුක. හිටපු ගමන් උදේ සැප රැයට දුක. හිටපු රැයට සැප උදේට දුක. හවසට වෙන මොකක්වත් නැහැ. හිටපු ගමන් උදේට බෝධිසත්වවරු වගේ හවසට මල පෙරේතයෝ වගේ. ඒ එකම රූපේ දකින්නේ. එකම තමයි වෙන්නේ. නේද? එහෙම තමයි හැකියි. උදේට කතා කරනකොට මීපැණි වගේ හවසට කතා කරනකොට කම්මලේ යක්කු වගේ කෑ ගන්නවා. සද්ද. සද්දම තමයි හැබැයි. සද්දම තමයි. නැත්නම් මේ තෝරගත්තේ නැත්නම් හරි. අර නූල් බෝලයක් වෙනවම තමයි. ඒකයි මේ කියන්නේ. අර කුරුළු කැදල්ලක් වෙනවාමයි. එහෙනම් බලමු කොහොමද කියන්නේ කියලා. අව්‍යාකෘත ධර්ම කවරේ දෙයක් යම් කලෙක කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. මම කියනේ හොඳට අහලා මේක නොබැලුවත් කමන්නේ මෙතන වැදගත් වෙන්නේ මේ සෝත විඥානේ. හරිද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. මේ කාමාවචර කුසල ධර්ම කිව්වහම අපිට තියෙන්නේ අලෝභයයි, ආදේශයයි, අමෝහයයි. ඒ කියන්නේ අපිට යම්කිසි ඵලයක් විද්‍යාමාන වෙන්න හේතුවක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. එහෙනම් මේ රූපයක් අපිට පේනවා කියන්නේ ඵලයක්. ඒ රූපය අපිට පෙන්눔 කරන්න ඵලය විද්‍යාමාන වෙන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි මොකද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. එන ලෝභයෙන් ආදේශයෙන් රැස් කළ බැවින් මොකද කියන්නේ? උපේක්ඛා සහගත වූ රූපාලම්බන වූ අන්න මාත්‍ය උත්තරේ විපාක චක්කු විඥානයක් උපදී. මොන විඥානයක්ද? අර ඔබතුමා ඇහුවේ කොහෙන්ද අර විපාක කතාව ඇහුවේ ඉස්සලා නේද? ආන්න. මොකද විපාක චක්කු විඥානයක් උපදින. දැන් මේක ඇතුලේ මුළු කතාවම කියනවා. මොකද්ද? රූපයක් ඝට්ටණය වෙනවා. අපිට. ඇහැකට. ඇයි ඒ? ඝට්ටණය වෙන්න තියෙන හේතු දින විවිධාකාර. එක්ක ලෝභ දේශ මොහ එක්ක අලෝභ දේශ මොහ. දැන් මේක මේ පෙන්වන්නේ මොකක් මුල් කරගෙනද? අලෝභයක් ආදේශයක් අමෝහයක් මුල් කරගෙන. අන්නේ ඝට්ටණය වෙන තැනක අපිට යමක් දැන වෙන්න ඕනේ. එක්කෝ ඒක සැප දැනවීමක් එක්කෝ ඒක දුක් දැනවීමක් එක්කෝ උපේක්ඛා සහගත දැනවීමක් එහෙමනම් රූපයක් එක්ක මේ නිල් පාටින් කොටු කොල්ල තින්නේ මොකද්ද මොකද්ද වේදනාව උපේක්ඛා සහගත වේදනාවක් එනවා අන්නේ වේදනාව එන්න වේදනාව අඳුරගන්නේ මොකෙන්ද විපාක චක්කු විඥානේ දැන් මම අරක පෙන්වන්නේ නේද විපාක ලෝකය කියලා. ඇහැයි රූපයයි පෙනෙනවා චක්කු විඥාන. එහෙනම් පේනවා. චක්කු විඥානයක් උපද වේද? මෙන්න මේ මොහොතේ හටගත්ත පටිච්ච සමුප්පාදය කියන. ඒක තමයි මෙතන වැදගත්ම. බලන්න මොකද්ද කියන්නේ කියලා. ඔන්න ඔය රූපයක් අපිට පේන වෙලාවේ පේන්නේ මෙන්න මේව. ඒ සමයේ කොහොමද වෙන්නේ? සංකාර ප්‍රත්‍යයෙන් විඥාන වෙයි. විඥාන ප්‍රත්‍යයෙන් නාම වෙයි. නාම ප්‍රත්‍යයෙන් චට්ටායතන වෙයි චට්ටායතන පත්‍යයෙන් ස්පර්ශ වෙයි ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා වෙයි මෙන්න මෙතන මේ වේදනා මොකද්ද වේදනා මොකද්ද උපේක්ඛා සහගත වේදනා වේදනාවේ වේදනා ප්‍රත්‍යයෙන් භව වෙයි භව ප්‍රත්‍යයෙන් ජාති වෙයි ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ දුක් රාශියන්ගේ සමුදය වෙයි කියලා කියනවා බලන්න පටිච්චසමුප්පාදේ මොනවද තියෙන්නේ සංඛාරා පටන් ගන්නෙ මොකෙන්ද? සංකාරයෙන්. විඥාන, නාම, චට්ටායතන, පස්ස, වේදනා. මොකති? තණ්හා වේදනා දැන් අපි පාඩම් කරලා පුරුදු මේකේ ඒව නැහැ ඒක අහන්න දැන් බලාගන්න දැන් ඒකද පෙන්නලා තියෙන්නේ මොකක්ද තියෙන්නේ වේදනාව ළඟට මොකක්ද තියෙන්නේ ඈ භව වේදනාපච්චය භව. භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණ. හරි. තණ්හාව තියෙනවද? උපාදානෙ? ඒ දෙක එහෙනම් නැත්තම් ඒ දෙක හට ගන්න ඕන අවිද්‍යාව නැහැ. හට ගන්න අවිද්‍යාව නැහැ. එහෙනම් අවිද්‍යාව නැහැ, තෘෂ්ණාව නැහැ, උපාදානෙ නැහැ. එහෙමනම් මට කියන්න ඇහැට රූපයක් ඝට්ටණය වෙනවා කියන්නේ උපාදානීය ධර්මයක්ද උපාදානයක්ද? අන්න ප්‍රශ්නේ. අර සාකච්ඡා පටන් ගත්ත තැන අද පටන් ගන්නකොට මේක මොකක්ද ඒක? ඔන්න උපාදානීය ධර්මයක් වෙච්ච ඒ රූපේ අපිට හැට ඝට්ටණේ වෙන්නේ මොන වේදනාවක් යටතේද? උපේක්ඛා වේදනාවක්. හරි උපේක්ඛා වේදනා. ඒ මොකක් හන්දද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. හරි. අපි මේක ඊළඟ එකටත් යන්න. අව්‍යාකෘත ධර්මයේ කවර වේදයක් මොකද්ද කියන්නේ? අකුසල ධර්ම රැස් කළ බැවින්. මොනවද? අකුසල ධර්ම රැස් කළ බැවින්. ඒ කියන්නේ ලෝභය දේශයයි මෝහය රැස් කළ බැවින් රූපාලම්බන වූ උපේක්ඛා සහගත විපාක චක්කු විඥානයක් හටගන්නවා. ඒකෙත් යන්නේ කොහොමද? සංකාර, විඥාන, නාම, චට්ඨායතන, පස්ස වේදනා භව ජාති ජරා මරණ මේ වේදනාව කිව්වේ මොකද්ද උපේක්ඛා වේදනා දැන් මට කියන්න කාමාවචර කුසල ධර්ම රැස් කළත් කාමාවචර අකුසල ධර්ම රැස් කළත් ඇහැට රූප ඝට්ටණය වෙන තැන තියෙන අපිට දැනෙන වේදනාව මොකද්ද උපේක්ඛා පමණයි අපිට වේදනාව උපේක්ඛා පමණයි. දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න. උපේක්ඛා වේදනාවක් දිනේවා සැප ලෙස පෙනුනේ කොහොමද කියලා. ආ හරි. මෙතන අහනවා චට්ටායතන කියන්නේ මොකද්ද කියන්නේ? මේ චට්ටායතන කියන්නේ තව වචනයක් තියෙනවා සලායතන කියලා. එතන මේ සලායතන කියන වචනේ ක්‍රියාත්මක වෙන්නේ නිතරම අවිද්‍යාව මුල් කරගෙන. ඒ කියන්නේ අපි ඊළඟ වැඩපිළිවෙල කරනවා. ඒ හින්දා තමයි එතන නාම රූප ඉන්නේ. මම තවදුරටත් මේක ඉස්සර කරනවා. ඒ නාම රූප වලින් හදන්නේ නැතුව, ඒ කියන්නේ අවිද්‍යාව මුල් කරගන්නේ නැතුව රූපයක් හරියටම මනසින් අඳුර ගන්න ස්වභාවයට කියනවා චට්ටායතනෙ කියලා. සලායතන නෙමෙයි. සලායතන වෙච්ච ගම චට්ටායතනම තමයි. මේක තමයි මේක මේක අරියතුන් වහන්සේට පූර්ණයි. ඒ කියන්නේ මාත්‍රයක්වත් ගොඩ නැගෙන්නේ නැහැ. හැබැයි අපිටත් මේක ලැබෙනවා. ලැබිලා මොකද කරගන්නේ අපි? අන්න ස්පර්ශ ආයතන හය ගොඩ නගන්න යනවා. මොකක් උදෙසාද? ආස්වාදයක් උදේ. ඒකයි ස්පර්ශ ආයතන හය ආස්වාදය ආදී නිස්සන්නේ දකින්න කිව්වේ. චට්ට ආයතන නෑ. එහෙනම් මෙතන මේ රූපයක් ඝට්ටණය වෙන තැන අවිද්‍යාව තියෙනවද? නෑ. තණ්හාව නැහැ. උපාදානෙ නැහැ. දැන් කියන්න. අචේල කස්සප සූත්‍රයට මේක ගලපන්න ඕනේ දැන්. මොකද්ද කිව්වේ? බුදු පියාණන් වහන්සේ ඈ හන්ද දුක හටගන්නෙත් නැහැ. රූපය හන්ද දුක හටගන්නෙත් නැහැ. දෙන්න හන්ද හටගන්නෙත් නැහැ. ඉබේ හටගන්නෙත් නැහැ කිව්වා. හටගන්නවා නම් හටගන්නවා කිව්ව කොහොමද? අවිද්‍යාව පත්‍ය සංකාර. මේකේ අවිද්‍යාව තියෙනවද? තියෙනවද? එහෙනම් ඇහැට රූපේ ඝට්ටණය වුණා කියලා දුකද? ඈ දුකද? නෑ. එහෙනම් සියල්ලෙන් සියල්ල හිත නිරෝධ කරන එකක්ද බුද්ධ ශාසනය කරන්නේ? ඒකත් එක්ක බැඳෙන්න යන වැඩ පිළිලින් හිත නිරෝධ කරගන්න. අර මනෝ නිවාරණ සූත්‍රය කිව්වි මම උදේ. අර මෙන්න මෙතන ප්‍රශ්නයකුත් අහලා තින්නේ. මෙන්න මේක එක ප්‍රශ්නයක් ඇවිත් මේ අම්මා අවසානයේ අපි කරන කියන හැම දෙයකින්ම දුක ඇති කරනවද කියලා ඇහුවා. දැන් අපි කරන කියන හැම දෙයකින්ම දුක ඇති වෙන්නේ නැහැ. ඇහැට රූපයක් ඝට්ටණය වුණාට දුක හැදෙන්නේ දුකක් නැහැ. එහෙනම් කොහොමද අපිට මේ දුක එන්නේ? මේ උපේක්ඛා වේදනාවක් දෙන රූපයකින්. ඒ රූපයකින් දෙන්නේ උපේක්ඛා වේදනාවක්. වරද්ද ගන්න එපා. උපේක්ඛා වේදනාව රූපේ නෑ. රූපේ තියෙන සතර මහා භූත විතරයි. ඒක අපිට දැනෙන්නේ උපේක්ඛා සහගතව. හරි? ඒ කියන්නේ සැපත් නෑ දුකක් නෑ. සැප දුක කියලා දෙයක් ගන්න බෑ. ඇයි දාන්න බැරි කියලාත් මම තව ටිකෙන් විස්තර කරනවා. එහෙනම් සැපත් නැහැ දුකත් නැහැ. සැපත් නැත්තම් දුකක් නැත්තම් මොකක්වත් නැද්ද? නැහැ තියෙනවා මොකක්ද උපේක්ඛා. මොකක් හරි එකක් එන්න බෑ. ඇයි හිතක් හට ගන්නවනේ. එහෙනම් උපේක්ඛා වේදනාවක් තියෙනවා. හේතුව ඇයි දන්නවද මේ? මේ සැප දුක දාන්න බැරි. ඒක ඔන්න කියලා මයන්නම්. අපිට සුව වේදනාවක් දෙන්න නම් පස්සපච්චා වේදනා ස්පර්ශය මෘදු වෙන්න ඕනේ. අපිට වේදනාව දුක දෙන්න නම් ස්පර්ශය රළු වෙන්නේ. රළු ස්පර්ශයක් නම් දුක් වේදනාවක් මෘදු ස්පර්ශයක් නම් සුව වේදනාවක්. මට කියන්න ඇහැට රූපය ඝට්ටණය කරනකොට මේකට ඕගොල්ලන්ට ඇහත් එක්ක මෘදුරළු පණවන්න පුළුවන්ද? මේ රූපයක් ඇහැට ඝට්ටණය වෙන තැන මෘදුරළු පණවන්න පුළුවන්ද? පණවන්න බැරි හන්ද තමයි සැප දුක දාන්න බැරි. ඔව්. ඒක ඒ කොහොමද? නෑ නෑ නෑ. දැන් මේ අපි අපිට මේ පේන්නේ මොකද? ලෝභ දේශ මොහ වලින් කරපු වැඩත් අපිට එනවා. රූපත් එනවා. අලෝභ දේශ මොහ වලින් කරපු දේවල් වල මේ හදාගත්ත හේතුඵලනි ක්‍රියාත්මක වෙන්නේ. හේතු වලට ඵල ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි දැන් මෙහෙම අහන්නම් කොම. දැන් බුදු පියාණන් වහන්සේට බුදු වෙන්න කලින් අර දේවදත්ත එක එක අදත් ඒ නම් කරනව නේද? කියන්නේ බුදුහාමුදුර බුදු වෙන කලින් මං අහන්නේ. නේද? එතකොට අර යසෝදරා දේවිය උදව් උපකාර කරනව නේද? අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. ඒතකොට දේවදත්ත ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් එක එක වැඩ කරනව නේද? බුදු වුණාට පස්සේ බුදු පියාණන් අතර දෙන්නම් පේනවා. මොකක් වෙයිද? සැප දුකයිද උපේක්ඛාමලෝ. එතකොට දේවදත්ත රූපේ ගැටෙන්නේ වෙන්නේ කොහොමද? පෙර කරන ලද කාමාවචර අකුසල ධර්මයක හේතුවක් හැටියට තමයි. හැබැයි ඒත් උපේක්ඛා. යසෝදලා පෙර කරන ලද කුසල ධර්මයක් මූල කරගෙන. ඒත් උපේක්ඛා. නේද? ආ නෑ. අකුසල ධර්ම කියන්නේ අලෝභ ආදේශ මොහයි අර පැත්තට අලෝභ ආදේශ මොහයි ලෝභ දේශ මොහයි. හේතුවකට මේක දැන් පේන්න ඕන පරිසම්පාද ක්‍රියාව ලියන්නේ එහෙමනේ. නැතුව මේ පුද්ගලයෙක් එනවා ඇප් වෙනවා ඒ කතාවක් නෙමෙයි. ඒක ක්‍රියාත්මක වෙන අකුසල ධර්මයක් තමයි ආවට ඇත්තට ඒ ඇයි ඒ මේ රූපේ වර්ණ සංඥා ටික අපේ ඇහි ඇවිල්ලා වැදුනයි කියලා අපිට මෘදුලරු පණවන්න බෑ. මෘදුලරු පණවන්න බැරි හන්දා සැප දුක පණවන්න බෑ. ඇයි මේ වර්ණ සංඥා ටිකක් නැවිලා වදින්නේ? නේ? දැන් මෙහෙම එනවද අපිට? මට නිකන් රෝස පාට දකින්න නිකන් මෘදු වගේ. දැන් නිල් පාට දකින්න නිකන් රළු වගේ. එහෙම වෙනවා. ඈ? දැන් මේ දවස්වල මට නිකන් රතු පාට දකින්න නිකන් රළුයි වගේ. දැන් නිල් පාට දකින්න නිකන් මෘදුයි වගේ. කොළ පාට දකින්න ඊටත් වඩා රළුයි වගේ. එහෙම එන්නේ නැහැ ඒකට එහෙම වෙනවා. ඒක තමයි ප්‍රශ්නේ. <laughs> ඇත්තට එහෙම වෙන්නේ නැහැ. ඒකට එහෙම වෙනවා. එහෙම ඇත්තට යථාර්ථයෙන් එහෙම වෙන්නේ නැහැ. එහෙම කරගන්න. එතකොට හරි අමාරුයි අර පාට දකින්නකොට. කොඩියක් දකින්නකොට අමාරුයි. ඇඟලේ රත් වෙනවා. ඉස්සරහට උගලන්ට පෙන්වන්නම්. වර්ණ සංඥාවකට පුළුවන් අපිව සසර ගමන හදන්න මිනිස්සෙකුට නෙමෙයි. මේ වර්ණ සංඥා මාත්‍රයකට පුළුවන් සසර ගමනක් හදලා දෙන්න. කොඩිය පාටකට පුළුවන් අපිව සතර අපායට යවන්න. ආය වෙන මිනිස්සු ඕනේ නැහැ. මොනක් වෙන ආය පණ දින එක එකක් ඕන්නේ නැහැ. චූඩි සංකල්පය ගන්න තියෙන්නේ. මේ අරුගේ පාට, එමුගේ පාට. යකෝ අපේ පාට තියෙද්දි කොහොමද ඒ පාට දාන්නේ? ඔය එන්නේ ලස්සනට. ඉවරනේ ඉතින් ඔක්කොම කතා. හැබැයි රූපාලම්බන තමයි ඒ ඔක්කොම. මේ උපේක්ෂා සාගත නේ. මොකක් නැහැ ඔය. ඩමි වගේ. මෙලෝ දෙයක් නැහැ. ඒ මම කියන්නේ මොකක් නැහැ නෙමෙයි. අර බලාපොරොත්තු. හරි දැන් මෙන්න මේකයි වැඩි. හරි. ඒක උපේක්ඛා සහගත. නේද? එතකොට සමහර අය කියනවනේ අනේ මුන්ව පේන්නේ මගේ පවට. කියනවනේ ඈ මගේ පවට මේව පේන්නේ. ඒ කියන්නේ කාමාවචර අකුසල ධර්ම රැස් කළ බැවින්. කොහොමද පේන්නේ? උපේක්ඛා සහගත. අනේ මගේ පිනටනේ පේන්නේ. මොන විදිහටද පේන්නේ? උපේක්ඛා සහගත. පිනට පෙවුන පේනුම් එක ඇලෙනවා, පවට පෙවුන එක එක ගැටෙනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පිනටයි පවටයි දෙකටම පේන එකම විදිහට. පේන්නේ එකම විදිහට. ඊළඟට මොකද කරන්නේ? මේ කට්ටිය මගේ පිනට පේනවා කියලා ඇලෙනවා. මේ කට්ටිය මගේ පිනටයි පවටයි පෙරිච්ච විදිහ දන්නේ නැති හන්දා. එහෙනම් මිනිස්සු පින් කරනවා පව් කරනවා ඇත්ත. ඒක අලෝභ දේශා මොහ කරා නම් කාමාවචර කුසල්. ලෝභ දේශ මොහ කරාන අකුසල්. අකුසලෙන් තමයි ඒවා කරලා තියෙන්නේ. හැබැයි එහෙම කරයි කියලා මේ රූපයක් පේනවා අපි. දැන් මේ සසර ගමන හවදන්නේ ওই විදියට අපි. නේද? එතකොට මෙන්න මේකේ උපේක්ඛා සාර. දැන් බලන්න ඕනේ අපි දැන් මෙන්න මේ උපේක්ඛා එකකින් අපි මොකද්ද හොයන්නේ? අපි රූපයකට බැඳෙන්නේ මොනවද? මොකකටද? දැන් අපි යනකොට රූපයකට බැඳෙන්නේ මොකක් හොයන්නේද? සැප හොයන්නද දුක හොයන්නද උපේක්ඛා හොයන්නද? ඈ සැපයක් හොයන්න. මේ ලෝකේ රූපයකට බැඳිලා තිනවද සැප හොයන්නේ නැතුව දුක් හොයන්නේ? කවුරු හරි? ඈ කවුරු බැඳිලා නැහැ. දැන් එහෙමම බැඳිලා නම් ඉතින් ලොකු මවුලක්නේ. මම හොයලා හොයලා හොයලා හොයලා රූපයක් හොයාගත්තා. ඇත්ති පදන් දුක් විඳින්න. මං හිතන්නේ එහෙම කවුරු කේන්දර බලලා පොරොන්දම් බලලා යාළු වෙලා මාස ගාණක් ඉඳලා අවුරුද්දක් ආශ්‍රය කළා 10ක් ආශ්‍රය කරලා කොහොම හරි කමන්නේ හොයලා හොයලා හොයලා හොයලා රූපයක් හොයාගත්තේ මොකටද ඇහුවොත් සැප විඳින්න විතරයි. එහෙම එහෙම හොයලා හොයාගන්න නම් දුක් විඳින්න එහෙම. ඒක මහා වෙන නඩුවක් නේ නේද? එහෙම වෙන්නේ නැහැ. වෙන්නේ එහෙම දන්නේ නැහැ. හැබැයි මං යන හොයන්නේ මොකද්ද? සැප. හැබැයි අපිට ඇස් දෙකට හම්බෙන සියලු රූපවල තියෙන වේදනාව මොකක්ද? දැන් උපේක්ඛා එකකින් අපි හොයන්නේ මොකද්ද? සැප. සුව. උපේක්ඛා වේදනාව දුන්න එකකින් පෙරලි පෙරලි පොළවේ පස් කකා හොයනවා මොකද්ද? සැප. එහෙනම් උපේක්ඛා එකක ඉච්ඡතාවය මොකද්ද? කැමැත්ත. දැන් උපේක්ඛා කියලා දන්නේ නැහැ. දන්නේ රූපේ කියලා. රූපේ කැමැත්ත මොකද්ද? ඉච්ඡතාවය. සුව විඳින්න. ලැබෙන්න පුළුවන්ද? ලැබෙන්න හේතු නැද්ද? නලබති තම්පි දුක්ඛ. ඒ ඉච්ඡාවකින් ඉසු වෙන්නක් නොවේ නලබති තම්පි දුක්ඛ. ඇයි ලැබෙන්නේ නැත්තේ ඉච්ඡාව? සුව වේදනා කියන ඒවා රූපෙට උරුම නැහැ. උරුම නැති දෙයක් උරුම කරගන්න ගිහිල්ලා කර්මේ කරගහ ගන්නවා. උරුම නැහැ. හරියට නිකන් එකම උදාහරණයක් තියෙනවා. උදේ ඉඳන් රෑ වෙනකන් නහයෙන් අඬ අඬ කන්න ලව් කර කර පූජා වටි දියේ තිය පොල් ගගා මොනවා හරි කමන්නෑ කරලා උදේ ඉඳන් රෑ වෙනකන් නහයෙන් අඬනවා ඉබ්බෙක්ගෙන් මට පියාට්ටක් දියන් කියලා. මොකක්ද දියන් කියලාද? ඉබ්බෙක්ගෙන් පියාට්ටක් දියම් කියලා. හම්බෙයිද? ඈ? හම්බ වෙයිද? ඇයි හම්බෙන්නේ නැත්තේ? ඉබ්බ ළඟ හරි. ඉබ්බ ළඟ පියාටු නෑ. හරි. ළඟ පියාටු නෑ. ඒ වුණාට මේ ඉබ්බ ළඟ නැති වුණාට වෙන ඉබ්බෙක් ළඟ තියෙන්න ඕ පුළුවන්නේ නේද? එහෙම සංසාරේ කොච්චරනම් ඉබ්බ මාරු කරන්නේ නැද්ද? හැබැයි මාරු කරපු එක ඉබ්බෙක්ගෙන් හරි පියාටක් ලැබුණා නම් ආයි අපු පියාට හොයන්නෙත් නැහැ. එක ඉබ්බෙක්ගෙන් හරි හම්බුණා නම් ආයි හොයන්නෙත් නැහැ. ඇයි හම්බුණානේ හොයපුදේ? හැබැයි හොයපු හොයපු ඉබ්බ ළඟ පියාටු නැහැ. හැබැයි ප්‍රශ්නේ තිබ්බේ මුගේ ළඟ පියාටු නෑ කියලා මුට දෙස් දෙවල් තියලා තියලා වෙන ඉබ්බෙක් ළඟකට යනවා මට පියාට්ටක් දියන් කියලා. උගේ ළඟත් ඉන්නවා තැග් ගහි ගහි මොනෝ හරි ගලා උගේ ළඟ නැති වෙනකොට තව ඉබ්බෙක් ළඟට. ඉබ්බ මාරු කළා කළා කළා බැරිම තැන ගන්නවා අන්තිම දවසක් මේ අත්භවයේ බැරුන් නැත්තම් ලබන අත්භවයේ ඉබ්බෙක්ගෙන් පියාට්ටක් හොයා ගන්නවාමයි. කියලා අන්නේ ගොන් තීරණේ අරගෙන තමයි මේ ඇවිල්ලා ඉන්නේ. පියාට්ටක් හොයාගෙන. ඊළඟට ගන්නවා තවත් ගොන් තීරණයක් මෙහි ඉබ්බෝ ළඟ නැති වුණාට දිව්‍ය ලෝකේ ඉන්න ඉබ්බෝ ළඟ ඇති. එහෙ නැත්තම් බ්‍රහ්ම ලෝකේ ඇති. කොහේ හරි මේ තුන් ලෝකේ ඉබ්බෙක් ළඟ පියාට්ටක් ඇති. ඔන්න ඔය ඉච්ඡතාවය ඉෂ්ට වෙයිද අනිච්චයක්ම වෙයිද? හරි. දැන් තියෙනවා වැදගත් දෙයක්. ඉබ්බගෙන් පිහාටු ලැබෙන්නේ නැත්තේ ඉබ්බ කැඩිලා බිඳිලා වෙනසිලා මැරිලා යන හන්දද ඉබ්බට පියාට දෙන්න විදිහක් නැති හන්ද මෙතෙක් කල හිතුවේ මොකද්ද අපිට සැප විඳින්න බැරි ඉබ්බෝ මැරෙන හන්ද කැඩෙන හන්ද බිඳෙන හන්ද නැසෙන හන්ද කියලා නේද ඒක නේද අනිත්‍යයි අනිත්‍යයි කිය හිටියේ ඈ ප්‍රශ්නේ තියෙන්නේ ඉබ්බ මැරෙන හන්දද පියාටු හම්බෙන්නේ නැත්තේ ඉබ්බ ළඟ පියාටු නැති හන්දද ඔය ඉබ්බ සදාකල් ජීවත් වුණත් ඔය ඉබ්බ දවස් දෙකක් ජීවත් වුණත් ඔය ඉබ්බ මොහොතක් ජීවත් වුණත් ඔය ඉබ්බ අවුරුදු 10ක් ජීවත් වුණත් උගේ ළඟ පියාටු නැත්තම් ඇති වැඩක් නැහැ දැන් ඉතින් මොකද කරන්නේ පියාටු නැති බව දැනගෙන ඉබ්බව ඇසුරු කරන්නේ පියාටු නැති බව දැනගෙන. පියාටු නැති බව දැනගෙන ඇසුරු කරන එකයි පියාටු ලැබෙයි කියලා ඇසුරු කරන එකයි දෙකක්. නේ. ඒදි මූ කොයි වෙලාවෙ හරි පියාට්ටක් දෙන හින්දා මූ කොහම රැක ගන්න ඕන. කොයි වෙලාවෙ හරි දෙයිනේ. එහෙනම් මොකක් අනතුරක් නොවි මොන හරි කිසි දෙයක් නොවි ජරාවටපත් වෙන්න නොදී කොහොම හරි මොන හරි කරලා මුව රැකගෙන තියාගන්න ඕනේ. මොකද කොයි වෙලාවෙ හරි මූපිය හට්ටක් දෙයි මට. නේද? උදේ නැගිටිනවා. දුවනවා පිහට්ටක් ඉල්ලගෙන. දුවල දුවල දුවල දුවල හවස ගෙදර ඇවිල්ලාගෙන අදත් නෑනේ. ආයෙ හෙට පටන් ගන්න. ආයෙ හෙට දුවනවා. ආයෝ මෙන්න මෙහෙම කවදා අපිට ඉබ්බ මේ පිහට්ටක් හම්බෙයි. ඈ මේක අපේදී හම්බ වෙයි. එහෙනම් රූපෙත් එක්ක ගොඩනගන සියලු ඉච්ඡා අනිච්චමයි නේද? එහෙනම් සබ්බේ සංඛාරා අනිච්ඡාති කියු න්‍යාය ධර්මයේ හරියටම හරිද දැන්? මං කිව්වේ ඇයි අනිච්ච වෙන්නේ කියලා පෙන්නනවා කියලා. ඇයි අනිච්ච වෙන්නේ? උපේක්ඛා එකක් එක්ක කොච්චර ඉච්ඡතාවය ලැබුව ගොඩ නැගුවත් සුව වේදනා භුක්ති විඳින්න බෑ. ඇයි? සුව වේදනා එකට උරුම නැහැ. අර ඉබ්බ ළඟ පිහාටු නැහැ කියන එක නේද? ඉබ්බෙක් නැහැ කිව්වේ නෑ හොඳේ. නැතම් පියාටුත් නැහැ ඉබ්බොත් නැහැ කියලා ගන්න. ඉබ්බෝ ඉන්නවා. පියාටු නැහැ. නැත්තම් මොකක් ලේසිම ක්‍රමයක් තියෙනවා තව නිවන් දකින කට්ටිය හොයාගෙන. ඉබ්බෝ නැහැ කියලා හිතන්නකෝ. එතකොට අර ප්‍රශ්නේ එනවා අර උදේ පෙන්නපු මාළුක්කේ පුත සූත්‍රයේ ඇසින් රූ දැක කියන තැන විස්තර කරගන්න බෑ. ඇයි? අර උදේ පෙන්නේ සූත්‍රය ඇහින් දැකලා වැරදියට වැඩක් කරන කෙනෙකුත් ඉන්නවා වැරදි වැඩේ නොකරන කෙනෙකුත් ඉන්නවා. ඒ වැරදි වැඩේ කරන කෙනාට නිගම්ම ගෑතයි හරියට කරන කෙනාට නිගම්මග ළඟයි කිව්වා. එතන කිව්වද රූප නැහැ කියලා. රූප නැහැ කිව්වේ නෑ. හැබැයි අර හොයන පියාටු නෑ එකෙක් ළඟ. අන්න ඒ වගේ වැඩක් තමයි මෙතන දැන් තියෙන්නේ. නේද? හරි. මම මේ රූපේ ගැන ගොඩාක් විස්තර කරලා ඉවර කරන. ඒතර අනිත් ටික ලේසියි. හරි. මම පොඩි දැන් ප්‍රශ්නයක් අහන්න. අද උදේ ගෙදරින් එනකොට gedara තිබ්බ රූප වලින් මොනෝ දෙනවා කියලාද හිතාගෙන හිටියේ වේදනා තුනේ වේදනා තුනක් තියෙනවා සැප වේදනා දෙනවා හිටපු ගම හිටපු ගම gedara ඉන්න රූප වලින් හිටපු ගම සැප දෙනවා හිටපු ගම ඇත්තටම එහෙම දෙනවද? දැන් ඇත්තටම එහෙම දෙනවද කියලා අහන්නේ. ඇත්තටම දුන්නේ මොකද්ද? උපේක්ඛා එක. උපේක්ඛා එකක අවිද්‍යාවෙන් බැඳුනාට පස්සේ මොකෝ වෙන්නේ? හිටපු ගමන් සැප ලෙස පේනවා හිටපු ගමන් දුක ලෙස පේනවා. දැන් අපි වැඩේ යනවද නැද්ද? නැහ උපේක්ඛා වේදනාවේ ගන්නෙ කොහොම කියලාද? අනේ ඉතින් මට ඇලෙන්න ඕනෙත් නෑ ගැටෙන්න ඕනෙත් නෑ මෙන්න පාඩුවේ ඉන්න තියනවා නම් ඇති. ඒ ඉන්නේ උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවයි. ඒ ඉන්නේ උපේක්ඛා වේදනාවේ අන්නේ හිඳ තථාගතයන් වහන්සේ කියනවා මාණෙනි ඔබලා මේ උපේක්ඛා වේදනාවත් අනිච්චසේ දැනගත යුතුයි. ඇයි? මේකත් විපාක හරි ලෝකෙට අයිති එකක්. ඒ උපේක්ඛා වේදනාව හරි හොඳයි කියලා ගත්තොත් ඒත් නිවන වැහෙනවා. ඒකත් අනිච්චයි. ඇයි? මේ උපේක්ඛා වේදනාවෙන් තමයි සියලු බ්‍රහ්මතල වලට යන්නේ. මේක මෙච්චර වැදගත් වෙන්නේ ඇයි? මම ඔයගලන්ට ඉස්සරහට පෙන්නනවා. නීවරණ පහෙන් නීවරණ තුනක් උදා වෙන්නේ මේ උපේක්ඛාව මුල් කරගෙන. නීවරණ දෙකයි යන්නේ රාගයටයි දේශයටයි. තුන නීවරණ ටික උදා වෙන්නේ උපේක්ඛාවේ මේක එච්චරට තෝරගත්තේ නැත්නම් අතිසියුම් තේරෙන්නේ නැහැ. ඔය උද්දච්ච විචිකිච්ඡා තීන මිද්ද කියන එකේ තීනේ කියන එකේ පංච නීවරණ උදා වෙන්නෙම උපේක්ඛා වේදනාවක්. කාමච්ඡන්දය ව්‍යාපාදය විතරයි රාගයටයි දේශයටයි යන්නේ. ඇලීම් ගැටීම් එක කියන්නේ. අරක උපේක්ඛාවක් එක්ක. හරි. එතකොට දැන් එහෙම වෙනවා. ඇත්තටම දැන් දැනගත්තේ මොකද්ද? gedare ඉන්න රූප හැම වෙලාවෙම පෙන්වන්නේ අපිට දැනෙන වේදනාව මොකක් කියලා දැනගත්තේ. හරි. දැන් උදේ එනකොට අරමයි. gedare. ඒ දිට්ටියෙන් තමයි ආවේ. දැන් යනකොට අර රූප ටික ආයි පේනවා gedare. මොකෝ කියන්නේ ගෙදර ගිහිල්ලා. දැන් ගෙදර ඉන්න අය දන්නේ නැහැ මෙලෝ දෙයක්. එයාට මොකෝ කියන්නේ ගිහිල්ලා. ඈ ගෙදර නෝනා ඉන්නව වෙන්න පුළුවන් ළමයි ඉන්නව වෙන්න පුළුවන් අම්මා තාත්තා හරි ඉන්න. එනකොට ඉතින් අම්මේ මේ ඔක්කොම කරලා ටටා බායි කියලා ඔක්කොම කරලා එනවා. හරි ඇත්ත. අද සැපගෙන දෙනේ ඔක්කොම හිටපු ගමන් දුක දෙනක් වෙනවා. යන්න හදලම කෑ ගහනනේ මේ අක්කු කියලා එහෙමත් වෙනවා. කොහොම කොහම හරි මොනවා හරි කියලා එනවා. දැන් මේක දැන් දැනගෙන දැන් ගෙදර යනවා හවස. දැන් යනකොට අර බැටාලියන් එක ආයෙ ඉන්නවා. අර ගෙදර හිටපු. දැන් දකින්නකොට මොකෝ වෙන්නේ? දැන් අතර වෙන්න ඕනේ මොකද්ද? වේදනාව. උපේක්ඛාවනේ. දැන් ගිහිල්ලා මේ ගෙදර ඉන්න අයට කියනවා මෙහෙම. පුතා හරි දුව හරි කියමුකෝ. අනේ පුතේ දුවේ යනකොට හිතන් හිටිය උඹලා ළඟ සැප තියනවා කියලා. අද ගියාම තමයි දැනගත්තේ මොල් මෙලෝ දෙයක් නැහැ උපේක්ඛා කියලා. දැන් තමයි යන්තම් මට තේරෙන්නේ. අර කිරිසප්පයන්ට ඒ කිව්වොත් මොකෝ වෙන්නේ? අන්න. අර නිකන් ඉන්න අයව ඇහැරවන්න එපා. උපේක්ඛා බව දැනගෙන ඉන්න ගතින් නෙමේ නිවන් දකින්නේ ප්‍රඥාවෙන්. නේද? අර වෙන්ද වගේම අර දරුවා සමාල්ලට අනේ අම්මේ ආවද කියලා එයි. අයියෝ ඵලයන් අන්න හරි අහකට බබලා ළඟ සැප තියනවා කියලා හිතන් දැන් මෙච්චර කල් හිටියේ මම මේ අනාථ උනේ ඕව බල්ලම තමයි කියලා. දැන් ඕක කිව්වොත් අර ළමයට. දන්නේ නැහැ ඒක කියන්නේ දේශයෙන් ඊළඟට. සමහරලාට. මේක එහෙම එහෙම යන ගමන නෙමෙයි. ඒකයි මේ කියන්නේ. එහෙම යන ගමන නෙමෙයි. මොකද මේ ප්‍රඥාවෙන් කරන වැඩක්. මනේන්ද්‍රියෙන් කරන වැඩක් නෙමෙයි. අන්න ඕගොල්ලෝ මේක උපේක්ඛා බව හරියටම දැන් යථාර්ථයෙන් තේරුම් ගත්තා නම් තේරෙනවා. අන්න එතනදී අර මනේන්ද්‍රියෙන් අර අර අපිට අරක සුව ලෙස පේන්න යනකොටම මේ පැත්තෙන් ප්‍රඥා ඉන්ද්‍රිය මතක් වෙනවා අපිට මොකද්ද? උපේක්ඛා එකක් කොහොමද මෙහෙම වෙන්නේ? ඔව් මත් කියනවා. මට පොඩි දුරවබෝධ තැනක් මැතිතුමනි මේ විසඳා ගන්න ඕනකම තිබ්නේ. මොකද රූපයක් දැකලා ඊට පස්සේ දැනීමක් ඇති වෙනකොට අපි උපේක්ෂා වේදනාවක් ඇති වෙනවා කියලා තමයි දැන් මේ වෙලාවේ අපින් සාකච්ඡා වුණේ. නමුත් මට හිතෙනවා දැන් මේ මේ අවස්ථාවේදී සංඥා වශයෙන් දැන් දකිනවා වේදනාවක් දැනෙනවා ඊළඟට එන්නේ වේදනාව නිසා සංඥා. එතකොට අතීත සංඥා. ඒ කියන්නේ අපේ ආශ්‍රව ධර්මයන් මේ වෙලාවේ ඉදිරිපත් වෙලා මේක නිට්යයි සුඛයි සුබයි කියන தത്വයට ඉබේ මනසපත් වෙනවා නේද කියන අදහසක් මට මේ වෙලාව ආවා. එතකොට අර උපේක්ෂා වේදනාව ඉක්මවා නිත්‍යයි සුඛයි සුභයි කියන එක එනවා වගේ ඒක සත්‍ය වෙන්නේ නැද්ද කියලා පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් බොහොම පිං. හරි. ප්‍රශ්න පැහැදිලි. ඔක බැරි වෙලා දැන් ඔය කියන උතුමා කියන නිත්‍යයි සුඛයි අත්තයි කියලා ඉබේ එනවා කියලා. දැන් ඉතින් මොකෝ වෙන්නේ දුක? දුක ඉබේ හට ගන්නවා. දැන් මොකෝ කරන්නේ? දැන් නිත්‍යයි සුඛයි අත්තයි ඉබේ එනවා කියලා කිව්වනේ ඔබතුමා. දැන් ඉබේ ආවොත් මොකෝ වෙන්නේ දැන් අපිට? යන්නේ නමන්නේ. ඇයි? මොකක කරන්න බෑ. ඇයි? මේ වුන් දකින දකින වෙලාවට දුක එන ඉබේ. කවදා නිවන් දකින්න? ඒක තමයි මම අර ගිය සති කිව්වේ. තේරෙන්නේ නැතිම තැන හොඳට තෝරගන්න කිව්වේ ඒකයි අවිද්‍යාව පෙර නොවිය. පසු පහළ විය. මේකයි කියන්නේ මේ උපේක්ඛා වේදනාව අතිසියුම්. ඒකේ අවිද්‍යාවෙන් බැඳෙනවාමයි. අන්නේ නොබැඳී ඉන්න තමයි අර ටූල් එක ඕනේ පුච්ච ගන්න නැතුව අනිච්චයි දුක්ඛයි අනත්තයි. ඒකයි බුදු පියාණන් වහන්සේ කිව්වේ උපේක්ඛා වේදනාව අනිච්ච සේම දැනගත යුතුමයි අරිහත් වෙනකම්. ඒකට කියන්නේ මිස් උපේක්ඛා සාගත නෙමෙයි. ඒක निराமிසතර निराமிස උපේක්ඛාවයකට කියන්නේ උපේක්ඛාතර උපේක්ඛා කියලා එකට. ඔව් දැන් අපි වැඩේ තින්නේ ඔය හැම වෙලාවෙම ගොඩාක් කට්ටිය අහන්නේ අරියතුන් වහන්සේගේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න නෙමෙයි. දැන් අරියතුන් වහන්සේ යකෝ කොමිද හොය. දැන් මම දැන් අපේ සාකච්ඡා ගොඩාක් තැන්වල මම අහගෙන ඉඳලා තියෙනවා හැමෝම අහන්නේ අරියතුන් වහන්සේට පේන්නේ කොහොමද? ඉතින් අරියතුන් වහන්සේට පේන කලින් අපිට පේන්නේ කොහොමද කියලා හොයාගන්න. අරියතුන් වහන්සේට රස දැනෙන්නේ කොහොමද? අපි බලන්න අපිට දැනෙන්නේ කොහොමද මුලින්? මගෙන් ඇහුවොත් අරියතුන් වහන්සේට දැනෙන්නේ කොහොමද කියලා මන් දෙන එක උත්තරයයි තියෙන දන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ කියන්නේ? හරියට වෙන්න බෑ කියන්නේ. හරියට වෙන්න තුයි කියලෝ. හැබැයි එකක් තියෙනවා. අරියතුන් වහන්සේට අවිද්‍යාව නැහැ. එහෙනම් මේ පටිච්චසමුප්පාදේ අවිද්‍යාව නැහැ. එහෙනම් පටිච්චසමුප්පාදේ මූල ධර්මය අනුව පෙන්වන පටිච්චසමුප්පාදේ අවිද්‍යාව නැත්තම් අවිද්‍යාවේ දුක නැහැ. එහෙනම් රූප ඉදිරියේ උන්වහන්සේලාට දුක නැහැ. දුක කොට නැගෙන්නේ නැහැ. හැබැයි උපේක්ඛා අන්න ඒක තමයි මම අර උදේ කිව්වේ සීල සූත්‍රය. සෝතාපන්න වෙන්න මොකද කරන්න ඕනේ? අනිත්‍ය දුක්ඛ අනාත්තයි. සකදාගාමී වෙන්න අනිත්‍ය දුක්ඛ අනාත්තයි. අනාගාමී වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්තයි. අරියත් වෙන්නත් අනිත්‍ය දුක්ඛ අනාත්තයි. ඊට පස්සේ යනවා අරියත් උනාම මොකෝ? ඒත් අනිත්‍ය දුක්ඛ අනාත්තම. ඒතර අර උපේක්ඛා වේදනාව වෙන එකක් අනිත්‍යයි කියලා මෙනෙහි කරන්න දෙයක් නැහැ. අනිත්‍යම තමයි. හැබැයි අපිට අනිත්‍ය කියලා මෙනෙහි කරන්න ඕනේ මොකද හේතුව නැත්තම් උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳෙනවාමයි හොඳයි කියන්නේ. මොකද අපි තාම මේක ඉවර නැති හන්ද. අපිට කරන්න වැඩක් තියෙනවා. නේද? අරියතුන් වහන්සේට ප්‍රශ්නේ නැහැ. අරියතුන් වහන්සේට ප්‍රශ්නේ නැහැ. උන්වහන්සේලගේ අනුසය වශයෙන් නැගින්නේ නැහැ. හරි. එහෙනම් මෙන්න හරි දැන් මම පෙන්වන්න ගියේ. එහෙනම් මේ රූපත් එක්ක උපේක්ඛා සහගත වේදනාවක් දුන්නේ ඒවා නම් ඔන්නේ සැප ලෙස අපිට ඇත්තටම ජීවිතේ සැප ලෙස පෙනිලා තියෙනවද නැද්ද ඈ පෙනිලා තියෙනව නේද ඕ ඇත්තටම නැති ඒවා පේනවනම් ලෙඩක්ද නැද්ද කියන්නේ සත්‍ය වශයෙන්ම නැති ඒවා පේනවනම් ලෙඩක්ද නැද්ද ඈ හරි ලෙඩක් නේ අනිවාර්ය නේද ඕ ඇත්තටම නැති ඒවා දැනෙනවා නම් පිස්සුද නැද්ද? නැති ඒවා දැනෙනවා නම් පිස්සු. නැති ඒවා පේනවා නම් පිස්සු. හරි. හැබැයි වැඩේ තියෙන්නේ පිස්ස දන්නේ නැහැනේ පිස්සර පිස්සු කියලා. දන්නේ නැහනේ. දන්නේ හරි. දැන් දන්නවද පිස්සු කියලා? දැන් පිස්සු කියලා දන්නවද? ඈ? ආ දන්නවා. මොකද පිස්සු කියලා දැනගන්න ඕනේ පිස්සු හොඳ කරගන්න එක අහන්නේ. පිස්සු කියලා දන්නේ නැත්නම් පිස්සු හොඳව කරගන්න අමාරුයි. මුලින්ම පිස්සු කියලා තේරෙන්න ඕන. ඇයි දන්න පිස්සු කියන්නේ? රූප වේදනා සංඥා සංකාර විඥාන. පහ උස්ස ගන්නවා. පහ උස්ස ගන්න පහ ඉස්සු පිස්සු. ඇයි? උපාදානීය ධර්ම පැත්තකින් තියෙද්දි චන්දරාගෙන් උස්ස ගත්තා පිස්සු. හරිද? කියපු කතාව ධර්මයට අනුව බලන්න. නිකම් වචන කියන්නේ නැහැ. ඇයි රූප වේදනා සංඥා සංකාර කිව්වේ උපාදානීය ධර්ම. ඒකේ චන්දරාගයෙන් බැඳෙනවා කියන්නේ උස්සගෙන දඟලනවා. දැන් මේක උස්සගෙන දඟලනකොට පිස්සුද නැද්ද? උ පිස්සු. හැබැයි පිස්ස දන්නේ නැහැනේ පිස්සු කියලා. ඒකයි වැඩි. අර කියමනක් අහලා තිනවා මගේ කිව්වද දන්නේ නැහැ. පිස්සට ඇතක්ම නැහැ. අහලා තිනවනේ. පිස්සට ඇතක්ම නැහැ කියලා. ඇයි ඒ කියන්නේ? ඌ යන දුර දන්නේත් නැහැ. ගිය දුර දන්නේත් නැහැ. යන්න තියෙන දුර දන්නේත් නැහැ. මොකක්වත් දන්නේ නැහැ. හරි. ආපු දුර දන්නවද? මේක තේරුම් ගත්තේ නැත්නම් යන දුර දන්නවද? ඉතින් පිස්සට හැතක්ම නැහැ. නේ? පිස්සට හැතක්ම නැහැ තමයි. ඇයි? පිස්සු හන්දා. එන අඩුම ගානේ අපිට පිස්සු කියලා නිහතමානීව තේරෙන්න ඕනේ මුලින්ම. අන්න එතකොට තමයි අපිට උමනා වෙන්නේ මේ පිස්සුව කොහොම හරි හොඳ කරගන්න ඕනේ. මේ පිස්සුව හොඳ කරගත්තේ නැත්නම් පිස්සෙක් හැටියටමයි මැරෙන්න වෙන්නේ. ඉතින් උන්මාදයෙන් මැරුණොත් මොකෝ වෙන්නේ? කොහේ යනවද කියන්න දන්නේ. නේ? අනාතයි නේද? දැන් නිකන් හරි සිහි වෙයිද නැත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නැත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නැත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං සී වෙයිද ඉන්නකන් රූපං සරණං කී කී ඉඳලා ඉන්නකම් සද්දං සරණං ඉන්නකම් ගන්ධං සරණං ඉන්නකම් රස සරණං ඉන්නකම් පොට්ටබ්බං සරණං ඉන්නකම් ධම්මං ධම්මං කිව්ව අර ධම්ම ධර්මය නෙමෙයි ඔන්න ඔය ටික සරණං සරණං කිය කී ඉඳලා අනේ මරණාසන්න මොහොතේ මට නත්ති මේ සරණං අඤ්ඤං සිහි වේවා නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං සිහි වේවා සිහි වෙයිද ඔව් සිහි වෙනවා නම් මේක අරුම බුදුන් වෙන්නේ එහෙම සිහි වෙනවා නම් එහෙනම් අර නිස්සරණය කරන්න දන්නේ නැති සරණ පතපු දේවල්ම තමයි ඔළුවට මේ මේ මනසට එන්නේ. නිස්සරණය කරන්න දන්නේ නැති සරණ පතපු දේවල් ටික තමයි මනසට එන්නේ ගලාගෙන. අයි මොනවා සරණ පැතුවේ? රූපේ, සද්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ, සිතුවේ. දැන් පොඩ්ඩක් ඇඟ හිරි වැටෙනව නේද? නියපොඩේකට තීට කට්ටිය විතරයි මේක ගොඩ යන්නේ කියන දැන් තේරෙනවද? නැත්තම් කලින් ජාතක කතාවක් විතරයි යෝ. අහිල් ගන්නකොට කියන ජාතක කතාවක් විතරයි මේක. නේ? බුදු පියාණන් වහන්සේ නියපිඩක් කිව්වනම් නියපිඩමයි මේ කපේදී ආයේ මේක තාච්චියක් නම් වෙන්නේ නැහැ. තුන්කල් දක්නා නුවණින් කිව්වනම් කිව්වම තමයි. නේද? අමාරුවෙන් try කරන්න තාච්චියක් කරන්න යන්න එපා. නිය පිළිම තමයි ආ. ඒක වෙනස් කරන්න බෑ. කොහොම හරි try කරන්න නිය පිටිට පැන ගන්න. එච්චර නියම. ඒකට මොකද කරන් තියෙන්නේ? මෙන්න මේක තේරුම් ගන්න. කොහොමද? දකින්නේ. අන්න හරි. දැන් එතකොට අපි මේ දැන් කල්පනා කරනවා ඇත්තටම. එතකොට කොහොමද අපිට මේ ඇත්තටම සැප ලෙස රූප පේන්නේ? මේ සුව ලෙස පෙවුනේ කොහොමද? එහෙනම් විඥානය කිව්වා මොකද්ද මායාකාරය. නැති දේවල් ඇතිසේ මවලා පෙන්නනවා. අන්න කිව්වා. එහෙනම් විඥාණයට ආහාර දීලා නේද මේ වැඩේ පටන් ගත්තේ. ඔව්. පේක ඊට පස්සේ කතන්දරේ යනවා. පුළ පුළ අනිවාර්යෙන් පුළ. ඕනම දෙයක් එහෙම තමයි. ඕනම දෙයක මුලින්ම තියෙන්නේ මේකේ නිකන් දත්තයක්. ইনফෝමේෂන් එකක්. ඔන්න එහෙම ගන්නකො. දත්තයක් විතරයි. දැන් අපි දැන් එච්චර ඕනේ නැහැ කියමුකෝ. අපි මෙහෙම හිතමුකෝ ඕන්න. අපි කසාද බඳින්න කලින් පළවෙනි ඒ කවුරු හරි ස්ත්‍රියක් නම් පුරුෂයෙක් පුරුෂයෙක් නම් ස්ත්‍රිය මේ ස්ත්‍රියක්ව දකිනවා. දැන් ඔය දකින මේ දැක්ක මොහොතේම රාගය එනවා. මේ දැක්ක රාගය. එහෙම එනවා. එන්නේ දැක්ක ගමම මුලා වෙනවා. ඈ මුලින්ම මොකද අඳුර ගන්න ඕනේ? පිරිමියෙක් නම් අඳුර ගන්න ඕනේ මුලින්ම ගෑණියෙක් කියලා. ඒක අඳුර ගන්න එපා ඔක්කොම ගෑණියෙක් කියලා අඳුරගත්තොත් කෙලස් කිව්වොත් එහෙම <laughs> මේක ස්ත්‍රී ඉන්ද්‍රියක් මේක පුරුෂ ඉන්ද්‍රියක් නේද පුරුෂින් දෙක කියන්නේ මේ මේ මේ අපේ මේ මේ මොනවාද මේ මේ ඉන්ද්‍රිය ස්වરૂපයෙන් කියන්නේ ඒක කියන්නේ ස්වභාවයෙන් අන්නේ ලිංග ඉන්ද්‍රිය වලින් නෙමෙයි පුරුෂ ඉන්ද්‍රිය පුරුෂේ මේ ස්ත්‍රිය නේද මුලින් ඊට පස්සේ මොනවද ඉන්නේ සුදුයි උසයි. මහතයි. ඒ මොනවද? සංඥා. තාම ඒව කෙලස් නෙමෙයි. ඊළඟට මොකද? මම හෙව්වෙත් සුදු කෙනෙක්. අන්න වැඩේ. පොඩ්ඩක් චුට්ටක් නම්මශීලී භාවයක් එන්න. චුට්ටක්. ලොකුවට නෑ. බොහොම චුට්ටක්. මෙහෙම කෙනෙක් තමයි මමත් හේව්වේ. ඔහොම ඉස්සරහට පෙන්නන ඕකට කියන උපවිචාර කරනවා කියලා. උපේක්ඛා වේදනාවේ උපවිචාර කරනවා කියලා ඔකට කියන්නේ. ඔන්න උපවිචාරයේත් එක තමයි මෝහය උපදින්නේ. ඒ උපවිචාරය නැත්තම් මෝහය උපදින්න බෑ. එහෙනම් අරියතුන් වහන්සේලාට උපවිචාර නැහැ. රූපය දකින්න. ඊට මෙහා ඉන්න උපවිචාර කරන. ඒක එන්නේ. හරි. එතකොට එහෙනම් කාමාවචර කුසල ධර්ම කරත් කාමාවචර අකුසල ධර්ම කරත් අපිට රූප වෙන්නේ කොහොමද? හරි. දැන් කියන්න සිහි බුද්ධියම කියන්න එහා පැත්තේ gedere ඉන්න රූපේ පේන්නේ කොහොමද? එහා පැත්තේ gedere ඉන්න රූපේ පේන්නේ කොහොමද? මේ පැත්තේ gedere රූපේ පේන්නේ කොහොමද? මේකටද මන වඩන්නේ මේ පැත්තේ කෙනාට. දැන් දෙකම උපේක්ඛා කිව්වා. මං අහන්නේ මන වඩන්නේ කොහොමද? මන වඩන රූපේ තින්නේ මේ gederද මේ gederද? ආ දෙකේම මනවඩනේව නැහැ රූප තියෙනවා. දෙකේම රූප තියෙනවා. පණ තියෙන ඒවාත් තියෙනවා පණ නැති ඒවාත් තියෙනවා. හැබැයි ඊළඟට මොකෝ කරන්නේ? අර උපේක්ඛා සහගත ආපු රූපය අපි වෙන් කරනවා. මේක හොඳයි මේක නරකයි. ඔන්න වෙන් කිරීම පටන්. වෙන් කරන්න ඉච්ඡාව ඕනද නැද්ද? ඉච්ඡාවෙන් වෙන් කරනවා. මේක හොඳයි මේක නරකයි. එතකොට හොඳ දේ අයින් වෙනවට කැමති නෑ. නරක දේ ලං වෙනවට කැමති. මේ නරක දේවල් ලං වෙන්නේ, කියන්නේ රූප ලං වෙන්නේ, රූප දුරස් වෙන්නේ අපේ ઈચ્છාව මතද? ඈ? ඇයි? ඇහැට රූප පේනවා සමහරකට දුරස් වෙනවා. සමහරට රූපේ ළඟට එනවා සමහරට ඒ වෙන්නේ අපේ ઈચ્છාව මතද? නෑ. හැබැයි අපේ ઈચ્છාවක් බව හිතෙන් ઈચ્છාවක් ගොඩනගනවා එහෙම වෙන්න බෑ මට මනවඩන ඒවා මෙහෙම වෙන්න ඕනේ මනවඩන්නේ නැතිව මෙහෙම බලන්න අපි කොච්චර දැන් ඔන්න ඔය උපේක්ඛා වේදනාව දෙන රූපය අපි අනිච්චසේ දැක්කේ නැත්තම් මොකද වෙන්නේ මේකයි තොපගේ නොවේ මේකයි අනුන්ගේද නොවේයි චේතනාව මුල් කොටගෙන වේදනාව වස්තු කරගන්න යනවා කිව්වේ එහෙනම් උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳී කිව්වේ හතගෙන ගියත් වෙනවා. මේක අයත ඔබගේද නොවේ. මේක අය අනුන්ගේද නොවේ. පුරාණංච කර්මේ චේතනාව මුල් කොටගෙන වේදනා වස්තු. එහෙනම් අපි මේ අද්භවයේ මේ මිනිස් එක්ක ලැබිලා තියෙන මේ උපේක්ඛා වේදනාවෙත් අවිද්‍යාවෙන් බැඳිලාද නැද්ද? එහෙනම් ඒක වස්තු කරගත්තද නැද්ද? වස්තු කරගත්තා. හැබැයි වස්තු කරගත්තේ අලෝභයෙන් ආදේශයෙන් අමෝහයෙන්. ඒකනේ මිනිස් එක්කලා ඉපදුනේ. ඕක ලෝභයෙන් දේශයෙන් මෝහයෙන් කරගත්තා නා. සතර පායි. මේ හරි. ඉතින් අලෝභෙන් දැසින් මොහෙන් ආපු හන්දනේ මිනිස්සෙක් කියලා ඉපදුනේ. හැබැයි උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳිලා තමයි. දැන් ආවේ. හොඳයිද? සුගති තමයි. අලෝභයෙන් ආදේශෙන් නමොහෙනු තමයි. හොඳයිද මෙතන? මේ මේ මිනිස්සෙක් කියලා දැන් ඉපදුනානේ හොඳයිද කියලා අහන්නේ. හොඳයි. ඈ? එහෙනම් ඉතින් මෙහෙම යන්න. හොඳයි. ආ බණ අහන්න. හරි. ඒ මොකටද අහගන්නේ? අන්න හරි. එහෙනම් දැන් අහන්න තියෙන මොකද? අර ටික හරියට දැන් අහගත්තා නම් ඊළඟට තියෙනවා අපිට ඊළඟ එක තියෙනවා එහෙනම් කවදා හරි ආයෙ තෝරගන්න ඕන. මනුස්සත් භවයත් එච්චරම තමයි. අනිත්‍යයි දුක්ඛයි අනාත්තම තමයි. දැන් ඊට එහාට ගියාට පස්සේ තව ටිකක්. ඒ කියන්නේ මේකත් හොඳයි කියන්න පුළුවන් එක නෙමෙයි. ඒකයි මේ කියන්නේ. දැන් මිනිස්සෙක් කියලා හම්බුණා තමයි පෙර පුණ්‍ය වාසනාවට. ඒක ඇත්ත. හැබැයි ඒකෙන් අපි ප්‍රයෝජනේ ගත්තේ නැත්තම් වැඩක් නැහැ. කාමාවචර කුසල ධර්මයකට ඉපදුණා ඇත්ත. මනුස්ස තලයේ. දැන් මේක අපි ඕන වැඩේ කරගත්තේ නැත්තම් අපරාධයක්. වැඩක් නැහැ නේ වෙච්ච දේ. මනුස්සයෙක් කියලා ඉපදිලත් නේ. අනාථ වෙලා නෑ අයියන්නේ. ඇයිද ආයේ මේ උපේක්ඛා වේදනාවේ බැඳි බැඳි බැඳි බැඳි යනවා. එහෙමනම් කොයක් රූපවල ඇයි ඇත්තටම රූපවල සැප නැත්තේ? ඒක ඒකට උරුම නැහැ. උපේක්ඛා විතරයි. නේද? හැබැයි එහෙමනම් අපිට ඒ රූප උපේක්ඛා සහගත ගෙන දුන්නු රූප අපිට සැප ලෙස පේන්නේ කොහොමද? ආවිද්‍යාවෙන් පේනවා ඉතින්. ඉතින් ආවිද්‍යාවෙන් බලනහන්ද ආවිද්‍යාවෙන් ඒක පස්සේ හඹාගෙන යනවා ඒවෙන් ආස්වාද විඳින්න පුළුවන් කියලා. ඉතින් ආස්වාදයක් නැද්ද ඇහුවොත් තියෙනවා. කොහමද? අවිද්‍යාවෙන් බැලුවට පස්සේ තියෙනවා. හැබැයි සත්‍ය වශයෙන් ගත්තොත් පරමාර්ථ වශයෙන් ගත්තොත් එහෙම කතාවක් නැහැ. නේ? එහෙනම් අපි ගෙයින් එළියට බහැලා රූප ටිකක් දකිනවා. දැන් හොඳට කල්පනා කරලා කියන්න ලෝකේ රූපද තියෙන්නේ තරහකාරයෝද ඉන්නේ? දැන් සමහර අය ප්‍රශ්න අහන්නේ වැරදිද? තරහකාරයෙක් ඉස්සරහට එනකොට කොහොමද? තරහකාරයෝ නෑ රූප ඉස්සරහට එනකොට අහනවා. දැන් තරහකාරයෙක් ඉස්සරහට එනවා කියලා කියන්නේම ප්‍රශ්නේම අහන්නේ අවිද්‍යාවෙන්. ඒක අවිද්‍යාවෙන් ප්‍රශ්න අහනකොට විද්‍යාවෙන් දෙන උත්තරේ තේරෙන්නේ ඒකයි ප්‍රශ්නේ. තරහකාරයෝ කියලා ටිකක් ලෝකේ ඉන්නවා කියලා හිතාගෙනමයි අහන්නේ. ඒකයි බුදුහාමුදුර කියන්නේ අවිද්‍යාවෙන් අහනකොට විද්‍යාවෙන් දෙන උත්තරේ තේරෙන්නේ ඒ ප්‍රශ්නේම වැරදි. අන්න කවුරු හරි අහනවා රූප තිනවා දුක හටගන්නේ කොහොමද කියලා. අන්න උත්තරයක් තියෙනවා ඒකට. රූප තියෙනවා තරහ එන්නේ කොහොමද කියලා අහුවනවා. මේ රූප තියෙන තරහ එන්නේ කොහොමද? පටිගේ එන්නේ කොහොමද? දේශේ එන්නේ කොහොමද? අන්න ඒක එන විදිහක් තියෙනවා. හැබැයි ලෝකේ තරහකාරයෝ කියලා රූප ටික ඔයත් විස්තර කරන්නේ නැහැ. නේ. හැබැයි අවිද්‍යාවෙන් ගන්න තාක්කල් මොකෝ වෙන්නේ? තරහකාරයෝ වගේ පේනවා. නේ. තරහකාරය වගේ පේනවද නැද්ද? පේනවනේ. අර මම ඉස්සෙල්ලා කියපු ටික. රූපෙන් ගොඩක් විස්තර කරලා ඉන්නා. ලේසියි එතකොට. රූපෙනේ ගොඩක් පේන්නේ අනිත් වලට වඩා. නේද? ඒ වගේම තරහ පාට තියෙනවද නැද්ද? තරහ පාට පාට. පාට පාට කලස් ඈ තියෙනවද? ද පාටද තියෙන්නේ? ආ පාට තියෙන්නේ. තරහ පාට නෑ. පාට තියෙන්නේ. පාට තියෙනවා පාටත් එක්ක තරහ වෙනවා පාට නෙමෙයි ප්‍රශ්නේ පාට පාටමයි පාට කියන්නේ උපාදානීය ධර්ම ඒකත් එක්ක තරහ වෙනවා ඊට පස්සේ ඒ පාට පෙන්වන්න බෑ ටික කාලයක් යනකොට ඒ පාට මසුරම් වෙනවා දැන් අර කලින් හොඳ නැති එක දැන් හොඳ උනේ කොහොමද එතකොට අන අවිද්‍යාව වෙන විදිහකට බලනවා. අතන අවිද්‍යාව වෙන විදිහකට බැලුවා. අතන අවිද්‍යාව බැලුවා රතු පාට කණ්ණාඩි දෙකක් දාගෙන. දැන් අවිද්‍යාව බලනවා කහ පාට කණ්ණාඩි දෙකක් දාගෙන. හිටපු ගමන් අවිද්‍යාවෙන් බලනවා නෑ ඒකත් හොඳයි මේකත් හොඳයි නිල් පාට කණ්ණාඩි දෙකක් දාගෙන මේ නිල් පාට කණ්ණාඩි දෙක දැක්කහම දාගත්තාම මෝහයෙන් පේනවා. කහ පාට කණ්ණාඩි දෙක දාගත්තාම රාගයෙන් පේනවා. රතු පාට කණ්ණාඩි දෙකක් දාගත්තාම දේහයෙන් පේනවා. දැන් අපි ඕගොල්ලෝ මේ මේ සුදු පාට මේ මේ මේසේ දිහා බලනවා කහ පාට කණ්ණාඩි දෙකක් දාගෙන. මේ සුදු පාට නෙමේ මේසේ. මේ මේසේ දිහා බලනවා සුදු කහ පාට කණ්ණාඩි දෙකක් දාගෙන ඕගොල්ලෝ. මොන පාටටද පේන්නේ? දැන් ඔව් මම කියනවා කහපාට කන කහපාට රූප නැහැ කියලා. ඕගොල්ලෝ කියනවා නැති වෙනවා කියලා. ඇයි ඒ? ඉතින් නැති උනාට අපිට පේනවා. මං කියනෝ නැහැ කියලා. ඕගොල්ලෝ කියනවා නැති වෙනවනේ. කණ්ණාඩිය ගලවන්නේ නැතුව තර්ක කරනවා නැති වෙනවමයි කියලා. කහපාට මේසයක් තියෙනවා උතන. ඔය ඇස්සේ තව කෙනෙක් රතු පාට කණ්ණාඩි දෙකක් දාන්න. නෑ නෑ ඔතන රතු කහපාට නෙවෙයි තියෙන රතු පාටමයි තියෙන්නේ. මං කියනවා නෑ රතු පාටත් නෑ. ඔයා කොහොමද නෑ කියන්නේ මට පේනවනේ. ඉතින් කණ්ණාඩිය ගලවපන් කොට ගලවන්නෙත් නෑ. නෑ මට පේනවා. ඔයා නැහැකොට මට පේනවා රතු පාට එකක්. දැන් තව කෙනෙක්ගේ අසින්දගෙන නිල් පාට කණ්ණාඩි දෙකක් දාගන්න. දාගෙන කියනවා නිල් පාට මේසයක් තියෙනවනේ ඔතන ඉස්සරහා. මං කියනවා නෑ නිල් පාට මේස නෑ. එයා කියනවා නෑ නැති උනාට පේනවනේ. කණ්ණාඩිය ගලවන්නෙත් නෑ. එහෙනම් තථාගතයන් වහන්සේ පෙන්වනවා අපි මේ මෝහයෙන් වැඩ කරන්න වැඩ කරන්න වැඩ කරන්න අපේ මේ වටේ තියෙන කිරණ කදම්බය හෙවත් ඕරයක නිල් පාට වෙන්න ගන්න. ඒක රාගයෙන් වැඩ කරන්න වැඩ කරන්න කහ පාට වෙන්න ගන්න. ඒක දේශයෙන් වැඩ කරන්න වැඩ කරන්න රතු පාට වෙන්න ගන්න. තරහකාරු ටිකක් ඉන්නවා. ඔව් ඉන්න මිනිස්සු ඉන්නවා. රූප තියෙනවා. ඒ දිහා බලන්නේද? ආ ඒ දිහා අපි බලන්නේද? අනිත්‍ය ලෙස. එයාගේ ළඟ මොනවද තියෙන්නේ? දැන් මේ මිනිස්සු සාමාන්‍ය තරහකාරයෝ හිංහිංසා කරනවනේ. ඔව් කරනවා. දැන් බුදුහාමුදුරන්ට ගලු පෙරළුවානේ. එතකොට ඉතින් මේ අපිට අපිටත් නිකන් ඒක ද්වේෂයෙන් එන්නේ ඒකනේ තරහක් එන්නේ ඒකේ හින්දානේ. එතකොට මොකද අපේ පටිඝ හිත නිරෝධ නැති හන්දා. අපි පටිගේද තියෙන හින්දා තමයි අන්න පටිගේද නිරෝධනය තියන්දානේ. ඒ වුණාට ඉතින් අපි ඒ කට්ටියන් බේරිලා ඉන්නත් දැනගන්න ඕනේ. එහෙම එකක් තියෙනවනේ. ඔව් බේරිලා හරි. උපක්‍රමශීලීව බේරිලා ඉන්න එක හරි. හැබැයි දැන් අපි මේකෙදි මේ යථාර්ථය අනිත්‍ය මෙනෙහි කරන්න වෙනවනේ. ඒ ඒක හරි. ඔව්. දැන් අපි දැන් දේවදත්ත බුදුහාමුදුර බුදු වෙලා ඉද්දැද්දි දේවදත්ත මෙහෙන් ගල් පෙරලනවා, අපාස කරනවා. කරන්න තියෙන ඔක්කොම දේවල් ටික කරනවනේ. හැබැයි දැන් බුදුහාමුදුරුත් ඉන්නවනේ. නේ අර කවුද මේ කවුද අර මේ සුමනා කියන අර කෙනාව මේ කපලා මරලා වලලන්නේ මල්ලාසන ළඟ. දැන් මිනිස්සු ගල් ගහනවනේ ජේතවනාරාමේට. මොකද නම් සුම ඔව් මෙයා මේ මේ මේ ගල් ගහනවනේ ජේතවනාරාමේට. ඒතර ආනන්ද හඳුරු ආනවනේ අපි වෙන කොහෙට හරි යන්න කියලා. එතකොට මොකද්ද බුදුහාමුදුරු කියන්නේ? දවස් 7යි ඕක කතාව එළියට එනවා. ඔන්න ඕක දොරවල් දාලා ඉන්න ඇතුළට එලා. ඔච්චරනේ කියන්නේ. ඔයාර ගල් ගහන්න නැත්නම් හොයාගෙන ගියේ නෑනේ. ලෝකේ ඔහොමයි. මේ දැන් වැඩේ මෙන්න මෙච්චරයි මාත් ඔයගොල්ලෝ උපමාවක් මම කියන්නම්. කොස් ගෙඩියක කොහොල්ල තියෙනවා. හරි? කොහොල්ලවල ඇලෙන ස්වභාවයක් තියෙනවා. අතේ පොල් තෙල් තියෙනවනම්. මොකෝයි? ඇලෙන්නේ නැහැ එතකොට. ප්‍රශ්නේ තියෙන්නේ කොහොල්ලද කොහොල්ල කොස් ගෙඩිය කොහොල්ල අයින් කරන්නද අපි උත්සාහ කරන්න ඕනේ අතේ තෙල් ගටික් ගා ගන්න. අතේ තෙල් ගා ගන්න ඕනේ. එච්චරනේ කොස් ගෙඩිය කොහොල්ල අයින් කරන්න අපිට බෑ. <laughs> ඔව්. ඒක හැමෝම තමයි. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අතේ පොල් කෙටි. ඒක තමයි ප්‍රොටෙක්ෂන් එක. ඒක තමයි ටූල් එක. ඒක තමයි අනිත් දුකනත්. හරි. වෝම්පින්. එච්චරයි. එනේ ඉතින් මොකද කරන්නේ? නැතනින් කොස් ගෙඩිය වල කොහොල්ල අයින් කරන්නේ අපි. එහෙනම් මේ ලෝකේ ඉන්න විසම මිනිස්සුන්ව වෙනස් කරන්න අපිට බෑ. හැබැයි අපි පුළුවන් තරම් ඒවා බේරලා ඉන්න ඕන. ඈ තථාගතයන් වහන්සේ කියන්නේ පරිවර්ජයෙන් පහ කරන්න ඕන කියලා විස්තර කරනවා කියන ඒ වර්ජණය කරලා අයින් කරන්න. ඒවා වැඩක් නෑ ඒක. වැඩ ගියයි කියලා මෙලෝ වැඩක් නෑ. කරලා හැබැයි අපි ඒක නිකන් පහ කරලා බෑ. අර අර ඉස්සලා කිව්වා වගේ අපි නිකන් අයින් වෙන්න බෑ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අවබෝධයත් එක්කම තමයි මෙතනින් අයින් වෙන්නම ඕන. එහෙනම් මෙන්න මේ රූපත් එක්ක කවදාකවත් අපිට මනාප අමනාප හදාගෙන වැඩක් නෑ. මොකද මනාපයි කියලා මේවත් එක්ක සුව ලැබෙන්නෙත් නෑ. ඒ සුව ලබන්න යන තාක්කල් දුක උරුම වෙනවා රූපෙට රූපේ පාඩුවේ ඉන්න දීලා ඇහැ ඒ පාඩුවේ ඉන්න වෙනවා. හැබැයි ඒ කියන්නේ අර බුදුහාමුදුරු කියන්නේ අර ඉස්සර මාළුකේ පුත සූත්‍රය කිව්වේ රූප දකින්නවද? දකින්න. මොකද්ද? ඒ රූපේ දකින්න ඒ රූපේ විඳින. මොකද්ද විඳින කියලා? උපේක්ඛා සහගතවම දැනෙනවා ඒක. ඒක දැනෙන්නේ නැහැ කිව්වොත් එහෙම හිතක් නැති වෙන්න වෙනවා. හිතක් පහළ වෙනවා රූපයක් දකින්නකොට. දැනෙනවා උපේක්ඛා. හැබැයි ඒ උපේක්ඛා එක නිකන් උපේක්ඛා කිය කිනව නෙමෙයි. එහෙම හිතියොත් සමහරට අවිද්‍යාව ගොඩ නැගෙන්න පුළුවන්. ඒ හින්දා තථාගතයන් වහන්සේ කියනවා උපේක්ඛා වේදනාව අනිච්චසේම දැනගත යුතුයි. ඇයි? උපේක්ඛා වේදනාවෙන් බැඳිලා හරි හොඳයි කිව්වට එහෙම හොඳයි කියන එකක් නෑ ලෝකේ. නිවනට සාපේක්ෂව. ඒ කියන්නේ නිවනට සාපේක්ෂව. හොඳයි කියන එක නෑ. අර බුදුහාමුදුරනේ සුවසේ ඉන්න තැනක් ඉන්නවද කියලා ගෝම බින්දුම සූත්‍රය අහන්නේ ඒකනේ. කියන්නේ මම මේ ලෝකේ නොපනෝමි කියන්නේ ඒකනේ. එහෙනම් ඔන්න රූපත් එක්ක. දැන් රූපත් එක්ක හරියද ප්‍රශ්නේ? හරි. මම කියේක මේ පටිච්චසමුපාදේ එච්චරට ප්‍රබලයි. දැන් මේ කියන්නේ විපාක පටිච්චසමුපාදේ. හොඳට මතක තියාගන්න මේ විපාක පටිච්චසමුපාදේ අවිද්‍යාව නැහැ, තණ්හාව නැහැ, උපාදානය නැහැ. හරිනේ? සුවිශේෂී කාරණයක් තියෙනවා. මේකේ තියෙන්නේ නාම පමණයි, නාම රූප නැහැ. නාම විතරයි තියෙන්නේ නාම රූප නැහැ. ඇයි ඒ නාම රූප නැත්තේ? මේ රූප නැත්තේ ඇයි? අපි රූපයක් අපිට ඝට්ටණය වෙන වෙලාවේ රූප බැලීමේ බලාපොරොත්තුවක් නැත්තම් ඇත්තටම අපිට ඇහැක් ඕනේ නැහැ. ඒ කියන්නේ මතු ඇහැක් ඕන නැහැ. හැබැයි අපි රූප බැලීමේ බලාපොරොත්තුවක් අවිද්‍යාවෙන් හදාගත්ත ගමන් මොකද වෙන්නේ? රූප බලා ගන්න ඇහැක් ඕන. එහෙනම් ඊළඟ රූපස්කන්ධය හදනවා. එහෙනම් ඊළඟ රූපස්කන්ධයට අයිති ඈ හදන හන්දා අවිද්‍යාවෙන් ගොඩනගන පටිච්චසමුපාදේ නාම රූප එනවා. හැබැයි අවිද්‍යාවෙන් තොර පටිච්චසමුපාදේ නාම පමණයි. එහෙනම් මෙන්න මේවට කියනවා අනිත් පැත්තේ මොනවද? ක්‍රියාහිත කියලා කියනවා. ඒකයි අරියතුන් වහන්සේට ක්‍රියාහිත විතරක් හටගන්නේ. රූපයක් අඳුර ගන්න. මේක ඇතුළේ විස්තර කරනවා මෙසේ දුක් රාශීන්ගේ සමුදයයි කියලා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ පංචස්කන්ධේවත් නිත්‍යයි සුඛයි අත්තයි කිව්වේ නෑ නිවන ඇරෙන්නේ. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ මොකද්ද? පංචස්කන්ධයක්. ඒ කියන්නේ අවිද්‍යාව නැත්තේ. ඒඳ උපාදානේ නෑ. එහෙනම් අපිට හැම වෙලාවෙම ඇහැට රූපයක් ඝට්ටණය වෙන තැන ක්‍රියාත්මක වෙන්නේ පංචස්කන්ධය පමණයි. ඊළඟට අපි මොකද කරන්නේ? ඒ කියන්නේ උපාදානීය ධර්ම. ඊළඟට මොකද කරන්නේ උපාදානීය ධර්ම? චිත්තය අන්ධ කරගන්න. කොහොමද අන්ධ කරගන්නේ? මේ උපේක්ඛා වේදනාවක සුව හොයන්න යනවා. අර ඉබ්බගෙන් පියාට වෙනවා. ඒකට කියන උපාදානස්කන්ධය කියලා. ඔන්න ගොඩ නැගෙන විදිය. එහෙනම් අර ගොඩ නැගෙන තැන අපි මොකද කරන්න කියලා බලන්න වෙනවා ඊළඟට. එහෙනම් ඔන්න ඇයට රූපත් එක්ක තියෙනවා. ඉතින් gedara ඉන්න රූප ඔක්කොම දෙන වේදනාව මොකද්ද? ඇත්තටම. උපේක්ඛා විතරයි. දැන් අපිම කල්පනා කරන්න එනවා දැන් මම උදේ කිව්වා ඔයගලන්ට එන රූපේ දෙන්නේ උපේක්ඛානා. වෙන දෙයක් මේකෙන් ගන්න පුළුවන්ද? ඈ? වෙන දෙයක් ගන්න පුළුවන්ද? ගන්න බෑ. දෙන දෙයමයි ගන්න වෙන්නේ. නේද? වෙන දෙයක් ගන්න පුළුවන්ද? දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි. මොකෝ කියන්නේ? දුන් දෙයක් ගනි නොදුන් දෙය නොගනි. දැන් මොනවද ඉල්ලන්නේ රූපේ? නොදුන් දෙයක්. මොනවද? සුව ගන්න බෑ. දීපු නැති ඒවා ගන්න ගියොත් මොකද වෙන්නේ? පාපයකට අහු වෙනවා. අකුසල දහමකට යටත් වෙනවා කිව්වේ. බල ගැඹුරුයි නේද වැඩි? හිතනට වඩා. දෙන දේවල් විතරයි ගන්න පුළුවන්. දෙන්නේ නැතිව ගන්න බෑ. දැන් වැඩේ තියෙන්නේ දෙන්නේ නැතිව ඉල්ලනවා අපි. පිච්චාවේ. නලබති තම්පි දුක්ඛ. බලන්න නැද්ද එහෙම නෙමෙයිද කියන්නේ? නැති ඒවා ඉල්ලනවනම්. නේද? අනිත් පැත්තෙන් කියන ඉතින් යදිනවා කියලා කියන්නේ. නේ? ඔන්න ඔය යදින ඔක්කොම වැඩ පිළිවෙල තියෙනව නේද? ඔන්න ඔය යදින්නෙම සබ්බ සංකාරයක් හදලා. අන්නේ සබ්බ සංකාරයෙන් සබ්බ සංගේ ඒ රූප ඇහැ රූපත් එක්ක සම්බන්ධ කරගෙන යදිනව මොනවා හරි දෙයක්. යදිදන් සබ්බ සංඛාර සමතෝ ඔය යදපු සබ්බ සංඛාරම සමත කරපන් කියලා කිව්වා ඔය යදින එකක්වත් හම්බෙන්නේ නැහැ කිව්වා උඹලට නිවනම ශාන්තයි නිවනම ප්‍රණීතයි යදිදන් සබ්බ සංඛාර සමතෝ එළි වෙනකම් මේකෙන් යදුවත් සුවයක් හම්බෙන්නේ නැහැ ඒ යදින වැඩපිළිවෙල සංඛාර වැඩපිළිවෙල අවිද්‍යාව මුල් කරගත්ත අන්නේ සංකාර වැඩපිළිවෙල සමත කරන්න තමයි අනිච්චෝ. ඉච්ඡාවෙන් තමයි යදින්නේ. අනිච්චෙන් තමයි යදින එක නවත්තන්නේ. අන්න එදාට දුන් දෙයක් ගන්නව නොදුන් දෙයක් ගන්නෙම නෑ. කල්පනා කරන්නේ නැද්ද කියලා. මේ ගොඩාක් ඒවා අපි බොහොම පාටු නිකන් බොහොම නිකන් චූටි තැන් වලට විතරයි දාලා තියෙන්නේ. මේ ඔක්කොටමයි තියෙන්නේ. එකකටවත් දීලා තියෙන දේ හම්බ වෙන ඇත්ත. නැත්තේ නැහැ ඔන්න රූපත් එක්ක හරි. ඊළඟ එකට යන්නද? රූපේ ගොඩක් විස්තර කරා ඒකයි. නේද? මොකද එකක් ගොඩක් විස්තර කරන්නේ ඉතුරු ටික ඔක්කොම එකට ගන්න. ඒක තමයි බුදු සාසනේ හැටි. රූපේ සම්පූර්ණයෙන්ම විස්තර කරලා ඉවරලා සද්ද ගන්ධ රස ටික ඔක්කොම ගන්නවා එකට. මොකද ඒක තමයි ප්‍රඥාන්තයන්ගේ හැටි. එකක් කිව්වහම ඒවන් උපසංහරති. ඒ අනුසාරයෙන් ඉතුරු ටික හිතන්න ගන්න. එච්චරයි. න්‍යාය ධර්මේ න්‍යාය ධර්මයමයි. කෝකටත් එකම කතන්දරේ වෙන්නේ. දැක්කනේ? කාමාචර කුසල් කරයි අකුසල් කරයි කියලා න්‍යාය ධර්ම වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ රූපත් එක්ක වෙනස් වෙන තැනක් තියෙනවා වෙනස් වෙන තැන අපි බලනවා. එතන ඔය වගේ තියෙනවා. එහෙනම් මම ඊළඟ ටිකට යනවා. අව්‍යාකෘත ධර්ම කවරේදයක් අර වගේම කියනවා යම් කාලයක කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් සද්දාලම්බන උපේක්ඛාසගත සෝත විඥානි. ගන්ධාලම්බන උපේක්ඛාසගත ගාන විඥානි. රසාලම්බන උපේක්ඛාසගත විඥානයේ ජීවහා විඥානයේ උපදේ කොහමද සංකාරපච්චයෙන් විඥාන විඥානපච්චයෙන් නාම නාමපච්චයෙන් චට්ඨායතන චට්ඨායතනපච්චයෙන් පස්ස පස්සපච්චයෙන් වේදනා ඔච්චරයි තියෙන්නේ. එහෙනම් මොකද්ද? එකක් කිව්වා කලින් ඇහැට රූප. දැන් කියනවා කනට ශබ්ද, දිවට රස, නාසයට ගන්ධ. තුනක් එක සැරේ කියනවා. තුනටම තියෙන්නේ මොකද්ද වේදනාව? උපේක්ඛාසහගත වේදනාව. ඇහැට කාය. මොනවද දෙන සද්ද වේදනාව? බයද? උපේක්ඛාව තමයි. කියනකොට තේරුම් ගන්න කියනකොට. උපේක්ඛාවේ හද්දම තමයි. නේ. දැන් හද්දෙත් ඉවරයි. බැරි වෙලාවක් ගැටුණා නම් අපරාධය අරක නතර කරා මේ සසර ගමන හැදුවා. අර ඉවරයි. මේ ගමන හැදුවා. හැබැයි ඒක උනට මේ හදලා. වැඩි ඒකයි වැඩි. මොකද්ද සද්ද කියලා දන්නේත් නැහැ. අපිට වැඩකුත් අපිට මෙතන ගෙනල්ලා මොකක්වත් පත්තු කරන්නේත් නැහැ. නේද? හැබැයි එහෙම සද්දයක් අරගෙන ගමන හදන්නත් පුළුවන්. බලන්න කොච්චර අපි අසරණද කියලා. බලන්න රූපයේ ඉදිරියේ අපි කොච්චර අසරණ වෙනවද? සද්දේ ඉදිරිය කොච්චර අසරණ වෙනවද කියලා බලන්න. නේද? හොඳට කල්පනා කරලා බලන්න අපි රූපයකින් යදිනවා නම් සද්දකින් ගන්ධකින් රසකින් මේ හතර දැන් කතා කරේ මේ හතරම උපේක්ඛා නම් මේ හතරෙන් සුවයක් අපි යදිනවා නම් අනිවාර්යයෙන්ම රූපයේ ඉදිරියේ සද්දේ ඉදිරියේ ගන්ධයේ ඉදිරියේ රසයේ ඉදිරියේ මේ හතර ඉදිරියේ අපි වහලෙක් වෙනවද නැද්ද කවදද නිවහල් මේ ඒ මොහොතයි. මේ නිවහල් වෙන මොහොත. තේරුම් ගන්න. මේවා මාත්‍ර සැප විඳින්න බෑ. සැප විඳිනවා කියලා හිතාගෙන ඉන්න පුළුවන් ඕන තරම්. මනෝ විකාර හදාගෙන. මාත්‍රයක් විඳින්න බෑ. මේ හතරේ. ඇයි මේ හතරෙන් බැරි? ඒකට උපේක්ඛා පමණයි. හතරට උපේක්ඛා පමණයි. ආයි මාත්‍රයක් නැහැ. සැප කෑල්ලක් කොහක්වත් නැහැ. මාත්‍රයක් හරි තිබ්බනම් කමන්නේ අඩු ගන්න. නිකන් යන්තම් හරි තියනවා කියලා හිතට හැයි. යන්තම්වත් නැහැ. මේ තියෙන්නේ උපේක්ඛාවම. එහෙනම් මේ හතරත් එක්කම අපි උදේ ඉඳන් රෑ වෙනකන් යදපු ඔක්කොම ඒව ටික මොකෝ කරන්න වෙන්නේ? සබ්බ සංකාරම සමත කරන්නම් වෙන. වෙන විකල්පයක් නැහැ. වෙන විකල්පයක් නැහැ. යදිදන් සබ්බ සංඛාර සමතෝ. මොනවද අපි මේ යදින්නේ? මේ සංඛාර වැඩි මොනවද යදින්නේ? රූපෙන් යදිනවා. සුව. සද්දෙන් යදිනවා. රසෙන් ගන්ධෙන් යදිනවා. සුවේදියා. මට ඕනේ සුව. ඒ හින්දා ලැබෙනවා කියලා හිතෙනවා. ඒ හින්දා රූපේ පස්සේ සැරිසරනවා. ගන්ධේ රස ස්පර්ශ පස්සේ සැරිසරනවා. සැරිසරන සැරිසරන්න නලබති තම්පි දුක්ඛ. ඇයි? එහෙම සුවයක් ඒ හතරට උරුම නැහැ. ඒක තේරුම් ගන්න තමයි මම ඕගොල්ලන්ට කිව්වේ ඉබ්බ ළඟ මාත්‍රයක්වත් පියාටු නැහැ. නේ? බයි ඉබ්බ කිව්වේ කකුල් හතර ඉබ්බ හොඳේ. අර දොරේ දාන ඉබ්බ නෙමෙයි. උන්නම් කොහොමද? කකුල් හතර ඉබ්බ. ඇයි දන්නව මම මෙහෙම කියන්නේ? මේ උදාහරණ කියලා දවසක් මෙච්චර මම කෑ ගාලා කෑ ගාලා කෑ ගාලා කෑ ගාලා මේ අව්‍යාකෘත පරිසෝම්පාද ටික ඔක්කොම කියලා ඉවරනම සාකච්ඡාවක එක අම්ම කෙනෙක් කිව්වා නෑ මාත්‍ය මේ ළඟදී අටපට්ටම් වලට පෙන්නුවානේ කකුලක යන්තම් ඉපිහට්ටක් තියෙන ඉබ්බෙක් පෙන්නුවා කියලා. මට ඔළුව ගහගන්න හිතුණා එහෙම. මං කෝ එන හොයාගන්න කියලා කොහොම හරි. වෙන කියන්න දෙයක් නෑ. වෙන වෙන කියන්න දෙයක් නෑ ඒකට. ඉතින් මට හිතුණා ඉතින් ඉතින් මං එච්චර කෑ ගැහුවේ උදේ ඉඳන් හවස වෙනකන් එච්චර කෑ ගැහුවේ මොකටද කියලා මට හිතුණා. සබ්බ සංකාර සමත කොහෙ කරන්නේ? ඉබ්බ හොයා ගන්න බැරිය කියලා. අරක තේරුම් ගන්න බැරි හන්දයි උපමාවකින් කියන්නේ. පොඩ්ඩක් අඩුම ගන්න. පොඩ්ඩ තේරුම් ගන්න. නෑ පෙන්වලු යන්තම් පොඩි පිහට්ටක් තියෙන ඉබ්බෙක්ව. මොකද ඉතින් මම තව දෙක තුනක් හම්බ වෙන්නේ හොයාගෙන යනකොට යන්නේ කොයිද වෙන මොනෝ කියන්නේ. ඒක කියන්න දෙයක් නෑ. ඒක තමයි අර ඒක තමයි මම අර පළවෙනි දවසේ කිව්වේ මොකද්ද අර මහත් එක්ක වෙන අම්මට නම මත හිටින අර ආන්දරට නමක් කියන්නේ. මොකද්ද අර එදා කොහොමද මේ බුද්ධ සාරේ ආන්දරට නමක් කියන ආන්ද කියන්නේ ලිස්සන සතෙක් නෑ වෙලාවෙම. ආන්න හරි. අමරා වික්ෂිපේ කියලා කියන්නේ ආන්න හරි. මේ ආන්දව කොටු කරන්න බෑ. කොහෙන් හරි ලිස්සන. අර බොහොම අමාරුවෙන් චතුර සතෙට කොටු කරන්න හැදුවා. පැන්නන්නේ. ඉතින් මොනෝ ආන්ද වගේ තමයි. බුදුහාමුදුරුවෝ නම කියලාම කියන. ආන්ද වගේමයි කියන්නේ. කොහෙන් හරි ලිස් වෙනවා. අරකට අහු වෙන්නේ නැහැ. එක්කෝ මෙතේ බුදුන් දැක නිවන් දකින කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මොනවා දොස් කියන්න බෑ. අපි දන්නේ නැනේ නේ. නැත්නම් ඊටත් පස්සේ බුද්ධ ශාසනයක දන්නේත් නැහැ. නේ. තව බුදුහාමුදුරුවෝ හත් අට නමක පහළ වුණාට පස්සේ දන්නේත් නැ මේ නිවන් දකින්නේ. හැබැයි ඉතින් අර කිව්වට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ඔය කිව්වට කොහේ හරි තියෙනව මොකක් හරි. ඔය කිව්වට කොහේ හරි චූට්ටක් හරි කොහේ හරි තියෙන. ඒකනේ චූටි පිහාටු කැල්ලක් දැකලා තියෙන්නේ. කොහේ හරි මොකක් හරි තියෙනවා. කොහේ හරි. පේන්න ලොකු පිහාටු නැතු වුණාට චුට්ටක් හරි තියෙනවා. බලන්න කොච්චර ඒ පයින්න කියන්නේ මම කෙනෙකුට වරදින්න තියෙනවා. ඔන්න කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවිය. සද්දත් එක මොකද්ද වේදනාව? උපේක්ඛා, ගන්ධත් එක, උපේක්ඛා රසත් එක, උපේක්ඛා ඒ සියලු පටිච්චසමුපාදේ සිද්ධ වෙනවා. එසම මේ සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම චට්ඨායතන පස්ස වේදනා භව ජාති අන්න. මොකද්ද මෙතන හැම වෙලාවෙම මේ භව කියලා වචනයක් කියන. මොකද්ද මේ? පෙනෙන භව, ඇහෙන භව, දැනෙන භව. ඒක දැනෙන්න ඕන. ඒ අන්නේ පෙනෙන, ඇහෙන, දැනෙන භව වලදී කර්ම භව හදන්නේ අර මාලෙට මුතුවමුණන්නේ නැහැ. මාලෙට මුතුවමුණන්නේ විඳින්න ගිහිල්ලා. මේ පෙනෙන භව. ඇහෙන බව, දැනෙන බව. දැන් කාට හරි කතා කරන එක ඇහෙනවා. ඇහෙන භවයටපත් වෙනවා. ඒවට කියනවා විපාක හිත් කියලා. හිතක් පහළ වෙන්න බෑ. හරි. කාමාචර කුසල ධර්ම රැස් කළ බැවින්. දැන් අපිට හතරක් කතා කරා. මොනවද කතා කරපු හතර? ඇස රූපත් එක්ක උපේක්ඛා, කන ශබ්දෙත් එක්ක උපේක්ඛා, දිව රසත් එක්ක උපේක්ඛා, නාසය ගන්ධත් එක්ක උපේක්ඛා. එහෙමනම් අපි මේ හතරත් එක්ක තව අවුරුදු එකක් නෙමෙයි දෙකක් නෙමෙයි 10ක් නෙමෙයි 100ක් නෙමෙයි කල්පයක් නෙමෙයි අසංකේය කල්පලක්ෂ ගාණක් ඇවිද්දත් ඔය හතරෙන් මාත්‍රයක් හරි සැප විඳින්න පුළුවන්. ඈ හැබැයි බුදුවරු 512028ක් පහු කරගෙන අපි ආවේ ඔබ අපි සියලු දෙනාම ආවේ සැප විඳින්න පුළුවන් කියලා හිතාගෙන මේක තේරුම් ගත්තේ නැත්නම් තව බුදුවරු හඹාගෙන බුදුවරු ඔගේ කොහෙච්චර පහල වුණත් හැමදාම යන්නේ මොකක් හොයාගෙනද? ඒ හැමදාටම අපිට කියන්න වෙන්නේ මොකද්ද? නලබති තම්පි දුක්ඛ. නලබති තම්පි දුක්ඛ. ලැබෙන්නේ නැහැ දුක. ලැබෙන්නේ නැහැ. ඇයි ඒ? ඉච්ඡතාවයම ගොඩ නැගුවා. ඒ ඉච්ඡතාවයම ගොඩ නැගමින් ගොඩ නැගමින් මොකද කරේ? ශෝක වුණා, බය වුණා, ඉච්ඡාව ප්‍රහීන කරගත්තේ නැහැ. අර උදේ කිව්වේ ගාථා. මේ ඉච්ඡා වෙම්ම බැඳි බැඳි කියන්නේ. ප්‍රියතෝජා ඇති සෝකෝ ප්‍රිය කරගත්ත. අර ඉබ්බගෙන් පියාට ගන්න පුළුවන් කියලා ප්‍රිය කරගත්ත. එහෙනම් මේ හතරත් එක්ක තව කොච්චර අපි සසරේ සැරිසරන්න හිතුවත් උපේක්ඛාම තමයි. මේ අද්දවේ මරණකම් හම්බෙන්නේ. ආ දැන් තමයි හිතන් ඉන්නේ නැතිනේ නේද? මට මැරෙන්න කලින් හරියේ රූප ටික බලා ගන්න තියෙනවා නම් හොඳයි. එimhe හිතෙන්න පුළුවන් නේ. හරි. මැරෙන්න කලින් හරි හම්බෙන රූප වල තියෙන්නේ මොකද්ද? ලැබෙන වේදනාව. එතකොට මොන රූපේද විශේෂයෙන් බලන්න කැමති? මැරෙන්න කලින්. මැරෙන කලින් මොන රූපේද විශේෂයෙන් බලන්න කැමති? මොන රූපයක් හරි බලන්න කැමති නම් ඇහැක් ඕන. ඇහැක් හදනවා මතක තියාගන්න. ඊළඟ චක්කු කාය හදනවා. කියනෝ නේද? අපි දැන් කියන්නේ වයස් ගමනේ. අනේ මට මැරෙන්න මොහොතකට කලින් හරි පොඩ්ඩක් ඇවිල්ලා කතා කරලා හරි ඵලයල්ලක්. පොඩ්ඩක් බලලා ඵලයල්ලක්. එහෙම කියනෝ නේද? ඒ මොකද්ද ඊටාම? චුට්ටක් හරි ආස්වාදයක් විඳගන්න පුළුවන්. ඒකයි මිනිස්සු ආසාදේ අතාරින්නේ නැත්තේ. තේරුම් ගත්තේ නැති යන්න. තේරුම් ගන්න පුළුවන් මානසිකත්වයේ බුදුහාමුදුර හොඳට තේරුම් ගන්න කියන්නේ ඒකයි තරුණ අවදියේදී මේක. නේද? මැදි අවදී වෙනකොට මේක හොඳට තේරුම් ගන්න කියන්නේ ඒකයි. ඇයි? ලෝකේ දාන්න තියෙන සියලු සෙල්ලම් ටික දාලා තියෙන්නේ. ජීවිතයේ අත්දැකීම් තියෙනවා. නේද? හොඳේවත් කරලා ඇති නරකේවත් කරලා ඇති. කරන්න තියෙන ඔක්කොම කරලා තින්නේ නොකරපු එකම දෙයයි තියෙන්නේ. මොකද්ද? නිවන් දකින්න විතරයි. අනිත ඔක්කොම කරලා තියෙන්නේ. ඔබ අපි සියලු දෙනාම නේද? අපි සියලු දෙනාම කරන්න තියෙන ඔක්කොම කරලා තියෙන්නේ. නොකරපු එකම දේ ඉතුරුලා තියෙන්නේ මොකද්ද? නිවන් දකින්න. දැන් ඒතර කරන්න ඉතුරුලා තියෙන්නේ. ඒක විතරයි. ඉතින් අනිත් ඔක්කොම ෆේල් නේ දැන්. ඇයි මේ මේ හතරම මේ හතරම ඉදිරිය අපි ෆේල් නේ. ඇයි මේ හතරෙම සැපෝ හොයපුවා ෆේල්ද නැද්ද? ෆේල්. තව හොයන්න බලාපොරොත්තු වෙනවනම් ඒත් ෆේල්. අතීතේ හෙව්වනම් ඒත් ෆේල්. අතීතේ ෆේල් දැනුත් ෆේල් අනාගතේත් ෆේල් මේක තේරුම් ගත්තේ නැත්තම්. අතීතේ ෆේල් වෙච්ච බව තෝරගන්න දැන් ෆේල් වෙන්න ගිය බව තෝරගන්න ෆේල් වෙන්නේ නැති බව තෝරගන්න ෆේල් නොවි ඉන්න. ඔච්චරනේ කරන්න පුළුවන්. ගෙවිච්ච අතීතේ ගෙවිලි ඉවරයි. ඒකට කරන්න දෙයක් නැහැ. දැන් වැඩේ පටන් ගන්න. මෙන්න පළවෙනි බලාපොරොත්තු වෙන දෙයක් ලැබෙනවා. මොකද්ද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින් ස්පර්ශාලම්බන වූ සුඛ සහගත කාය විඥානයක් උපද වේවි. ඔන්න යාන්තම් එකක් හම්බෙන්නේ. පෙරුම් පුල්ල පෙරුම් පුල්ල. මොකද්ද? සුඛ සහගත එකක් හම් වෙන කොහෙටද? කායට. ඒත් මොනෝ කරලා තිබ්බොත්ද? කුසල ධර්ම කරලා තිබ්බොත් විතරයි ඒකත් එන්නේ. නැත්තම් එන්නේ නැහැ. ඉබේ එන්නේ නැහැ. බය වෙන්න එපා. අනුන්ගේව ගන්නත් බෑ. එහෙනම් අනුන්ගේ කයවල් වලට ආංචි දාලා තිනවනා. උගුල් අටෝලා තියෙනවනම් බොරු වලවල් කපලා අරව කොල්ල මේව කොල්ල කරන්න දින ඔක්කොම කය වලට හිඟි හිංසා කරලා තියෙනවනම් අනේ මට සුඛයම ලැබේවා එයිද නලබති තම්පි දුක්ඛා එන්නේ එන්න නම් මොකද තියෙන්න ඕනේ හේතු තියෙන්න ඕනේ එන්න මොනවද හේතු කාමාවචර කුසල ධර්ම කරලා නම් විතරයි කයට සුව වේදනාවක් ලබන්න ඕන කරන මෘදු ස්පර්ශ ටිකක් ලැබෙන්න ගන්න. අන්න පස්සපච්චා වේදනා. නේද? දැන් ඕගොල්ලන්ට බිම වාඩි වෙන්නේ නැතුව ඔහම කුෂන් පුටුවක වාඩි වෙන්න හම්බුනේ ඇයි? පෙර කාමාචර කුසල ධර්මයක හේතුව. ඵලයක්. යම් කිසි කයට පස්සද්ධියක් ලැබෙන සුවයක් ලැබෙන විදිහකට යම් කිසි දෙයක් ලැබුණා. හරි ඇත්ත. හොඳයිද? ඒක ලැබුණේ මොකටද? මුල් සුවේ විඳගෙන ඉන්න. දැන් පෙර කරනද කාමාවචර කුසල ධර්මයක් හන්ද පුටුව හම්බුණා. කුෂන් පුටුවකුත්. ලෑලි පුටුවකුත් නෙමෙයි. ප්ලාස්ටික් පුටුවකුත් නෙමෙයි. හොඳ කුෂන් පුටුවක් හම්බුණා. දාඩිය දානවත් අඩුයි. පෙර කරනද කාමාවචර කුසල ධර්මයක් හන්ද ලැබුණා. මොකටද? සුවේ විඳගෙන හොඳට ඉන්න. ආ අන්න මොකටද කුටි වාඩි උනේ? නිවන් දැකලා. නැත්තම් සුවේ පුටුවක් හම් මාර පුටුවක් හම්ලා කියලා වැඩක් නැහැ. සුව වේදනාවේ රාගයෙන් බැඳි. අන්න තව එකක් කො නිදා ගන්නවා. හරි ඒකත් හොඳයි කියපේකෝ. අන්න සුව පුටුවක් හම්බුණා සුවසේ නිදා ගන්න. ඔය හරි තමයි සුවසේම නිදි එතකොට. නේ. ඇයි අපි කැමති කොහමද? සුවසේ නිදා ගන්නනේ කැමති. මැරෙන කොටත් කැමති සුවසේ නිදා ගන්න. වැඩේ තියෙන සුවසේ මෙහෙ නිදා ගන්නවා. අරහේ සුවසේ නැහැ. යන්න ඕන තැනට ගියාට පස්සේ සුවසේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් ඔන්න මම පෙන්වුවේ දැක්කද? අන්න නිකන් ලැබෙන්නේ නැහැ ඕක. ඔය පුටුව නිකන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්න පෙර කාමාවචර කුසල් ධර්ම තියෙනවා. හැමෝටම ලැබෙන්නේ නැහැ. අන්න ලැබෙන්න හේතු තියෙනවා. හේතු තියෙනවා නම් විතරයි ලැබෙන්නේ. හැබැයි මේ ලැබිච්ච කුසල ධර්මයෙන් හින්දා කයට සුවයක් ලැබෙනවා. ඒකෙන් ප්‍රයෝජනෙ ගන්න. ඒතර ප්‍රයෝජනෙ ගන්න නම් තියන්නේ කයේ සුවය ගැන හිත හිත ඉන්න එක නෙමෙයි. ඒක විපාකය. මේකෙන් මම ප්‍රයෝජනයක් ගන්න ලැබිච්ච. අන්න කාමාවචර කුසල ධර්මයෙන් ප්‍රයෝජනයක් ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. නේ. පළවෙනි සුඛ සහගත එක හම්බෙන්නේ. යන්තම් එකක් හම්බුණා. නේ. වැඩේ තියෙන්නේ ඒ සුඛ සාගතයක තේරුම් ගන්න බැරුව නිකන් මොකද දන්නව වෙන්නේ? තථාගතයන් වහන්සේ පෙන්නා සුඛ වේදනාවේ රාගයෙන් බැඳේ. අහු වෙනවද නැද්ද? අහු වෙන්නේ ඇයි? ඒක සුවයක් හන්දා. සුවේට රාගයෙන් බැඳෙනවා. සුවේට රාගයෙන් බැඳෙනවා. හැබැයි උපේක්ඛාවේ අවිද්‍යාවෙන් බැඳෙනවා. ඒකද ඒක අතිසියු. සුඛේ රාගයෙන් බැඳෙන එක හරි. දැන් ඔන්නේ සුඛේ ඇත්තටම විඳින්න පුළුවන් නම් පැය 3ක් විතර පුටුවේ සද්ද නැතුව ඉන්න පුළුවන් නේ ඇඹරෙන්නේ නැතුව ඈ දැන් පුළුවන් වෙන්නේ නැහැ නේ ඒ සුඛේනේ පුළුවන්ද බෑ ඇයි විපාක ලෝකයේ මත මේ දෙකම කයට කැරකෙනවා මෙන්න අනිත් එක ඊට පස්සේ එනවා අනිත් එක බලන්න ඒකත් මම විස්තර කරලම කියන්නම් වේදනාවක් එනවා ඊළඟට එනවා මොකද්ද මේ දෙකේ වෙන්නේ ආඩ ටිකට උපේක්ඛා කයට විතරක් සුව. ඊළඟට එනවා තව එකක්. කාමාවචර මොකද්ද? යම් කාලයක අකුසල ධර්ම රැස් කළ බැවින්. සද්දාලම්බන වේවා, ගන්ධාලම්බන වේවා, රසාලම්බන මේ අනිත් තුනත් එක්ක එනවා මොනවද? උපේක්ඛා සහගත විඥානයක් හටගන්නේ. ඒ කියන්නේ හතර. ඒ වගේම කාමාවචර අකුසල ධර්ම රැස් කර බැවින් ස්පර්ශාලම්බන වූ දුක සහගත කාය විඥානයක් උපදවේ. ඔන්න chart එක දැන්. කාමාවචර කුසල් කරා නම් කයට සුඛ. කාමාවචර අකුසල් කරා නම් කයට දුක. එතකොට මේ විපාක ලෝකේ මෙන්න මේ දෙක මික්ස්රව තමයි එන්නේ. සුවත් වෙනවා දුකත් වෙනවා. ඇයි අකුසල දහම් පළ දෙන වෙලාවලුත් වෙනවා කුසල් දහම් පළ දෙන වෙලාවලුත් වෙනවා. අන්න ඊළඟට මේක තෝරගන්න යනකොට ඊළඟට පෙන්නනවා අකුසල දහම් පළ දෙන ටිකට සමානතරයේ හේවත් මානසිකත්වයේ නැති තැන කුසල දහම් විතරක් පළ දෙන්න දැන ගන්නවා කොහෙදිද ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ විතරක් අන්න ඒ දැහන් තුනේදී මෙහෙම ඇඹරෙන්න ඕන වෙන්නේ නැහැ ඒ ඇයි රියල් කුසල ධර්මයේ පළ දෙන වෙලාව මෙතන දෙක මික්ස් වෙනවා එහෙනම් තමයි ටිකක් වෙලා වාඩිලා ඉන්න ගමන් වඩා අමාරු වෙන්නේ. කවුරුත් දැහැන් වලදී ඇඹරෙන්නේ නැහැ. ඇඹරෙන්නේ නැත්තේ ඇයි? ඒක සුඛ විතරයි. ඒක දුක අහලක නැහැ. ඒක සුඛ විතරයි. මෙතන එහෙම ඉන්න හැබැයි ඔය ඉන්න බණ අහගෙන ඉන්න මොහොතේම කෙනෙක් යම් කිසි කෙනෙක් නීවරණ වලින් අයින් වෙලා චිත්ත ඒකාග්‍රතාවයෙන් හරියටම බණ ටික අහගෙන හිටියනම් ඔහුට ඇත්තටම අර විපාකයේ දුක් මාත්‍රයක්වත් දැනෙන්නේ නැතු සුඛේ විතරක්ම දැනෙන වෙලාවකුත් එන්නේ. ඉන් පුටුවේ වාඩිලා හිටියද කියලාවත් දන්නේ ඇයි හිත සද්ධර්ම ශ්‍රවණයට විතරයි යොමු කරන්නේ මොනම හේතුවක් නිසාවත් කයට යොමු කරන්නේ කයට යොමු කරන්නේ නැති හන්ද දැනෙන්නේ නැහැ. හිතට විතරයි. එහෙනම් කාමාවචර කුසල් අකුසල් එක ඔන්න සප දුක එන එකම එකක් තියෙනවා මොකද්ද? කයත් එක්ක විතරයි. ඇයි මේ කයත් එක්ක සුව එන්නත් කයත් එක්ක දුක එන්නේ? අපිට ස්පර්ශය මෘදු වුණොත් වේදනාව සුව, ස්පර්ශය රළු වුණොත් වේදනාව දුක. ඔන්න ඔය මෘදු රළු කියන එක කයට පනවන්න පුළුවන් වුණාට ඇහැට, කනට, නාසයට, දිවට පනවන්න බෑ. මෙන්න මේ හතරට පනවන්න බෑ මෘදු රළු. ඒ හින්දා එකට තියෙන්නේ උපේක්ඛා පමණමයි. මෙතන කතා කරන්නේ මුලින්ම පහක් ගැන විතරයි. ඇස, කන, නාසය, දිව, ශරීරය. තව එකක් ඉතුරු වෙනවා. මොකද්ද? ඒක පොඩ්ඩක් කොහොම තියන්න. මොකද එක පාටම ඩෝස් එක වැඩි වුණාම ටිකක් වඩා අමාරුයි. ඒක ටිකක් කාරණේ ගොඩක් ගැඹුරුයි. ඒක චුට්ටක් කොහොම තියමු. හේතුව මොකද? හයම හොයාගන්න කලින් පහ හොඳට හොයාගෙන ඉමුකෝ. නැත්තම් පහ ඉස්සු වෙනවනේ. නේ. පහයි පහ උස ගත්තොත් පිස්සු තමයි කොහොමද? දැන් මේ පහ හරියට මුලින් තෝරගන්න ඕනේ පංචකාමය යන්නේ යන්නේ මේ පහත් එක්ක. හයෙන් තමයි වැඩේ පටන් ගන්න ඉතුරු ටික. මේ පහ හරියට තෝරගන්න එකනේ කිව්වේ. උපාදානීය ධර්මයන්ගේ ආස්වාදය හොයනවා කියලා කිව්වේ. ආ මේකයි. හරි. ඊට මෙන්න මේක මෙන්න මේ විදිහට තමයි සිද්ධ වෙන්නේ. මොනවද? සංකාර, විඥාන, අරක තිබ්බ පටිච්චසමුප්පාදේ තමයි මේ තියෙන්නේ. නාම, චට්ඨායතන පස්ස වේදනා භව ජාති ජරා මරණ. ජරා මරණ කොහොමද තියෙන්නේ? හරි? මේ මොකද්ද මේ ජරා මරණ කියන්නේ? කය ජරා මරණද? අර රූපයක් ඝට්ටණය වුණා ඒක ජරා මරණ වෙලා ඊළඟ රූපේ ඝට්ටණය වෙනවා. මේ කතා කරන්නේ තනිකර හිතක් ගැන, කයක් ගැන නෙමෙයි. කය කයත් මොහොත මොහොත ජරා මරණයක් වෙනවා තමයි ඇත්ත. හැබැයි මේ ඊට වඩා තියෙනවා හිතත් එක්ක කතාවක්. ඉතින් මෙන්න මේකත් එක්ක මොකද වෙන්නේ? ඔන්න ඔය පටිච්චසමුප්පාද ක්‍රියාවලියත් එක්ක තමයි මොකක්ද උනේ? සැප දුක උපේකා නොදුක් නොසුව වේදනා. දැන් ඕගලන්ට මෙහෙම පොදුවේ සැප දුක කියලා තමයි මම ගිය සතියේ පෙන්නුවේ. මතක ඇතිනේ? දැන් පෙන්නනවා සැප දුක කියන එකෙන් ඕගොල්ලෝ දාගන්න ඕනේ මොකද්ද? සැප සැප වේදනාව වෙන්නේ සුව වේදනාව වෙන්නේ මොකක් එක්කද? කයත් එක්ක. ඇයි ඒ එනවනම් එන්නේ? සැප වේදනාව නැමැති ඵලය ලබන්න හේතුව මොකද්ද? කාමාවචර කුසල ධර්ම රැස් කළ බැවින්. දුක් වේදනාව ලබන්න කරපු හේතුව මොකද්ද? කාමාවචර කුසල. හැබැයි ඉතුරු ටිකට කය ඇරුණාම ඉතුරු ටිකට රූප ශබ්ද ගන්ධ රස කියන හතරට කාමාවචර කුසල ධර්ම කරත් කාමාවචර අකුසල ධර්ම කරත් උපේක්ඛාමයි. මෙන්න මේක ඕගලන්ට මේ chart එකට දාලා මේ තියෙන්නේ තේරුම් ගන්න තවත් පහසු වෙන්නේ. දැන් කල්පනා කරන්න. දැන් ඔබ දාලා හොඳට දීලා තියෙනවනේ අරකේ වගේ නෙමෙයිනේ නේද? පැහැදිලිව තේරෙනවද? දැන් ටික පොඩ්ඩක් කල්පනා කරන්න ඇහෙන් කොහොමද සැප විඳින්නේ කියලා. රූපත් එක්ක. කනෙන් කොහොමද සද්දත් එක්ක සුභ විඳින්නේ කියලා කල්පනා කරන්න. නැත්තම් කල්පනා කරන්න මෙතෙක්කල් විඳේ කොහොමද කියලා. වින්දද වින්ද කියලා හිතාගෙන හිටියද? ඈ? ආ හිතාගෙන ඉන්න ඕන කෙනෙක්ට පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ නේද? පුළුවන් බැරිද? පුළුවන්. අර දල්දා මාලිගාව ඉස්සරහට ගිහිල්ලා මේ දල්දා මාලිගාව මගේ. කවුරුවත් නඩු දාන්න නැහැ හිතාගෙන ඉන්නේ. නේ? පුළුවන් නේ? එහෙම හිතනකොට නිකන් හරි. මේ හරි ෂෝක් සුවයි. ඊළඟට මොකෝ කරන්නේ? හවසට ගෙදර යන්නේ. ගේ ළඟට ගිහින් ආ මේගේ මගේ. ආ හරි ෂෝක් නේතෝ. දැන් දෙකේ මොකද වෙනස කියලා බලන්න. අරකට කොලයක් නැතුවත් සුව ලෙස දැනුණා මේකට කොලයක් තිබිලත් සුව ලෙස දැනුණා. කියපු කාරණේ වැටෙන්නේ නැතිනේ. අරකට ඔප්පුවක් නැහැ. හැබැයි ගෙදරකට ඔප්පුවකුත් තියලා සුව ලෙස පේනවා අරගෙත් පේනවා සුව ලෙස. කොහොමද හොම් පේන්නේ කියලා බලන්න. අරක දිහා විද්‍යාවෙන් බැලුවාම එහෙම තමයි. ඒ ගෙදර තියෙන ගේක දිහා බැලුවාම ඒත් එහෙමම තමයි. නේ ඒ පාර යනකොට බිල්ඩින් එහෙම දකින්නකොට මේ පණ නැතිව මුලින් කතා කරන්නේ. ඊට පස්සේ පණ තින් ටිකක් ගමු. රූප මේ ඔය ඔක්කොගේ මේ මොනවද තියෙන වේදනාව? දැනෙන වෙන වේදනාව මොකද්ද? උපේක්ඛා. බලන්න තමන්ම කල්පනා කරන්න පාර යනකොට අපි ඇත්තටම ගිහින් තින්නේ සිහියෙන්ද කියලා. කියනෝනේ සිහියෙන් යනවා කියලා අපි. ඇත්තටම 100ෙන්ද කියන්නේ? ද 80ෙන්ද? ඈ? ඉතින් 100ෙන් ගියානම් සැපේ ඔපේන්න බෑ. දුකේ ඔපේන්නත් බෑ. එහෙනම් ගිහින් තියෙන්නම හරි. ගිහින් තින්න ප්‍රඥාවෙන්ද න පජානාතිද? පජානාතිද න පජානාතිද? න පජානාති. දැන් අදහස යන්නේ කොහොමද? ඔන්න ඔය දැන් ඉතින් 60ක් විතරක් නවපජාතිකේ ආපු එකේ ඊතුරු 10ත් ඔන්න ඔය නවපජාතිම යන ඔන්න ඔය නේ 60ක්ම ඉතින් නවපජානාති වෙච්ච එකේ ඊතුරු ටික ඉතින් මොකටදයි පජානාති වෙන්නේ ඒකත් ඔන්න ඔය නවපජානාතිම තමයි ඉතින් ඔන්න ඔය ඊළඟ එකේ try කරනවා ඒකද තීරණය ඒ ගොන් තීරණයට යන්න එපා ඒ මෝඩ තීරණයට යන්න එපා මේ මොහොතේ හරි මට මේ ලැබිච්ච නිවනින් නිවන් මගෙන් සසර ගමන මාත්‍රයක් හරි කෙටි කරන්න සතර අපායේ නිදහස් වෙන්න හරි මම වැඩේ පටන් ගන්නවා අදම හරි. මම අර ඒකයි ඔයගලන්ට එදා කිව්වේ පළවෙනි දවසේ අනුන් වෙනුවෙන් ඕගොල්ලෝ ඕන තරම් යුතුයකම් කරලා ඇති වැඩ මේවක කරලා ඇති මේවරකම් කරලා ඇති කරන්න තිය සියලු දේවල් කරලා ඇති නෑදෑ වෙනුවෙන් කරලා ඇති නෝන මහත්තයා වෙනුවෙන් කරලා ඇති ළමයි වෙනුවෙන් කරලා ඇති ගම වෙනුවෙන් කරලා ඇති රට වෙනුවෙන් කරලා ඇති ඔය ඔක්කොම කරලා ඇති Taman Tamanගේ හදවතින් අහන්න කිව්වේ එකයි මට මම මොනවද කරගත්තේ කියලා. එතන හොඳට බලන්න අවංකව බලන්න එතන ලොකු ප්‍රශ්නාර්ථ ලකුණක් නම් තියෙන්නේ. ඒකට හරියක් දාගන්නම ඕන නේද? නැද්ද? ඒකට හරියක් දාගන්න. නේද? දැන් ඕකට හරිය දාගන්නවා කියලා අර ගෙදර ඉන්න මිනිස්සුන්ට මොකක් හරි වෙන දෙයක් කරන්න දෙයක් තියෙනවද අලුතෙන්? මේ මිනිස්සු කඩේ යනවාම කඩේ යනවා. ඒක මොකෝ කරන්නේ? කොහොමත් උපේක්ඛා. කියලා බඩු ටික ගේම කියන්නේ. නේ. හොඳ මේ මෑ කරල් ගොඩක් තියෙනවා කුණු වෙච්ච ගොඩක් කොහොමත් උපේක්ඛානේ දාන්න කොන්නේ. කොහොමත් උපේක්ඛානේ. කුණු වෙච්ච මාළු කූරියක් කරන් උපේක්ඛා තමයි කොහොමත්. උපේක්ඛා හම්බ වෙනවා ඒතර ගෙදර ගියාම. ඒ හින්දා මේ ප්‍රඥා කරනවා සිහි බුද්ධිය කරනවා තව වැඩි ටිකක් තියෙනවා. තේරුම් ගන්න. නැත්තම් හිතයි ආ ඔක්කොම උපේක්ඛානේ හරියයි. රූප ඔක්කොම උපේක්ඛා, කුණුමාලුත් උපේක්ඛා, හොඳමාලුත් උපේක්ඛා, කුණුවේලෝලුත් උපේක්ඛා, හොඳේලෝලුත් උපේක්ඛා, කුණුකරෝලත් උපේක්ඛා, හොඳකරෝලත් උපේක්ඛා. ඔක්කොම උපේක්ඛා කෝක ගෑවත් එකයි. එයා අන්තිමට ඊගසේ වෙන්නේ මොකද? අර කුණු ටිකක් කාලා කාලා අන්තිමට ඔබා ගෙදරින් උන්ටත් බඩේ අමාරු වෙලා Tamanටත් බඩේ අමාරු වෙලා අන්තිමට ස්පීතාලෙත් ගහන කියලා අන්තිමට බලනවා මේක නිවන් මාර්ගක් වඩන්න කියලා මුන්ට මොකද මේ වුනේ කියලා. ඒ හින්දා මේ බුද්ධ ශාසනය ප්‍රහීන කරන්නේ හොඳට මතක තියාගන්න අවිද්‍යාවෙන් බඳගෙන රාග දේශ මොහ විතරයි. ඇයි රාගක්කෝ නිබ්බාන, දේහක්කෝ නිබ්බාන, මෝහක්කෝ නිබ්බාන. මෙච්චරම සරල කරලා කියන්නේ බයයි ගිහින් වැරදි එකක් කරයිද නැහැ ඒකයි. <laughs> එම් සමහර ගාන අහන් ඉන්නේ බාගෙට යන්තම් S2 පිය වෙනවා. ඔක්කොම රූප උපේක්ඛා කියලා ඇහුණා. නැගිටිනකොටම. ආ ඇත්ත නේ නැති. උපේක්ඛා. සමහරලාට කරයි මොකක්ද බස් එකක් එනවා. පෙනි පෙනි පාර බා උපේක්ඛානේ. ඉතින් පාර පයින්. නේ මෙතන රේල් ගේට්ටුව අහනවා උපේක්ඛානේ පයින්. ආපැන්දක් ගේන්න එනවා ගලවන්න ඊට පස්සේ. ඉතින් ඒ හින්දා අර උපේක්ඛා කිව්වේ කොතනද කියලා තෝරගන්න. නැත්නම් වැරදි තැනට වැරදි තැන දාන්න එපා. අර ඔක්කොම උපේක්ඛා උපේක්ඛා කියලා. නේ සිහි බුද්ධිය වෙනම කරන්න ඕන වැටියුවොත් තිය කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය කරුණු ටිකක් තියෙනවානේ. හැබැයි හරියටම ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැඩ කරනකොට අර ටිකක් වෙනවා. වැඩේ තියෙන්නේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා හිතාගෙන මුලින්ම ලෞකික සම්මාදිට්ඨිය ටිකක් අයින් කළා දැම්මොත් එහෙම. ඒකයි මේ කියන්නේ. නිවන් දකින්නෝ කියලා. අයි කිව්වනේ මම හැදිලා මොකද? සියල්ලෙන් සියල්ල වළක්වන්නේ නැහැ. යම් අරමුණක් කෙරෙහි අකුසල දහමක් වැඩෙයි. එයින් ඒ වළක්වා ගත යුතුයි. දැන් අපි මෙතනින් පාර පයින් යනකොට රේල් ගේට්ටු වහලා කෝච්චියක් එන්න වහලා. අකුසල දහමක්ද? දැන් මෙතනින් මේක ඉවරලා පාරට යනකොටම රේල් ගේට්ටු වහලා කෝච්චියක් එන්නේ. ඒක අකුසල දහමක්ද? ඒක විපාක මේ මේ ලෝකයේ තියෙන સિદ્ધාන්තයක් අපේ ඇහැට සිදුවීමක් ඇහැට ගන්න නෙවෙයි. එච්චරයි. හැබැයි මෙහෙම කියෝ. කො මුන්ට මේ මේක අරින වෙලාවෙන් මේක වැහුවානේ. මෙතනින් දැන් පැන ගන්න විදියක් නැහැ නේ බස් එක යනකොට දැන් අන්න ඒ ටික මොකද්ද වෙන්නේ? අන්න පටිගිය ඉස්සෙන්න. ඇයි මොකද්ද ඉච්ඡාව? අපිව අපි මෙතනින් යන වෙලාවට රේල් ගේට්ටුව ඇරලා තියෙන්න ඕනේ. එසේ ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය හැකක් නෙවෙයි යම්පිච්චන්න ලැබදී යම්පි දුක්ඛ. ඕන දැනකට දාලා බලන්න ඕක. මොකද බුදුහාමුදුරු දේශනා කරන එක කොහෙටක්වත් දාන්න බැරි තැන් නැහැ. එහෙනම් මෙන්න මේකට කියනවා විපාක සෝ. දැන් මේකෙන් එක කොටසක් නෑ තමයි. ඇත්ත. මොකද නැති කොටස? මන ධම්ම කියන කෑල්ල නෑ. හරි? ඒක මෙතන නැත්තෙත් ඒක හේතුවක් හන්ද ඒක කියන්න ඕන තැනදී විස්තර කරලා දෙනවා. ඒ හින්දා මෙතනදී අපි මුලින් මේ මූලික විග්‍රහයන් ටික හරියට තෝරගන්න ඕන. දැන් තමයි ප්‍රශ්නේ. හතරට කාලයයි වෙලාව. හතර මාට්ටි ඉවර කරන්නත් කියන්නේ. දැන් බලන්නේ කොහොමද අපි උපේක්ඛා වේදනාවෙන් සැප වින්ද කියලා පෙන්වන්නේ යන්නේ. උපේක්ඛා වේදනාවෙන් සැප වින්දේ කොහොමද? සුව වේදනාවෙන් අස්සාද වින්දේ කොහොමද? ඒක පෙන්වන්නේ නැහැ. අස්සාදය කෙසේ හටගන්නේද? කොහොමද අස්සාදය හටගන්නේ? මේ වචනේ ඇතුලේ අර්ථය තියෙනවා. අස්සාදය. සාදයක් කියන්නේ පාටියක්. පාටියක් දාලා මොනව පිනවන්නේ? ඇහැ කන නාසය, දිව, ශරීරය, මන. සාදේ අස් කරන්න ඕනේ සාදේ පවත් ගන්න. ඔව් සාදේ අස් කර ගන්න ඕනේ. සාදේ අස් කරන්නේ සාදේ අස් කරන්න සාදේ ගැන දැනගන්න. ඒක අස්සාදේ අස්සාදේසේ දැනගන්න කියන්නේ. එහෙනම් මේ උත්තරේ තමයි හරියටම පින්නන මොකද්ද? මහා පුන්නම සූත්‍රයේ මජ්ක්‍ධිම නිකායේ. මේ මහා පුන්නම හාමුදුරුවෝ තමයි මේක ඇවිල්ලා විස්තර කරන වෙලාවේ මේ කියන්නේ. මේ සූත්‍ර ගණනාවක මේක විස්තර කරනවා. නමුත් මෙතන පැහැදිලිවම පෙන්නනවා. කෝණුම් කෝබන්තේ රූපේ අස්සාදෝ කෝ ආදීනෝ කිං නිස්සරණං කියලා අහනවා. ඒ කියන්නේ මොකද්ද මේ ආස්වාදේ? මොකද්ද ආදීනෝ? මොකද්ද නිස්සරණේ? වේදනාවේ ආස්වාදේ මොකද්ද? ආදීනෝ මොකද්ද? නිස්සරණේ මොකද්ද? සංඥාවේ ආස්වාදේ කුමද්ද? ආදීනෝ කුමද්ද? නිස්සරණේ කුමද්ද? සංකාරයේ ආස්වාදේ කුමද්ද? ආදීනෝ කුමද්ද? නිස්සරණේ කුමද්ද? විඥානයේ ආස්වාදේ කුමද්ද? ආදීනෝ කුමද්ද? නිස්සරණේ. කියන්නේ මේ පංචස්කන්ධේම අස්සාදයයි ආදීනවයි නිස්සරණය මොකද්ද කියලා අහන්න. යංකෝ බික්කු. හොඳට අහගන්න. යංකෝ බික්කු රූපං පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ. වලින් අපි අස්සාදේ හොයාගම ඉතුරු දෙක පොඩ්ඩක් පැත්තකින් දැන් නිල් පාටිනේ කහ පාටිනේ තියෙන දෙක. මොකද්ද කිව්වේ? රූපං පටිච්චං uppajjati උප්පජ්ජති කියන්නේ ඉපදෙන එක. ඉපදෙනවලු මොකද්ද? සුඛයක් සෝමනස්සයක්. බැඳෙන්නේ මොකක් එක්කද? රූපයක් එක්ක. ඇත්තටම රූපේ තිබ්බ වේදනාව මොකද්ද? උපේක්ඛා එකක්. දැන් උපේක්ඛා එකක් උපද්දවල පෙන්නනවා සුඛයක් සෝමනස්සයක් විදිහට. මොකෙන්ද මේක උපද්දවල පෙන්වන්නේ? රූපය තියෙනවා උපදින කෑල්ලක් තියෙනවා. රූපේට නිකන් උපදින්න බෑ. මොකද්ද මැද්දේ තියෙන වචනේ? පටිච්චං. එන්න දැනගන්න ඕන අනිත් වචනේ. මම කනේ වචන තුන හතරයි උගන්වන්නේ කියලා. එන්න අතිශයෙන් වැදගත් වචනේ. පටිච්ච. පටිච්චයක් නැතුව උපදින්න බෑ. ඉපදුනේ නැත්තම් සුඛයක් සෝමනස්යක් දැනෙන්නත් බෑ. එහෙනම් ඇත්තටම අපිට රූපයකින් තියෙන්නේ උපේක්ඛා එකක් නම් ඒ රූපය අපිට සුඛයක් හැටියට පෙන්වන්නේ පටිච්චයෙන් තමයි. රූපම් පටිච්චා. පටි ඉච්ඡ. ඉච්ඡ කියන්නේ කැමැත්තෙන් රූපෙත් එක්ක බැඳෙන. අන්නේ රූපෙත් එක්ක කැමැත්තෙන් බැඳුනට පස්සේ රූපය පෙන්වන්නේ අපිට මොන විදියටද? එහෙමනම් අපිට සුඛය පටිච්චයෙන් ගේන දෙයක්ද යථාර්ථයෙන්ම පෙන්වන දෙයක්ද? හැබැයි මේ පටිච්චයෙන් ගේන්නේ සුඛයක් වුණාට ඇත්තටම උපේක්ඛා වේදනාවකින් සුව ලැබෙන්න පුළුවන්ද? ලැබෙන්නේ නැත්නම් අපිට උරුම වෙන්නේ මොකද්ද? දුක මහන්ද කිව්වා අයං රූපේ ආදීනවෝ අනිච්චං දුක්ඛං එහෙනම් මේ ආස්වාදේ කොහොමද? පටිච්චයෙන් උපදින. දැන් බලන්න වෙනවා කොහොමද පටිච්ච වෙන්නේ කියලා. නේද? හරි. දැන් අපි පාරේ යනවා. පාරේ යනකොට අපි රූපේ මොකක් රූපයක් දැක්කහම අපිට තේරෙනවද? ආ රූපම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ. ආ සද්දම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ. ගන්ධම් පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං අස්සාදෝ. රසම් පටිච්චං uppajjati සුඛං සෝමනස්සං අයං අස්සාදු. දැන් මෙහෙම තේරෙනවද පාර යනකොට? ඈ? තේරෙන්නේ නැහැ. හැබැයි සැප ලෙස පෙනිච්ච ඒවා නැද්ද? ඈ? තියෙනවනේ හරි. සැප ලෙස පෙනිච්ච ඒවා තිබුණා නේද? හරි. ඒ සැප ලෙස පෙනිච්ච ඒවා පෙනිලා තින්නේ ওই විදිහට නෙමෙයිද? ඒක අපි දැනගත්තත් නොදැනගත්තත් ගිහිල්ලා තින්නේ කොහමද? පටිච්ච වෙලා. දැන් මට කියන්න රූ උපේකා වේදනාවක සුව වේදනාව රූපය නිසා පට හට ගන්නවද? ඇහැ නිසා හට ගන්නවද? දෙන්න හන්ද හට ගන්නවද? ඉබේ හට ගන්නවද? පටිච්චෙන් හට ගන්නවා. right. අර ප්‍රශ්නයක් ඇහුවේ මොකද්ද ඉබේ කතාවක් කිව්වේ කවුද? මොකද්ද මට ඉබේ කතාවක් කිව්වා නේද අර ඉස්සලා ඔබතුමා ඇහුවේ අර මොකද්ද මතක නැහැ අහපු ප්‍රශ්නේ දැන් මම කිව්වේ මේ කොයිලාකට ඉබේ හටගන්නේ නැහැ කියලා. ඉබේ හටගන්නේ නැහැ. මොකෙන්ද හටගන්නේ? පටිච්චයෙන්මයි හටගන්නේ. එහෙනම් අපි රූපෙත් එක්ක කැමැත්තෙන් බැඳෙනවා. ඉච්ඡාවෙන් බැඳෙනවා. මොකටද සුවයක් උදෙසා. ඉතින් සුවයක් උදෙසා ඉච්ඡාවෙන් බැඳුනට පස්සේ සුව ලෙස පේනවා. හැබැයි සුව ලෙස පේනුණා නම් අනිච්ච වෙන්න බෑ, දුක්ඛ වෙන්න බෑ. ආදීනමක් කොහොම හම්බෙන්නේ නැහැ. හම්බෙන්නේ මොකද්ද? ආදීන. ඇයි ආදීනමක් අනිච්ච දුක්ඛ අනිච්ච දුක්ඛ කියන ආදීනව හම්බෙන්නේ ඇයි? රූපවලට සුව උරුම නැති හැන්ද. රූප වලට සුබ උරුම ඇතිහන්. දැන් කොහොමද අපි මේ කරන්නේ පාර යනකොට? හරි පාර යනකොට මොනවද පේන්නේ? දැන් මේ ඇහෙන් රූප කතාව යන්නේ මුලින්ම. පාර යනකොට මොනවද පේන්නේ රූප? නෑ නෑ නෑ. උපේක්ඛ නෙමෙයි. පාර යනකොට පේන රූප මොනවද ඔයගොල්ලන්ට? අන්නේ මොනව කියන්නේ? මොනවා හරි. මන් දන්නේ මොනවා හරි පේන්නේ බෑ. ආවාන පේනවා, ගෙවල් දොරවල් පේනවා, ගස් කොළන් පේනවා නේද? ස්ත්‍රීන් පේනවා පුරුෂයින් පේනවා ඔය එක එක নানা ප්‍රකාර ඔක්කොම රූප තියෙනවා. පේනවනේ නේද? හරි. හරි. ඕගොල්ලෝ කියන උදාහරණ වලින්ම ගමු දැන් ඉතින්. ඕගොල්ලන්ට පෙනිච්ච ඒවා දැන් ගන්න නේද? නැත්තම් දැන් පාර යනකොට මට මාර දෙවගණක් පෙවුණා. එහෙම නැහනේ කවුරක් කරන්නේ? ආ නෑ. එහෙම නෑ. බ්‍රහ්මයේ පෙවුණා. එහෙම නෑ. ආ නෑ. දෙවගණක් වගේ කෙනෙක් පේන්න පුළුවන්. එහෙම සමහරකට පේනවනේ හිටපු ගමන්නේ. දෙවියෙක් වගේ කෙනෙක් දැක්කම. එහෙම එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි කොහොම හරි දකින්නේ රූපයක්. නේ රූපනේ. හරි දැන් ඔයගොල්ලෝ ගස් කොළන් දකින්නවා, ගෙවල් දකින්නවා, ඔහොමම දකින්න. දැන් අපි ගෙවල් ඔහොම යනකොට පාර යනකොට ගෙයක් දකින්නවා. ගෙයක් දැක්කාම අපි දකින්නවා ඇත්තටම මුලින් ගෙයක්. දැන් අපිට අර අව්‍යාගුත පටිච්චසමුප්පාදය යනවා. ඕව තේරෙනවද? ඈ? චාමේ මොන රූපාලම්බන අරමුණක් ගැන උපේක්ඛා සාගත විපාක චක්කු විඥානයක් හටගනි. එසම මේ සංකාරපච්චය විඥාන, විඥානපච්චය නාම, චට්ඨායතන, පස්ස වේදනා, භව ජාති. ඒක තේරෙනවද? ඔය එකක්වත් තේරෙන්නේ නැහැ. හැබැයි ඔය ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඇයි? මුලින්ම ගෙයක් බව අඳුර ගන්නවා. ගේ පේන්න බෑනේ මේ මේ බස් එකක් වගේ. ගෙදල් ගෙදට අදාළ සංඥා ටිකක් තියෙනවා. ඒ ගෙයක් හැටියට එක පේන්නේ. වෙන්න ගමන් කොහොමද අපි ඔක වෙන්නේ මේ පටිච්චං උප්පයි සුඛං සෝමනස්සේ වෙන්නේ කොහොමද දන්න එක වචනයකින් වෙන්නේ. ඒ ගේ දැක්කම මොකද වෙන්නේ? ෂා ඒක නම් මාරයි. ඒ ගේ නම් টপ. ඒ මොකද්ද මාරයි টপ කියන ඔක්කොම තියෙන්නේ. පටිච්චං උප්පදිත සුඛං සෝමනස්ස තමයි ඔක්කොම. මුළු සමස්ත අදහසම එක වචනෙන් අපි කියන්නේ. මාරයි. මාර්ගයක් දැක්කාද නම් කියලා වැඩක් නැහැ. මාත් කොහොම හරි ওই මාර්ගය හදාගන්න. මේ මාර තව පාරේ මොනවද දකින්නේ? මාර කාර් එකක් දකින්නේ. මාර ඇඳුම් දකින්න. නේද? මාරේව ගොඩක් දකින්න. පාර යනකොට පේන්නේ ගෙවල්ද මාර ගෙවල්ද? ආ මාර්ගේවල් අන්න හරියට ආ රයිට් රයිට් බලමුකෝ දැන් මාර්ගේවල් කොහෙද තියෙන කියලා හොයාගන්නේ ඔකොනම හරි ඔය ගෙවල් පේනවා නම් අවුලක් නැහැ මාර්ගේවල් පේනවා නම් පොඩි ඔය අවුලක් තියෙනවා මොකද මාර්ගේවල් ලෝකේ නැහැ ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ කියන්නේ භෞතික ලෝකේ මාර්ගේවල් නැහැ ගෙවල් තියෙනවා සතර මහා භූතයගේ සංඥාවලින් හටගත්ත ගෙයක් තියෙනවා මාර්ගේවල් නැහැ නේද හොඳයි ඔය ගෙයි මට කියන්න උළුවව් ටිකක් තියෙනවා, පාට ගාලා තියෙනවා, හැඩතලයක් තියෙනවා, වහලා තියෙනවා, කර්ටන් දාලා තියෙනවා. දොරේ කැටයම් තියෙනවා. බත්තේ මල් වවලා තියෙනවා. ඕම තියෙනවා. ඒ ගෙයි. ඔය ගෙයි මාරයි කිව්වේ උළුවව්වටද හැඩතලයටද පේන්ට් එකටද ජරන මේ මේ මේ මොනවාද ජනරෙදි ජනල් දොරවල් තිර රෙදි වලටද මල් වවලා තිබ්බ ওই ටිකටද ඔය ටිකටද මාරයි කිව්වේ සමස්ත ගේටමද? සමස්ත ගේටම මාරයි කිව්වේ. මේ හරි. ඔය ගේ ඉස්සරහන් එන ඔය ගේත් එක්ක තියෙන ජම්මාන්තර වෛරක්කාරය. උට ඔය ගේ පේන්නේ කොහොමද? මු ගේකුත් හදාගෙන බලනකො අපිට තමයි මොකක් අක් කරගන්න වෙන්නේ. ඈ අල්ල මුන් ගේ හද මුට දැන් ගේ ගේ දකින්න පිච්චෙනවනේ. හරිද අපිට ගේ දකින්නකොට නිකන් හරි සුවයක් වගේ නේ. හරි නිකන් අමුතු සුවයක් එන්නේ. අර එකාට ඕ ඇඟත් එක්ක වේවුලන ඇවිල්. ගේ දකින්න පිච්චේ. ඇයි අන්න ප්‍රශ්නය. දැන් එකම ගේ දකින්නකොට එක්කෙනෙක්ට නිකන් හරි පොඩි නිකන් සුවයක් වගේ එකෙක්ට පිච්චෙනවා. එකම ගේ. ප්‍රශ්නේ තියෙන්නේ ගෙයි ප්‍රශ්නයක්ද නැත්තම් මොකක් හරි බලපු එකේ ප්‍රශ්නයක්ද? බලපු එක. හොඳට කල්පනා කරලා බලන්න ඔයගොල්ලෝ කියන්නේද සමස්ත ගෙටම කියලා පටිච්ච උනේ. සමස්ත ගෙටම නෙමෙයි. ඔය ගේ කොහේ හෝ ඕගොල්ලොන් හරියටම පටිච්ච වෙන එක කොටසක් තියෙනවා. අන්නේ කොටසට පටිච්ච වෙච්ච ගමන් සමස්ත ගේම පේනවා සුබට. ඕක මම උදාහරණයකින් කිව්ව වෙන උදාහරණයක් කිව්වොත් තේරෙන්නේ. මට කියන්න කසාද බඳින්න කලින් සමස්ත රූපස්කන්ධයටමද පටිච්ච උනේ නැත්තම් හිණාවටද අර මෙතන එන වල වගේ පිම්පල් එකටද නැත්තම් කොණ්ඩේ කර්ල් එකටද ඇවිදින විදිහටද උසටද පාටටද මුළු සමස්තයටම දුන්නේ මොකක් හරි එකකටද හොඳට කල්පනා කරලා දැන් තමන්ගේක හොයන්න හොඳේ අනුන්ගේක නෙමෙයි තමන් බලන්න මොකකටද පටිච්චුනේ කියලා බලන්න. මුළු සමස්තයටමද? මොකක් හරි එකයි. හැබැයි ඒකට තියෙනවා ගොඩක් ඒවා හේතු. මොකද්ද? එක්කෝ ඒ රූපේ එහෙම තියෙනවා. නැත්තම් උගත්කම. නැත්තම් ඩෞරිය. මොනවා හරි. මිල මුදල්, පත්පෝසත්කම්, තානාන්තර. එක්කෝ ගියේ ඉස්කෝලේ. රූපේ නෙමෙයි වටින්නේ ගියේ ඉස්කෝලේ. කොහෙන් හරි පටිච්චන කෑල්ලයි ගන්නෙ. කෑල්ල ගත්ත ගමන් සමස්තේම හරි. පටිච්ච වෙන්නේ එක කොටසකට. අර ගෙයි වුණත් එහෙමයි. එක්ක ඔය දාලා දෙන කර්ඩන් ටිකට ආසයි. එක්ක අර පාටට ආසයි. එක්ක ඔය ගෙයිතලේ හැඩතලයට ආසයි. ඒ පිහිටලා තියෙන විදියට ආසයි. මොකද එක පටිච්චයයි එන්නේ. ඒ පටිච්චයට හැකියාවක් තියෙනවා සමස්තයම අස්සාදේගෙන දෙන රූපයක් කියලා පෙන්වුම් කරන්නේ. මෙන්න මෙතන තමයි අපි අවුරෙන්නේ. ජීවිතේ පොඩි පටිච්චය තියෙන. වාහනයක් ගත්තොත් මුළු වාහනයට පටිච්ච වෙනවද? වාහනේ චැසියට පටිච්ච වෙච්ච කවුරු හරි ඉන්නවද? චැසියට. ඈ? අර යකඩ ගොඩට? නෑ. මොකට පටිච්චලා තියෙන්නේ? හොඳට එක්ක ඇලෝ වීල් සෙට් එකට. එක්ක අර දොරේ තියෙන නිකල් හැන්ඩල් එකට. එක්ක බ්‍රෑන්ඩ් එකට. එක්ක ලෙදර් ෂීට් එකට. එක්ක ඉයර් එකට. තින් ඉයර් ඕකට. හොඳට කල්පනා කරන්නේ නැද්ද කියලා? ඒ පටිච්චයට හැකියාව තියෙනවා සමස්ත වාහනේම ෂා මේක තමයි මරු මං කියන දේ පොරනම් බලන්න එහෙම තමයි ඇත්ත නේ රස්සාවකට පටිච්ච වෙන්නේ කොහොමද එක්ක තානාන්තරයට කණිකම් මට නිකන් ලොකු පුටුවක් එක දීලා තියෙනවා ඉන්න අහස උසට වැඩ ඒව ප්‍රශ්නයක් නැහැ ඒ වගේ මගේ தත්ත්වේ නේ එන්න වෙන්නේ රෑ 11ට. ඒත් කමක් නැහැ. ඒ වගේ නිකන් කැරකෙන පුටුව වාඩිලා නිකන් මාව හම්බෙන කට්ටිය එනකොට කොච්චර පොඩි ගැම්මක් තියෙනවනේ නේද? අන්නේ ඔය තමයි. පටිච්චයට පුළුවන් මුළු දුක්ඛ ස්කන්ධයම වහන්න. මම ඒකයි කිව්වේ. ආසාද මාත්‍රයට පුළුවන් මුළු දුක්ඛ ස්කන්ධයම වහන්න. ඔන්න වගේ පටිච්ච වෙන්නේ. නේද? ඔන්න රූපත් එක්ක මම මේ විස්තර කරන්නේ ඔක්කොම. සමස්ත රූපේට සමස්ත රූපෙටම පටිච්ච වෙන්නේ නැහැ. රූපේ කොහේ හරි සමහර අය පටිච්ච වෙන්නේ ඒක නල දතකට. නේ. මේ දත තීලා තියෙන නල දහ ඒ දතෙන් තමයි මේ මුළු hinaවම ඔක්කොම එන්නේ. වෙන කොහක්ක වැඩක් නැහැ. බැරි වෙලාකතේ දත ගලවලා ගියෝ. මුළු පටිච්චම ඉවරයි. ඒ තමයි ඇති. අනකොණ්ඩේට ඔලයි කරලා වෙන්න පුළුවන්. ඔකේක විදිය. නේ. දැන් මේක වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? කොයිම වෙලාවකවත් අනුන්ගේ පටිච්ච හොයන්න එපා. හයිද නිවන් දකින්න ඕනේ. මොකද කරන්න ඕනේ? තමන්ගේ පටිච්ච හොයන්න. අනුන්ගේ පටිච්ච හොයන්න එපා. වැඩක් නැහැ. ඇයි? එයා එයාගේ පටිච්චය බලාගන්න. උඩ තියෙන්නේ අපි කොතනද පටිච්ච වෙන්නේ? නේද? ඒතර අන්න අරම පේනවා. මොකද්ද? මාරයි කියලා පේනවා. දැන් පාර යනකොට මාර ඇඳුම් දැකලා තියෙනවා. ඇඳුම්ද තියෙන්නේ මාර ඇඳුම්ද? ඈ ඇඳුම් තියෙන්නේ. කොහොමද ඒක මාර ඇඳුමක් වෙන්නේ? ඇඳුමක් තියෙනවා. ඒ ඇඳුමේ අපි හිතමු මම මේ ෂර්ට් හරි මේ වල තියෙන අර දැන් තියෙන අලුත්ම පටිච්චය හදලා දෙන්නේ අපිට මේ ලී බොත්තම් දාලා. පොල් කටු බොත්තම් ලී බොත්තම් දාලා. ඒ මොකද ඒ කරලා තියෙන්නේ? ප්ලාස්ටික් වලින් දුන්නු පටිච්ච ටික ඉවරයි දැන් වැඩක් නැහැ. දෙයකට වැඩි පටිච්ච වෙන්නේ නැහැ. මොකෝ කරන්න ඕනේ? පොල් කටු කැලටියක් හරි දානවා. අම්මා අලුත්ම පටිච්චයක් ඇවිල්ලා දැන් ඉතින් ඒකට තමයි පටිච්ච. එහෙනම් ඒක එක විති. ඒතර අර මුළු සමස්ත ෂර්ට් එකම සුදු වුණාට නැත්නම් බ්ලවුස් එක සුදු වුණාට අර බොත්තම් ටිකට තමයි පටිච්ච වෙන්නේ. බොත්තම් ටිකට පටිච්ච වෙච්ච ගමන් බ්ලවුස් එකම හොඳයි. නැත්නම් ෂර්ට් එකම හොඳයි. නේ. සමාලලට පටිච්චේ වැඩිකමට ගේනවා අඳින්නත් බෑ. ඒත් කමන්නේ හොඳයි. එහෙමත් වෙනවා. අනේ හැම තැනකම වෙන්නේ මොකද්ද මේ මම තනිකර කතා කරන්නේ රූපත් එක්ක හොඳේ. පටිච්ච වෙන්නේ ඔන්න ඔය විදිහට. නැද්ද කියලා බලන්න. එතකොට රූප රූප පාඩුවේ තියෙද්දි මොකද වෙලා තියෙන්නේ මේ? පටිච්ච වෙලා. එතන අපිට වැරදුනේ කොතනද? මේකේ අමේනෝ මෙන්න මේ සිංහලයකට. මෙතන තමයි අපිට වැරදිච්ච තැන පෙන්වන්න යන්නේ. මං කිය එක වචනය ඕන කියලා. මෙන්න ඒකේ සිංහලයක. රූපේ ආස්වාදය ආදීන කවරේද? නිස්සරණ රූප වේදනා සංඥා සංකාර ආස්වාදය ආදීන නිස්සරණ කවරේද කියලා අහනවා. මෙන්න සිංහලෙන් කියන මොකද්ද මහණෙනි රූපය නිසා සුවයක් සෝමනස්සයක් උපදීද මේ රූපේ ආස්වාදයයි මොකද්ද කියන්නේ රූපය නිසා හටගන්නවා රූපය නිසා හටගන්නවා නම් ඒ රූපය දකින සියලු දෙනාටම හටගන්නවා රූපය නිසා නම් ආස්වාදය හටගන්නේ අපිට මේ කපේදී මිදෙන්න බෑ එහෙනම් රූපේ නිසා හටගන්නවද? නෑ. එහෙනම් බුදුදහම වැහුනේ කොහෙන්ද? පටිච්චේ කියන එකට නිසා කියලා අර්ථකථනයක් දුන්නහන්ද තමයි අපි ගත්තේ. අර ගිරව් රෑන වගේ ගත්තේ මොකද්ද? අම්මා නිසා දුකයි, තාත්තා නිසා දුකයි, අරයා නිසා දුකයි, මෙයා නිසා දුකයි, අල්ලපු ගෙදර එකා නිසා දුකයි, මේ ගෙදර එකා නිසා නිකයි, ඇඳුම නිසා දුකයි, කෑම නිසා දුකයි. ඔක්කොම නිසා දාගත්තා. වැහුනේ කොතනද? පටිච්චේ. පටිච්චයෙන් තමයි අපි සංසාර ගමන ගෙනියන්නේ. අනිච්චයෙන් තමයි නිවන් දකින්නේ. පටිච්චයට නිසා දැම්මා අනිච්චට අනිත්‍ය දැම්මා බුද්ධ දර්ශනය වැහුණා. හොඳට කල්පනා කරන්න මේ කියන දේ ඇත්තද නැත්ද කියලා. Taman tamanගේ මුලෙන් බුද්ධියෙන් කල්පනා කරන්න. මම කිය වචන දෙකයි ඉගෙන ගන්න තියෙන්නේ කියලා. පටිච්චයි අනිච්චයි. පාඩම් කරන්න දෙයක් නැහැ. පාර යනකොටම පටිච්ච වෙනකොට අනිච්ච සිහි කරන්න තියෙන්නේ. පද දෙකෙන් නිවන් දකින්න කිව්වේ ඒකයි. ආ පටිච්ච වෙනකොට අනිච්ච සිහි කරන තැන මොකද වෙන්නේ? නිබ්බින්දති. බැඳෙන්නේ නැහැ. මම අර උදේ පෙන්නුවේ පටිච්ච වෙලා අනිත්‍ය සිහි කරනකොට කලකිරෙනවද? ඈ? පටිච්ච වෙනකොට වෙන්න යන තැන බැඳෙන්න යන තැන අනිත්‍ය සිහි කරනකොට කලකිරෙනවද? මොකට කලකිරෙන්නේ? නිබ්බින්දති. අන්න කිව්ව සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති අති නිබ්බින්දති දුක්ඛේ සමග්ගෝ විසුද්ධිය. දුකේ බැඳෙන්නේ නැහැ. නිදහස් වුණා. ඒ සමග්ගෝ විසුද්ධිය. එහෙනම් මෙන්න මේ මේක තවත් වැරද්ද මොකද්ද? පටිච්ච කියන්නේ හිතලා කරන ක්‍රියාවලිය. චේතනාව මුල් කරගෙන කරන ක්‍රියාවලියක්. නිසා කියන්නේ නිපාතයක්. මට කියන්න නිපාතේකුයි ක්‍රියාවකුයි සමාන කරන්න බෑ මේ කපේදී. මන්ද සිංහල දන්නවනම් දන්න අය සිංහල කියන්නේ මේ සිංහල ගුරුවරයෙක් ඉන්නවනම් කියන්න පුළුවන් නම් සිංහල උගන්වන ගුරුවරයෙක් ඉන්නවා. පටිච්චය කියන්නේ හිතක් මුල් කරගෙන කැමැත්තක් ගොඩනගමින් බැඳෙන ක්‍රියාවලිය. නිසා කියන්නේ නිපාතය. නිසා කියන්නේ නිපාතය. නිපාතයේ ක්‍රියාවකුයි සමාන වෙන්නේ කොහොමද? පුළුවන්ද සමාන වෙන්න? ඈ? හරි. අපි හිතුව මේ රූපේ නිසා නම් මේ දේ වෙන්නේ. රූපේ තියෙන තාක්කල් අස්සාදි උදා වෙනවද නැද්ද? හරි. ඇහැ නිසා නම් වෙන්නේ. හරි. දෙකම නිසා නම් වෙන්නේ. ජා ගැලවිලා තියෙයි. මේක මෙන්න මේ වගේ වැඩක්. මේ රූපේ. මෙතන රූපේ තියෙනවා මෙතන ඇහැ තියෙනවා. හරි? මේ මැද්දේ මොකක්වත් නැහැ. කිසි දෙයක් නැහැ. මේ දෙක විතරයි තියෙන්නේ. තියෙනකොට මේ ඇහැ නිසා මේ මේ මේ ඇහැ මේ රූපේ නිසා අස්සාදේ ක්‍රියාත්මක වෙනවා නම් අපිට මොකක්වත් කරන්න පුළුවන්ද? කරන්න බෑ. ඇහැ තියෙනකන් අස්සාද එනවා. රූපය මෙහෙම තියද්දි මැදට එනවා මොකද්ද? පටිච්චය. රූපම් පටිච්චං. එතකොට මේ පටිච්චය රූපෙටයි තියද? පටිච්චය ඇහැටයි තියද? ඇහැයි රූපයයි එකතු කරගෙන බැඳෙන වැඩ පිළිවෙලක් තියෙනවා. අන්නේ බැඳෙන වැඩ පිළිවෙල වෙන්නේ ඉච්ඡතාවෙන් නම් අනිච්ච දකින්න තැන. පටිච්චයයි වෙනවා. පටිච්චයෙන් වුණාම ඇහැ රූපය තිබ්බයි කියලා මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? ඒවා උපාදානීය ධර්ම. ඒවා උපාදානීය ධර්ම. පටිච්චයෙන් කරලා දුන්නේ මොකද්ද? උපාදාන ධර්මයක් බවට හදලා දුන්නේ. එහෙනම් පටිච්චයෙන් උපාදාන කරලා දෙනවා අනිච්චයෙන් උපාදාන නිරෝධ කරනවා. නේ දැන් ඔයගොල්ලෝ පළවෙනි දවසේ මෙතන සමහර අය ඇති ඔයගොල්ලෝ දැන් තේරෙනවද ඇයි මම පොත් අරගෙන ලියන්න එපයි කිව්වේ කියලා? ඇයි දැන් ඔය පොත අරන්ද පාරේ යන්නේ? පටිච්චේනෝර අනිත්‍ය සිහි කරන්නේ. නේ? පාරේ යනකොට පටිච්චේන දන අනිත්‍ය සිහි කරන්නේ දැන් පොත පෙරලනද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ පටිච්ච උනේත් පොත පෙරලලා නෙමෙයි පාරේ යනකොට එකම දේ ප්‍රශ්නේ තිබ්බේ අනිත්‍ය දැනගත්තේ නැහැ. පටිච්ච දැනගෙන හිටියා හොඳට. ඒකනේ ගමන ආවේ. දැන් අලුතෙන් දැනගන්නේ මොකක්ද? අනිච්ච. දැන් ඇත්තටම අපි පටිච්ච වෙන්නේ සුවයක් උදෙසා. ඒ කියන්නේ පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං කිව්වේ. පටිච්ච වෙන්නේ සුවයක් උදෙසා නම්. ඇත්තටම රූපෙත් එක්ක තියෙන උපේක්ඛා නම් කොහොමද අපි සුව ලබන්නේ? එහෙනම් ඒක අනිච්ච වෙන්න ඕනද නැද්ද? දුක්ඛ වෙන්න ඕනද නැද්ද? අසාර වෙන්න ඕනද නැද්ද මේ වැඩ පිළිවෙල? එහෙනම් ඉතින් ඔය වැඩ පිළිවෙලම අනිත්‍ය දුක්ඛ අනාත්තයි. එහෙනම් අනිත්‍ය දැක්කනම් නිවන් දැක්කයි කිව්වේ ඒකයි. අනිත්‍ය වැහුණොත් නිවන් මගම වැහිලා. දැන් තේරෙනවද ගිය සතිය කියපු අනිත්‍යව සංඛාරා කොච්චර මොකද්ද කියලා ගාතාව? ඈ? ඇයි ඒ? අනිත්‍යව සංඛාරා කියලා ගිය සතියේ මුළු දවසම කතා කරේ ඒක ගැනනේ. දැන් තේරෙනවද ඒකේ තියෙන කොච්චර ගැඹීර බුදුබණ පදයක්ද ඒ කියලා තින්නේ කියන්නේ. පටිච්ච වෙවි ගිය වැඩපිළිවෙල සියල්ලම අනිච්ච වෙලා. අනිච්චවත සංඛාරා. අංකේ යදි දැන් සබ්බ සංඛාරම සමත කරන්න ඕන එක පටිච්ච වෙවි ගියා. ගිය ඔක්කොම අනිච්ච වෙලා. ගිල හිත විනාශයක් කරා යන්න යනවා දැන්. උපාද වය ධම්මිනෝ කිව්වේ ඒකයි. එහෙනම් පටිච්ච වෙන තැන අනිච්ච දකින්නවා උපජ්ජිත්තා නිරුද්ධಂತಿ. තේසං ූප සමෝසුකෝ හරියටම බලන්නේ නැද්ද කියලා. ඔන්න රූපෙට ඉතින් ওই ටික විස්තර කරා. බලා ගන්න. දැන් ගෙදර ගිහින් බලන්න. උපේක්ඛා වේදනාවෙන් කොහොමද සූවින්නේ? පටිච්ච වෙලා නැහැ. හොඳට කල්පනා කරලා බලන්න. රූපේ කොහෙටද පටිච්ච උනේ? ආ මේ මෙතන. ඒකෙන් ඇත්තටම පටිච්ච වෙලා සුවේ දෙනවා නම් ඒ රූපය දකින හැමෝටම සුව වේදනා එන්නේ. ඇයි අනිත් කටියට එන්නේ නැත්තේ? එහෙම පටිච්චයක් නැති හන්දා. එහෙම පටිච්චයක් නැති හන්දනේ. එහෙම නැත්තේ. හැබැයි ඒ කෙනා ඒ රූපේ වෙන කෑල්ලකට බැඳිලා ඇති. එයාට පේන්නේ ඒ පටිච්චයට අනුව. මං කියන එකම රූපේ එකම රූපේට තුන් දෙනෙක් පටිච්ච තුනක් වෙන්න පුළුවන්. එක්කෙනෙක් මෝහයෙන් පටිච්ච වෙනවා. තව කෙනෙක් රාගයෙන් පටිච්ච වෙනවා. තව කෙනෙක් දේශයෙන් පටිච්ච වෙනවා. ඔය තුන් දෙනාම කණ්ණාඩි තුනක් දාලා රූපේ දිහා බලනවා. ওই මොහතකාරී කණ්ණාඩි තුන ගලවලා බලනවා. එහෙනම් පටිච්චෙන් තොරව බලනවා. අනිත්‍යතාවයෙන් දකිනවා. එතකොට රූපේ පමණයි. එහෙනම් පටිච්ච වුණාම මන වඩන රූපත් පේන්න ගන්නවා. පටිච්ච වුණාම මන වඩන්නේ නැති ඒවත් පේන්න ගන්නවා. එහෙනම් පටිච්චේම දෙපැත්තට බෙදෙනවා. තථාගතයන් වහන්සේ කියනවා සබ්බ දුක්ඛේ මේකටයිද කියලා සබ්බ දුක්ඛේමයි තියෙන්නේ. නේ? දැන් තේරෙනවද? පටිච්චය කරපු වින්නහිය. ඈ? පටිච්චය කරපු වින්නහිය සංසාර ගමන. ඒකයි කිව්වේ අනිච්ච බණපදයක් මාත්‍රයක් ඇහුවනම් ඔහු නිවන් දකින්නවා කියලා. අනිච්ච කියන්නේ ඥානයක් මිසක් භෞතික වස්තුවල තියෙන ලක්ෂණයක් එහෙම නෙමෙයි. ඒක ඥානයක්. ඒ ඥානෙනුයි ප්‍රයෝජනෙ ගන්න. පාර යනකොට අපි. පටිච්ච වෙන කියන්නේ. අන්න මනේන්ද්‍රියෙන් තමයි පටිච්ච වෙන්න තීරණ දුන්නේ අපිට. ප්‍රඥාවෙන් තමයි දැන් තීරණය දෙන්නේ නෑ අනිච්ච බලපං. අර මනේන්ද්‍රියට රජ කරන්න බැරි වෙනවා කිව්වේ ඒකයි. මනේන්ද්‍රිය රජ කරන්න තමයි ගියේ පටිච්චයෙන්. අනිච්චයෙන් කරන්නේ මොකද? මනේන්ද්‍රියට රජ කරන්න නොදී ප්‍රඥා ඉන්ද්‍රිය උඩට එනවා. ඒතර පටිච්චයට තැනක් නැති වෙනවා. പഠിച്ചിരുത අවබෝධ දැනු මෙන්න මේ දැනු මෙන්න මෙන්න මේ මේ මේ මේ කාරණා මාත්‍ය ඇත්තටම මෙහෙම වෙන්නේද කියලා හිතන්න මේ තමන්ගේ මනසෙන් මනස තුලින් මේක දැන් ගොඩ නැගිලා එන්නේ ඇත්තටම මේ පාර යනකොට ඇයි එහෙනම් අපිට එක එක රූප එක එක කෙනාට එක එක විදිහට පෙවුනේ ඒ රූපවල ප්‍රශ්නයක් නම් හැමෝ දැන් එක වෙන එක රූපයක් දුක දෙනවා නම් ඒ රූපේ හැමෝටම දුක දෙන්නේ බෑ ඒක ඒ රූපේ සුව දෙනවනම් හැමෝටම සුව දෙන්න හැබැයි ඇයි දැන් ඕගොල්ලම කල්පනා කරලා බලන්නකො සමහරලාට අපේ ගෙදර ඉන්න රූපේ උදේ උදේට පොඩි සුවයක් වගේ පේනවා සමහරට දවල්ට දුකක් වගේ පේනවා දැන් කොහොමද අර රූපේ මොකක්වත් වෙනස් වුන්නේ නැහනේ රූපේ රූපේමනේ එහෙනම් මොකක්ද ඒ උනේ උදේ පටිච්චයට ඕන ඒ කියන්නේ රාග පටිච්චයට ඕන විදිහේ රූපේ ඕන විදිහට රූපේ ක්‍රියා කරා එතකොට නිකන් සුවයි වගේ. හවස වෙලා තින්නේ මොකද්ද? ඒ රූපයත් එක්ක දේශපටිච්චයක් හදාගෙන. උදේ රාගපටිච්චයක් හදා ගන්නවා හවස දේශ. දැන් පටිච්චය නිරෝධ කරන්නේ නැතුව අර රූපේ පලිඩෝකට. රූපේ පලිනේ නෑ. රූපේ රූපේමයි. නේ. යොන්න රූපත් එක්ක. ඒ වගේ හැම එකක්ම තමන්ගේ උදාහරණ දෙලා තව තව බලන්න. ප්‍රායෝගික ජීවිතේ. ලබන සතිය තියෙනවා ඒතර දැන් ගොඩක් වැඩ. නේ? ගොඩක් වැඩ කියන්නේ පාඩම් කරන්න නෙමෙයි. ඔ වෙන ඒවා තියෙනවා පාඩම් කරන්න. මේ පාඩම් කරන්නේ තියෙ මොකද තියෙන්නේ? තිහි බුද්ධිය බලන්න. දැන් මොකද උනේ කියලා. අතීතේ මොකද උනේ? අතීතේ කොතනද වැරදුනේ? මොකද්ද දැන් අහගත්තේ? කොහොමද වරද්ද ගන්න නැතුව ඉන්නේ? ඔච්චරයි තියෙන්නේ. අටි හොඳට බලන්න සී කල්පනායි මොකද වෙන්නේ කියලා. ඊට ගමු සද්දෙත් එක්ක පොඩ්ඩක්. නේද? සද්දේ. හරි. සද්දෙත් එකම එක උදාහරණයක් කියන්නම්. අපි හිතමු අපි වැඩට යන්න ඉන්නකොට අපි වැඩට යන්න ඉන්නේ. උදාහරණ දෙක තුනක් කියන්න ඉතින් තෝරගන්න. වැඩට යන්න ඉන්නකොට අපිට ඇත්තටම පාන්දර 4ට විතර හැරෙන්න ඕනේ. පාන්දර 4ට වගේ හැරෙන්න ඕනේ. නේ. හරියටම පාන්දර 4ට අපේ ගෙදර එහා පැත්තේ ගෙදර ඉන්න කුකුලා හඬලනවා. අපිට වැඩට යන්න ඕනේ. හතර ඌ හඬලන වෙලාවට අපි නැගිට්ටාම අපිට කිසි කරදරයක් නැහැ. ගෙදර තියෙන වැඩ ටිකක් කරගෙන අර ඔෆිස් එකේ රතු ඉරි වදින්නෙත් නැහැ. මොකක්වත් නැහැ. කෝච්චියත් වෙලාවට අල්ල ගන්න පුළුවන්. කිසි කරදරයක් නැතුව යන්න පුළුවන්. හරියට මූ හතරට හඬනවා. දැන් මූ හතරට හඬලනකොට අපේ සියලු වැඩ ටික කරගන්න පුළුවන් හන්දා උගේ සද්දය ඇහෙනකොටම අපිට හිතෙන්නේ අපිට මොන වගේ එකක්ද එන්නේ? පොඩි. ආ මෝ යන්තම් හරි. සුඛයක් සෝමනස්. ඇයි අපි වැඩ ටික කරගන්න ලේසින්? නේ? කෑ. දැන් ඇත්තටම උගේ උගේ හඬත් එක මොකෝ වෙන්නේ අපිට? සුඛයක් පොඩි අපිට පහසුවක් නෙවෙලා තින්නේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේ මේ වැඩේ තේරෙන්නේ අපිට. පහසුවක්. දැන් ඔහොම මු සවුන්දත් කෑ ගන්නවා, අඟහරුවදත් කෑ ගන්නවා, බදාදත් කෑ ගන්නවා, බ්‍රහස්පතින්දත් කෑ ගන්නවා, සිකුරාදත් කෑ ගන්නවා. අපිට වැඩට යන්නත් ලේසි, හරිම ලේසි. ඔහොම ගිහිල්ලා මු ඉරිදටත් කෑ ගන්නවා. මු ඉරිදටත් කෑ ගන්නවා. එදාටත් අරුව අහන්න යන සද්ද අපිට ඇහෙනවා. එදාට මොකෝ වෙන්නේ? පටිච්චං උප්පජ්ජති දුකං දෝමනස්සං. අර දවස් පහේ පටිච්චං උප්පජ්ජති ප්‍රශ්නේ තිබ්බේ පටිච්චේද ප්‍රශ්නේ තිබ්බේ සුඛං සෝමනස්සයි දුකං දෝමනස්සයි ආවේ පටිච්චේද කුකුලගේ හඬෙන්ද? අපේ ઈચ્છා මොකක්ද? මූ ඉරිදට කෑ ගහන්න හොඳ නැහැ. අපිට නිදා ගන්න ඕන. ඒක තමයි අපේ ඉච්ඡතාවය. එසේ ඉච්ඡාවක් උපදී ඒ ඉච්ඡාවකින් ලැබිය එකක් නෙවෙයි යම් පිච්ඡන්න ලැබෙති සම්පි දුක්ඛ. ඇයි දැන් අපි ඉච්ඡාවක් හදාගෙන තියනවා කියලා කුකුල දන්නවද? ඈ? දැන් උගේ කාලසටහනේ නෑනේ අද ඉරිදා කියලා. අපේ කාලසටහනේ ඉරිදා තිබ්බට. දැන් උගේ සුපුරුදු පරිදි ඉර 17 මිර පායනවනේ ඌ කෑ ගන්නවා. අපි මොකද්ද පටිච්ච කලන්ටින්? අපේ කැමැත්ත මොකක්ද? නෑ අද කෑ ගහන්න බෑ නේද? දැන් ඌ කෑ ගහන හන්දද දුක හටගත්තේ පටිච්ච හන්දද? ආ පටිච්ච හන්ද. දැන් නිරෝධ කරන්න ඕනේ උගේ කට හන්දද පටිච්චේද? ඔ නැත්නම් අරුව මරලා දාන්න වෙනවා එක්කෝ. නැත්නම් ඌට ඌ කොහරි ගිහින් දාන්න වෙනවා. නැත්නම් ඌගේ කට බැඳලා තියන්න වෙනවා ඉරිදැට. ඔයගේ වෙන වෙන මොකක් හරි අර මේ මේ නිකන් අර මුක්කු ගහන වැඩ ටිකක් කරන්න වෙන්නේ. දැන් මුක්කු ගලවලා යනවා කොයි වෙලාවහරි. බුද්ධ ශාසනය එහෙම කරන්නේ නැහැ. නේ? එතකොට හරි ගෙදර ඒ කුකුල වයින් කරලා එහා පැත්තේ ගෙදර තව එකෙක් ගෙනල්ලා. ඩායි මොකෝ කරන්නේ? දැන් අන්තිර ඔහොම ගියොත් ගෙවලුත් මාරු කරලා යන්නේ. ඒ කොයි ඒක මෙහෙනුත් කෑ ගන්නවා මෙහෙනුත් කෑ ගන්නවා. ඉවරයක් නෑ. හරි. දැන් මම මේ උදාහරණ කියනකොට තේරෙන්න ඕන. අපි හිතමු අපේ ගෙදර ඉන්නවා අපේ නෝනාට හරි කවුරු හරි ඉන්න ගෙදර ඉන්න කෙනාට ලස්සනට සින්දු කියන්න පුළුවන්. හරිම ලස්සනයි. බුද්ධම මිහිරි කටහඬක් තියෙනවා. හරිම ලස්සනට සින්දු කියනවා. කවුරු හරි ප්‍රසිද්ධ ගායිකාවක් විදියට ශෘතිය හරි ඔක්කොම හරි. දැන් අපිට උදේ 10ට විතර ඇහෙනවා සින්දුවක් කියන. ලස්සනට කියන. දැන් මේක අපේ කනට ඇහෙනවා. හරි? දැන් අර අරව තේරෙන්නේ නැහැ. මොකද්ද? සද්දාලම්බන අරමුණක් ගැන උපේක්ඛාසගත විපාක සෝත විඥානයක් හටගනි. සංකාරපච්චය විඥාන ඒව දන්නේ නැහැ. මොකද ඇහෙනවා. ෂා ඒකනේ සින්ම. රිම ලස්සනට කියන. රිම හිතට එන්නේ මොකද්ද අපි? පොඩි සුවයක් නේ. අපිට සුවයක් සෝමනස්යක් නේ දෙන්නේ. නේ. ඇත්තටම සද්ද හම්බෙච්ච වේදනාව මොකද? උපේක්ඛා වුණාට පටිච්චයට පුළුවන් සුඛේ සෝමනස්ය පෙන්වලා දෙන්න. නැති දේවල් ඇතිසේ පෙන්වන්න පුළුවන්. කොහොම කියලා ඉතින් 10ට විතර සින්දු කියලා මොකක් හරිලත් 10 10ට 10 කාලට විතර පොඩි බහිම්බස් වීමක් වෙන්න. ඊතර ප්‍රශ්න නෙදී නේද? පොඩි බහිම්බස් වීමක් වෙන්න. බහිම්බස් වීමක් වෙලා 10යි 20ට විතර අර සින්දු ආයෙ කියන්නේ. අර සින්දුවම ආයි කියනවා. අර විදියට ඒ ශ්‍රුතියටම ඒ විදිහටම අර සින්දුව කියනවා. දැන් මොකද වෙන්නේ? අම්මලා. තාම මෙතන සින්දුත් කියන්නේ නෝ. දැන් මොකද වෙන්නේ? දැන් එකම කටහඬ. දැන් දුකන් දෝමනස්ස. උදේ අර උදේ වරුවේ සුඛං සෝමනස්ස. දැන් බලන්න සුඛං සෝමනස්සයි දුකං සෝමනස්සයි එන්නේ පටිච්චේන්ද සද්දෙන්ද? පටිච්චේ. උදේ පටිච්ච වෙනකොටත් මොකද සිහි කරන්න ඕන? අනිච්ච. ඒකනේ කිව්ව උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ අනිච්ච සිහි කරපල්ලා කිව්වේ ඒකයි. දවල් කරන්නත් ඕන මොකද? උපේක්ඛා වේදනාවේ අවිද්‍යාවෙන් බැඳේ අනිච්ච සිහි කරපල්ලා කිව්වේ. උදේ අනිච්ච සිහි කරෙත් නැහැ, හවස අනිච්ච සිහි කරෙත් නැහැ. ඒ හින්දා වැඩේ දෙකේම අවුල් වෙනවා. අවුල් වෙන්න පුළුවන් ඉතින්. හැබැයි මේක දැනගත්තම දැන් මොකද කරන්නේ? ඒ සද්දේ එයාට උරුම එකක්. ඒ උරුමේ ඇයි කරුම කරගන්නේ? මොකක් හරි පෙර පුණ්‍ය වාසනාවට එහෙම කටහඬක් හම්බ වෙලා තියෙනවා. පුණ්‍ය වාසනාවට. එහෙම පුණ්‍ය වාසනාවට හම්බ වෙච්ච කටකින් කාමාවචර කුසල් ධර්ම කරපු හන්ද මට සද්දයක් ඇහෙනවා. හැබැයි ඒත් උපේක්ඛාසගතයි. එහෙනම් ඒත් අනිච්චම තමයි. නේ සමහර සින්දුවක් ඇහෙන කෙනෙක්ට අපි හිතමු පාරේ යනකොට අම්මයි දුවයි හරි තාත්තයි පුතයි හරි යනවා. යනකොට රෙකෝඩ් බාර් එක සින්දුවක් දාලා තියෙනවා. අපි හිතමුකෝ පරණ ගායිකා රුක්මනී දේවිය. අම්මට අවුරුදු 70 60ක් 70ක් විතර වෙනවා. දුවට අවුරුදු 15ක් විතර වෙනවා. අර සින්දුව ඇහෙනවා. ඊට අම්මා කියනවා සමහරවල් ආන්න කොච්චර දේශාභිමාන සින්දු දේව. කොච්චර ප්‍රෞඩ සින්දු. ආන්න අර දුව මොකක් කියන්නේ? අයියෝ සිද්දු දාන්නේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. අප්පයන ලදරන් වගේ නිරෝධයක් නැහැ, රහක් නැහැ. මොනවා කියනවද මන් දන්නේ නැහැ කියලා. ඔයිට චුට්ටක් තව එහාට යනකොට එහා පැත්තේ හම් වෙනවා තව සින්දුවන දඩම් බඩම් කියලා ගහනවා, දායෙන් ගහනවා, මනවා කියන එක ඇහෙන්නෙත් නැහැ, මොකක් නැහැ. අර දුව මොකක් කියේ? සමහර කියයි. අන්න සින්දුවම් බලන්නකෝ, ඒවනේ සින්දු. බලන්නකෝ නිකන්. අන්න දැන් කාලේ සින්දු. මේව නමයි සින්දු. අර මොනවද අම්මා අරකට එක පටික් දෙනවා රාගේ පළවෙනි එකේ දුව ඒකෙත් එක දේශයෙන් පටිච්ච වෙනවා. මෙතෙන්දී අම්මා දේශයෙන් පටිච්ච වෙනවා. දුව රාගයෙන් පටිච්ච වෙනවා. તો සද්ද සද්දම තමයි. නේ. සද්ද සද්ද. දැන් අර අර උදේ කිව්වේ මොකද? ඒ සද්දේ ගිල ගන්නවා. ඒක ගිලගෙන ඒව කකා දඟලනවා. ඉතින් වැඩ පිළිලක් කරනවා. රූප සද්ද ගන්ධ. ගන්ධ වලට එක උදාහරණයක් කියන්න ලේසියි එතකොට. වැඩි වෙලාවක් යනවනේ දැන්. මම මෙන්න මේ මෙතනින් මේ මේ සූඩින් දැන් මේ මොහොතේ ගෙනල්ලා තියෙනවා දූරියන් ගෙඩියක්. මොකද්ද ගෙනල්ලා තියන්නේ? දූරියන් ගෙඩියක් මේ මොහොතේ මෙතන ගෙනල්ලා තියෙනවා. ඔන්න දූරියන් ගෙඩිය ගන්ධයත් එක්ක මනාපේන අය අත උස්සන්න. දූරියන් ගෙඩිය ගන්ධයත් එක්ක මනාපේන අය අත උස්සන්න. හරි. හොඳයි. ලොකු පිරිසක් ඉන්නවා. ඒ වගේම ওই දූරියන් ගෙඩියත් එක්ක අමනාපේන අය අත උස්සන්නේ. ආ එහෙමත් අය ඉන්නේ. මොකක්වත් නැති අය අත උස්සන්නේ. මොකක් හරි ඉන්න ඕනේ නැත්තයි ඉතින්. අර කල්ලතෝණි වෙනව නැත්තම්. මොකකට හරි ඉන්න ඕනේ. හරි. ආ එහෙමත් ඉන්න. මොකක් කරන්නේ නැහැ. හරි. මං අහනවා අර මනාපයක් ආපු කට්ටිය අතිස්සුව නේද? මම දැන් මේ වෙලාවේ ඕගොල්ලෝ මට කියන්නේ මනාපයක් ආපු අයගෙන් අහන්නේ මේ මුලින්. හොඳේ? අන්නේ මනා මේ වෙලාවේ ඕගොල්ලන්ට දූර්යන් gediye ගන්ධයත් එක්ක මනාපයක් ආව නේද? දෙයකනේ අතිස්සුවේ. මනා මං කිව්වේ මනාපයක් එනවනම් අත උසන්නේ කියලා නේ කිව්වේ. දැන් අත ඉස්සුවනේ. හරි. එතකොට මන වැඩෙනව නේද? ඈ? මනාපයි නේද? දූර්යන් ගන්ධයත් එක්ක. මට කියන්න එහෙම මනාපයක් හදාගන්න කෝ ගන්ධයක්? කොහෙද ගන්ධයක් තිබ්බේ? දැන් ආවයි කියලා කිව්වේ. ඈ? මං අහන්නේ කෝ? එහෙමනම් මම මේ වැදගත් දෙයක් පෙන්වන්නේ. එහෙමනම් අපිට පටිච්ච වෙන්න සජීවීව ගන්ධ ඕනෙම නැහැ. ඒකයි මේ පෙන්වන්නේ. එච්චරට පටිච්චේ දරුණු. ඇයි? පෙරපටිච්ච තියෙන ඕන් තරම්. එතකොට අර අමනාපය ආපු කට්ටියට පටිච්ච වෙන ගන්ධයක් තිබ්බද? අමනාපය ආවේ දේශයෙන්, මනාපය ආවේ රාගයෙන්. දෙකෙන් කෝකද හොඳ? ඕගොල්ලෝ මේ වෙලාවේ ඇත්තටම පටිච්ච උනේ බලන්න අපේ මනේන්ද්‍රිය කොච්චර අපිව අනාථ කරනවද කියලා පටිච්ච උනේ ගන්ධෙට නෙමෙයි සද්දෙට මම දූරියන් කියලා වචනයක් නේ කිව්වේ. කනට නැහුණු. මං දූරියන් කියලා කිව්වේ කනටනේ ඕගොල්ලන් නැහෙන්නේ. එහෙනම් කනෙන් උප්පුලුව වැඩි. ඕප්පු කළා වෙන්නේ. හරි. ඇත්තටම ගන්ධය තියෙන වෙලාවට කරන්නේත් මොකද්ද? ඕකම තමයි. එක කට්ටියක් පටිච්චින් රාගයෙන් පටිච්ච වෙනවා අනිත් කට්ටිය ලේසියෙන් බලන්න. එතකොට මේ මිශ්‍රිතරක් කිව්වා මොකක්වත් නැහැ කියලා. මොකක්වත් නැහැ කිව්ව මොකද? මනාපයකුත් නැහැ අමනාපයකුත් නැහැ. හරි මට මං කියපු සද්දය ඇහුණා. එතකොට මොකක්ද ආව හැංගීම? ඔව් එතකොට මොකක්ද අනිත් එක එතකොට? ඔව් ධූරියන් ගෙඩිය කියන මං සද්ද කිව්වා. එතකොට මනාපාවෙත් නැහනේ. අමනාපාවෙත් නැහනේ. එතකොට මොකද්ද ඒක අඳුරගත්තේ කොහොමද? මං කියපු සද්දේ. ධූරියන් කියලා. ඔය දැන් සැප සැපයි දුකයි නෑ. ඒකනේ දැන් මනාපනම් සැප අමනාපනම් දුකනේ. දැන් මේ දෙක නැතුව මොකෙන් අඳුරගත්තේ එතකොට එහෙනම්? රූපේකා එකදී. හැබැයි ඕකත් අනිත්‍යසේ දැනගන්න. නැත්තම් මොකද වෙන්නේ? දැන් කර මේගොල්ලෝ හදාගත්තේ නෑ. මේගොල්ලෝ හදාගත්තා මං හදාගන්න නැතුව හිටියන්නේ. බැරි නම් මාත් අවිද්‍යාවෙන් ඉඳලා. අන්න එකයි මේ කියන්නේ. ඒකත් අනිත්‍යසේ දකින්න. මොන ගන්ධත් එක්ක. රසත් එක්ක. කොහොමද රසත් එක්ක එන්නේ? පටිච්චේනේ පෙන්වන්නේ නෙමෙයි. ජීවිතය අත්දැකීමකින් විතරයි කියන්න වෙන්නේ මේවයි. මම මේ කියන අත්දැකීම ලැබලා තියෙනවද කියන මම දන්නේ නැහැ. ලැබලා තියෙනවද නැත්නම් ආයෙ හොයන්න යන්න එපා. හැබැයි මම අද මේ මේ අවස්ථා දෙකකින් පෙන්වන්නම් අඩු ගන්න එකකින් හරි තේරෙන්න ඕන. හරි. අපි හිතමු අපි යනවා කූල් ස්පොට් එකට අපි මේ කසාද බඳින්න කලින් යාළුලා ඉන්න කාලේ බීම එකක් බොමු. සොෆ්ට් ඩ්‍රින්ක් එකක් බීලා එන්න යනවා. කතා බහ කරලා ඉන්න යනවා. යනකොට අර කූල් ඩ්‍රින්ක් මේ එකෙන් කූල් ස්පොට් එකෙන් ගන්නවා දියුල් බීම දෙකක්. පොඩි දියුල් බීම බීම දෙකක් ගන්න. අර පොඩි බෝතල් තියෙන. ඔයෙන් දෙකක් ගන්න. මොකක් හරි ABC කියන කම්පැනිෙන් ගහන බීම જાතිය. දියුල්. එකම જાතියේ බීම දෙකක් ගන්න. මේ බීම දෙක කඩාගෙන බොනවා. ස්ට්‍රෝ දෙකකුත් දාලා දෙනවා. දැන් කතා කර කර බොනවා. බොනකොට මේ බීම බෝතලෙත් භාගයක් ඉවර වෙනවා. මේ බීම බෝතලෙත් භාගයක් ඉවර වෙනවා. එතකොට දැන් මම මේ පැත්තේ ඉන්නවා අනිත් පැත්තේ අනිත් කෙනා ඉන්නවා. ඉන්නකොට මේ බීම් බෝතලේ බොනකොට ඇත්තටම දිවුල් රස දැනෙනවා. දිවුල් රස දැනෙනවා ඇත්තටම. කූල් නම් කූල් කියලාත් දැනෙනවා. මේ අයි ෆ්‍රිජ් එකේ තිබ්බා. ඊට පස්සේ අපි ඔය බීම දෙක මාරු කරගෙන බොනවා. ඒ කියන්නේ මේ භාගේ පැත්තට දෙනවා, ඒ භාගේ මාරු කරලා බොනවා. අර වෙඩින් වලත් බොන්නේ. ඒ වගේ. වැඩේ තියෙන්නේ මේ භාගේ බොනකොට හරි අමුතුයි. අර දෙවෙනි භාගේ බොනකොට හරි අමුතුයි. මම දන්නේ නැහැ ඉතින් මේක අත්දැකීමක් තියනවද කියන්නේ මම දන්නේ නැහැ. ඔව්. මට අත්දැකීම් තියෙන හින්දාමයි කියන්නේ. ඒක මම බය නැතුව කියන්නේ. ඔය ලෝකේ නෙමෙයි ඕන කෙනෙක් ඉදිරියේ. අපි කරපු දේ කරපු ගොන් වැඩේ දැක්ක මුලා මානසිකත්වයේ ඒ විදිහටම කියන්නේ. නැත්තම් මේක තේරෙන්නේ. මේ භාගේ බොනකොට හරි අමුතුයි. ABC කම්පැනියේ ප්‍රශ්නෙකුත් නැහැ. ඒක ඒ ABC කියන කම්පැනියම ගහපු දියුල් එක. දියුල් රසමක් තියෙනවා. හැබැයි ඒ උනට අමුතුයි. නේ දැන් ඕක නිකම් බොනවටත් වඩා ඒ ස්ට්‍රෝ එකෙන්ම බොනකොට තවත් අමුතුයි. කොහොමද මේක වෙන්නේ කියන මේ સિદ્ધාන්තයක් වෙන්න බෑ මේක වෙන්නේ. හිතන්න එපා මේ වැරදි දෙයක් කතා කරනවා නෙමෙයි මේ කතා කරන්නේ. කොහොමද මේක වෙන්නේ? දිවුලුත් එකමයි. එකම කම්පැනි එකකින් ගහන ස්ට්‍රෝ. එකම කම්පැනිකින් ගහන බීම. එකම જાතියේ බෝතල් දෙක. එකම මිලිමීටර් ගන්න. එකම සීනි සංයුතිය මොකක් හරි. ඇයි? මුළු බල්ක් එකක් හැදුවම ඕකනේ පුරෝගෙන පුරෝගෙන යන්නේ. එකින් එකට සීනි දානව නෙමෙයි. හැබැයි මේ දෙවෙනි භාගේ බොනකොට හරි අමුතු thrill එකක් එනවා. නේ? දැන් ඔන්න ඕක වෙනකොට මොකද වෙන්නේ ඉතින්? ඇත්තටම කතාව. ආ අන්න හරි මේක අයියෝ හොඳම වෙලාව කියන්නේ ලයිට් ගියානේ ඒකනේ වැඩේ ලයිට් ගියානේ අන්න අපි කොහොම හරි මේක පොඩ්ඩක් ඉන්න බලන්න මේ වෙලා උන්න. අර මේ මාත් එක්ක මොකද අර දැන් අන්න බලන්න දැන් පටිච්ච තිබේ ඇත්තටම කොහේද? අර දියුල් වල නෙමෙයි. ඒකයි මේ පෙන්වන්නේ. මං කිව්ව අර එක චූටි තැනක පටිච්ච වුණු මුළු සමස්තයම පටිච්ච වෙනවා කියලා මං පෙන්වුවේ. අන්න ඒකයි මේ පෙන්වන්න යන්නේ. මූලධර්මයක් මේ පෙන්වන්නේ. හැබැයි අර දියුල් එකටත් නෙමෙයි ඇත්තටම පටිච්ච වෙන්නේ අපි හිතුවට. ඩියුල් එකටත් නෙමෙයි. බ්‍රෑන්ඩ් එකටත් නෙමෙයි. ස්ට්‍රෝ එකටත් නෙමෙයි. එයා බීපු එකනේ. අන්න ඒ ගත්ත පටිච්චයට හැකියාවක් තිනවා මුළු සමස්ත දියුල් එකම ආස්වාදයි කියලා. දෙපැත්තකටම වෙන්නේ කොහේ ගියත් ඕවා. නේ. බත් කටක් ඇව්වා කියන්නේ. දැන් අම්මා තමන්ගේ අම්මා බත් කටක් කවන. තමන් කනවට වඩා ආස්වාදයි. ඒ ඇයි? යම්මනේ කවන්නේ. ඒතර කන්නේ මොකෙන්ද? පටිච්චයෙන් කන්නේ. පටිච්චයෙන් කනකොට ගාණක් නැහැ. හැබැයි ඒ බට්ටිකම අපි කන්න ගියහම ටිකක් අමාරුයි. අපි તો අම්මටත් වඩා ආදරේ කෙනෙක් කවනවා කියලා. අම්මටත් වඩා තව ආදරේ කෙනෙක් කවනවා. එතකොට පටිච්චය තවත් වැඩි. එතකොට තමයි බත් පිඟන් එකහමාරක් විතර කනවා. වෙන්දට එහෙම කන්නත් බෑ. නේද? එතකොට වැඩිපුරම කාලා තින්නේ මොකටද? රාගයෙන් කාලා තින්නේ. මේ කාලා තින්නේ රාගයෙන්. ඇත්තටම කුසට නෙමෙයි. පටිච්චයෙන් කන්නේ. හැම උදාහරණයක් ඔන්න ඔයගේ අරගෙන බලන්න. ඒකට Tamanට තේරෙයි. නේද? ඉතින් ඔයගේ තමයි ඒක ඇහුවේ ඉතින් අත්දැකීම් නැහැ කියන විදිහක් නැහැ. අත්දැකීම් තියෙනවා හැමෝටම. මතක නැති එකයි ප්‍රශ්නේ තියෙන්නේ. එක්කෝ මේ කියන්න බයයි. ඔව් ආ ආ තාමත් තියෙනවා. අන්න හරි මහත්තයා. යන්නේ බය නැතුව අන්න එහෙම කියන්නේ. නිවන් දකින්න ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්ත එච්චරයි තියෙන්නේ. එහෙම නැතු මේ කොලේ මං කියවන පළවෙනිද කොලේ වහලා මේක ගහන්න බෑ කියලා මේ වැඩේ. අපි වැඩි අපි දකින්න ඕනේ. නෑ, ඔහොම නැතත් අපි දකින්න අපි කසාද බැඳලා ඒ ඔක්කොම කරලා ගෙදර ඇවිල්ලා ඒ ජීවත් වෙන ගත්ත ගම අපි තේ බාගේ බෙදාගෙන බොනවා නේද එකම තේ කෝප්පේ. දැන් ගෙදර කෝප නැද්ද? දැන් කියන්නේ කෝප දෙකක හදාගන්න කෝප නැද්ද? ඇයි එකම කෝප්පේ බොන්නේ බාගේ බාගේ? ඒක තමයි පටිච්චේ හැටි. නේ? ඒ පටිච්චේ හැටි. ඉතින් ඔක අර දැන් වෙඩින් එකෙන් දැන් අලුත්ම මේ එන එක වීදුරුවයි ගේන්නේ සමහරලාට. දැන් ස්ට්‍රෝ දෙක දාලා දීමුනොත් එකයි ගේන්නේ. අවුලක් නැහැ නේද? ඉතින් කොහොමත් බොන්නේ කියලා. මේ මේ මේ කොන්නේ නැහැ. මේ ගේන්නේ නැහැ. ඒ හින්දා අර ඒ පටිච්ච තමයි පෙන්වන්නේ හැමතැනම. හැමතැනම බලන්න කේක් කෑල්ලක් කෑවත් සමහරලාට දැන් අපි මොකක් හරි කම්පැනි එකකින් කේක් කෑල්ලක් ගේනවා. කේක් කෑල්ලක් ගේලා අපි හිතමු ඔෆිස් එක කියලා. අපි අපිට කවුරු හරි ඇවිල්ලා අහනවා අපෙන් කොහෙන්ද මේ කේක් කෑල්ල? කාවගේද මොකද්ද කේක් කෑල්ල? ආ මේ අරයාගේ අද බර්ත්ඩේ එකනේ. ඉතින් අපි හිතනවා යා තමාට අපි අපි ටිකක් යාට හරි ලෙන්ගතු කෙනෙක්. එතකොට අපිට ඉතින් ආ එයා ගෙනාපු කේක්ද මේ මොන කනවා. ඒකට අර පියන් සමාඩ වෙල නෑ නෑ මහත්තයා වැරදුනා. මේ එයාගේ නෙමෙයි අරයාගේ. දෙයත් එක ජම්මාන්තර වෛරයි. ආපෝ ඕකේකද මේකේ ආපෝ ඒක තමයි කිසිම රහක් නැත්තේ දැන් මොකද උනේ අර ගෙනාවේ අර කම්පැනි එකේ දැන් අර ගෙනාවු කම්පැනි එකේ කොහොමද අර විදිහට දෙකකට කැඩුනේ එකම බටර් ටික තියෙන එකම කේක් එක කොහොමද අර කෑලි දෙකකට කඩාගත්තේ අරක රාගපටිච්චය මේක දේශපටිච්චය දැන් රාගපටිච්ච දේශපටිච්චවත් කේක් වල නැහැ බටර් කේක් වල මොකක් නැහැ අද බටර් කේක් වල කේක් වල තියෙන සොෆ්ට් ගතියක් තියෙනවා රසක් තියෙනවා ඒක රසෙන් ගත්තොත් උපේක්ඛා වේදනාවක් ගෙන දෙනවා. හැබැයි අර රාගපටි අමුතු ඒවා එන්න බෑ. කියන්නේ දැන් අරයගේ කියලා දැන ෂා ඒක තමයි හරිම අමුතුයි. දැන් එහෙම සුව වේදනාවක් එන්න බෑ. හැබැයි එනවා. එන්නේ කොහොමද පටිච්චේ? දැන් අන්න අපි කල්පනා කරන්න ඕනේ අපි එහෙනම් සුව විඳලා තින්නේම කොහොමද? පටි. දැන් අපි අපි පටිච්චේ සුව වේදනාව විඳ කියලා අපේ ඉස්සරහින් කෙනා දන්නවද? දන්නවද? දැන් අනිත් පාර්ශවය දන්නවද කියලා අහනවා. දන්නේ අපි හිතන් ඉන්නවා. එයා දන්නවා කියලා එයා හිතන් ඉන්නවා. අපි දන්නවා. බැලින දෙන්නම හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ හිතාගෙන මනෝ ලෝකයක හිතලුවක ජීවත් වෙලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම අනිත් එක වැදගත් වෙන්නේ නිවන් දකින්න නම් විතරයි ඒකත් කියන්න ඕනේ. නැත්නම් ඉතින් වෙන ඒවට ඇහෙනකොට හිතේ මේ මොන කුණු හරප කියනවද කියලා. මොකද කාම ලෝකේ නිදහස් වෙන්න නම් කාමය භුක්ති විඳපු විදිය කතා කරන්නම වෙන්නේ. නැත්තම් කොහොමද නිදේ? දැන් බුදුහාඳුර කියනවා නම් කාමයේ ආදීනව දකින්න නැතුව නිවන් දකින්න බෑ කියලා. කාමයේ ආදීනව දකින්න ඕනේ. ආදීනව දකින්න නම් අපි කාමේ වැඩ කරපු විදිය දකින්න ඕනේ. එහෙනම් ඒ කේක් වල කාමයේ තියනවද? අර බීම වල කාමයේ තියනවද? නෑ මොකද්ද කිව්වේ? ලෝකේ විචිත්‍ර වූ විසිතුරු අරමුණු පවතී. තෙල කාමයේ නොවේති. මිනිස්යාගේ සංකල්පිත රාගතේ මේ කාමී. එහෙනම් අරව තියනවා කියලා හිතාගත්ත සංකල්පනාව තමයි කාම. නැතු ඒවැ මොකක් නැහැ. ඒවා උපාදානීය ධර්ම. අර දිවුල්ලක උපාදානීය ධර්මයක්. බටර් කේක් කෑල්ල උපාදානීය ධර්මයක්. නේද? ඒතර ගෙදර අම්මා උයනකොටද රහ ලොකුවම උයනකොටද? දැන් සමහර ගෙවල් වල ඔහොම වෙන්න පුළුවන්. ඒක යහන්න. අන්න පුංචි අම්මා. නැත්නම් අල්ලපු ගෙදරක් ආ. එහෙමත් වෙන්න පුළුවන්. එක එකව තියෙනවනේ. නේද? කොයි ගෙදරත් හදන කෑම වල තියෙන මොනවද? මිරිස්, ලුණු, හැඹුල්. තුනපා ওই ටිකනේ තියෙන්නේ. දැන් මොකද වෙලා තියෙන්නේ? පටිච්චෙන් කනකොට අමුතු ඒවා එන්නේ. නේ? වැඩි තියෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ අකුරු වලට පුළුවන් අපිට සසර ගමන හදලා පටිච්ච හදලා දෙන්න. ඉංග්‍රීසි හෝඩියේ ඉංග්‍රීසි අකුරු වලට. නේ. ABC කියලා කම්පැනියක් තියෙනවා. ඒ කම්පැනිය කෑම හදනවා. කෑම හදලා පෙට්ටියක දාලා දෙනවා. කවුරු හරි එකෙක්ට ගමේ කඩෙන් කෑම එකක් ගෙනල්ලා ABC පෙට්ටියට දාලා ගෙනවා. සම්ම මාර කෑම මේක. බැලින්න කන්නේ අර ගමේ කඩේ කියලා. ඒකට කන්නේ ABC එකෙන්. අර ABC කියන මොකක් හරි කම්පැනි එකකින් ගහනවා. එතකොට මොකද වෙන්නේ? අන්තිම කාලා තියෙන්නේ ABC. ABC පටිච්චයක් කාලා තියෙන්නේ. මොනවද? ඒක තමයි හැටි අයියේ. ඒ නමක් හදලා ඒකට සංකල්පනා හදලා මම ලබන සතියේ ඔය සංකල්පන හදන ඉස්සරහට විස්තර කරන්න හදලා අර ආස්වාද ලෝකයක මතයක් ගොඩනගලා තිනවා මේකෙන් කනවා කෑවහම තමයි ආස්වාද භුක්ති විඳින්න පුළුවන් කියලා හැදුවට පස්සේ ඒ පෙට්ටියේ දාලා දෙන ඕන කුණු ගොඩ අවුලට නෑ. එහෙම තමයි හදන්නේ. ආසාද ලෝකේ හදන්නේ ඒක. ඒතර අපිට ලැබෙන සතිය තව ටිකක් කතා කරමු වෙලා නැති හන්දා ඇහැ ගැන කිව්වා කන ගැන කිව්වා නාසය ගැන කිව්වා දිව ගැන කිව්වා කය ගැන විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. කය ගැන පොඩි චූටි උදාහරණයක් කියලා යවන්නම්. එතකොට පහම කියලා ඉවරයි. අවසානයේ ඉතුරු වෙන්නේ මනත් එක්ක. යම් කිසි කෙනෙක් කමේ කය අත ගන්නවා සිනීඳු ග්ලව්ස් එකක් දාලා. හරිද? සිනීඳු ග්ලව්ස් එකක් දාලා. ඒක සුව වේදනාවද දුක් වේදනාවද? සුව වේදනාව. අපි හිතමු ඔය සුව වේදනාව අත ගන්නවා අපේ ඇස් දෙක ගැට ගහලා මෙහෙම අත ගන්නවා. අපිට සුව වේදනාව දැනෙනවද නැද්ද? දැනෙනවා. අපි හිතමු ඕක අත ගන්නකොට මේ 100ට ගණන් නෙමෙයි වර්ධ ගන්න එපා. අපි හිතමු 100ට 25ක් දැනෙනවා. 25ක ප්‍රමාණයක් දැනෙනවා මේ අත දාන සුව වේදනාව. අපේ අත මේ මේ S2 ගැට ගහලා තියෙන්නේ. S2 ලියනවා. ලියනකොටම දකිනවා එක්ක අපේ ආදරණීය බිරිඳ හරි ආදරවන්තිය හරි ගෙදර ඉන්න චූටි දරුවා හරි. හරි. ඊට පස්සේ ආයි මේ ඒ ගානකට ආනේ පුතේ ඔයා දත ගෑවේ නැත්නම් අර බිරිඳ හරි කවුරු හරි කියලා ඔයා දත ගෑවේ හරිම සුවයි කියනකොට මොකද වෙන්නේ අර 25ට තව මොකද වෙන්නේ? තව ටික එකතු වෙනවා. අන්නේ එකතු වෙන ටික මනෝමූලික හදන ටිකක්ද ඇත්තටම තියෙන ටිකක්ද? අන්නේ ඉඳකෝ සුව වේදනාවේ රාගයෙන් බැඳි. සුව වේදනාව 125ක් තිබ්බා. ඒක නැත්තේ නෑ. හැබැයි ඉතුරු 75 අතින් දා ගන්න. 25ද අයින් කරන්න පුළුවන් 75ද. ඔව් 25 අයින් කරන්න ගියොත් මොකද වෙන්නේ? උපාදානීය ධර්ම අයින් කරන්න යන්නේ. 25 අයින් කරන්න බෑ. ඇයි ඒ? පෙර කරන ලද කාමාවචර කුසල ධර්මයක් හන්ද ලැබෙන සුව වේදනාව. ඒකනේ කයට සුව වේදනාවක් කියන්නේ. ඒ වගේම අපි හිතමු අපි පාරේ යනකොට අර මං ගිය සතියේ නම් මේ උදාහරණයක පාරේ යනකොට කකුල හැප්පෙන කළු ගලක. සැප වේදනාවද දුක් වේදනාවද? දුක් වේදනාව. ඊළඟට මොකද වෙන්නේ? කාලකන්ණියෙන් මෙතන ගල් තියලා පාරේ ඔලුවක් නැද්ද මන් දන්නේ නැහැ. පාරේ ගල් තියන්න වටිනවද කි කි. දැන් මොකද කරන්නේ? අර 25ට 75ත් අතින් දා ගන්න. දැන් 25යි 75යි කලවම් වෙලා තමයි දැන් එන්නේ. අර අතනත් 25යි 75යි කලවම් වෙලා එන්නේ. දැන් විපාක හොයාගන්නත් බෑ. ඒ කියන්නේ උපාදානීය ධර්ම හොයාගන්නත් බෑ. උපා දාන හොයාගන්නත් බෑ. දෙක පටලෝගෙන්. ඔයගේ තව එක උදාහරණයක් මේ දුක් වේදනාව ගැන කිව්වොත් අපි හිතමු අපි කසාද බැඳලා මේ උදාහරණම තමයි ගන්න වෙලා තියෙන්නේ. ඉතින් මම මන් දන්නේ නැහැ. කියවෙන්නේ තේ උදාහරණ විතරමයි. ඉඳලා ඉන්නකොට නෝනායි මාත්‍යා හොඳ සන්තෝෂයෙන් ඉන්න බොහොම සහයෝගයෙන් ඉන්නවා. කිරිපැණි වගේ. කොහොම ඉන්නකොට දවසක් පොඩි උදේ පාන්දරක චූටි බහින් බස් වීමක් කියලා අර මහත්තයාගේ අත ඉසිලා නෝනාට වැදුන කම්බුල් පාරක්. හරි. ඔය දුක් වේදනා කොච්චර වෙලා තියෙයිද? දවසම කම්බුලට ගහපු දුක් කායික දුක දවසම තියෙනවා. පැය භාගයක්. ආ පැය භාගයක්. ආ පැයක් කියන්නකෝ. තව පැය භාගයක් මම වැඩි කළා. ආ පැයක්. උදේ 4ට ගැහුවා 8 වෙනකන් තියෙනවා. ඔය කම්බුලට ගහන්නේ පොරෝකින් නෙමෙයිනේ නේද? පින්නේ ගහන්නේ. එතකොට මේ යම් පොඩි ප්‍රමාණයක් තියෙනව නැත්තේ නෑ. තියෙනවා. හරි. ඔන්න 8 වෙනකන් තියෙනවා. දුක් වේදනාව. හරි හොඳ වැඩක් කරන්නම්කෝ කියලා නෝනා උයන්නෙත් නෑ මොකක්වත් නෑ. බුදිය ගන්න ඕන දිහාවකින් කනවා කියලා. ඉතින් මාත්‍යත් වැඩට යනවා යන්නේ. ගියාට පස්සේ නෝනාගේ අක්කා එනවා හවස. නෝනාගේ අක්කා එනවා. අක්කාවම කියනවා මේ නෝනා අනේ බලන්නකෝ උදේ පාන්දර මෙන්න මේ මම මේ රෙදි ටික හොදලා දෙනවා අරව කොල්ල දෙනවා මේව කොල්ල දෙනවා ඔක්කොම කරලා දෙනවා උදේ පාන්දර මේ මිනිස්සයා මට ගැහුවා කියලා අර හවස පහට විතර අඬා අඬා කියන. පොටු පෙර පෙර අඬා අඬා කඳුළු පෙර පෙර කියන. මට කියන්න කායික දුක් මාත්‍රයක් තියනවාද? ඈ කායික දුක් මාත්‍රයක් නැහැ. දවස් දෙක තුනකට පස්සේ අම්මා එනවා. දවස් දෙක තුනකට පස්සේ අම්මා එනවා. ආයි මොකද කරන්නේ? අනේ බලන්නකෝ අම්මේ මට මෙහෙම වුණා අරමුණ බලන්නකෝ මෙච්චරම උදේ නැගිටලා වෙනවා පහට නැගිටලා රෙදිත් හොදලා දෙනවා ඔක්කොම එනවා රැයට එනවා වැනි වැනි ඒත් මම නිදාගෙන නිදාගන්නේ නැතුව ඇහැරගෙන ඉඳලා හරි දොර ඇරලා දීලා සපත්තුත් ගලවලා ඔක්කොමත් කළා මම නින්දලා ඒත් කළා මේ මිනිස්සයා මට උදේ පාන්දර ගැහුවානේ කියලා දැන් කොහොම එක එක කියන්න ගත්තාම ඔක්කොම ටික එන්නේ එළියට මේ එනවා මෙහෙම ගැහුවා කියලා කියනවා අර අඬ අඬා කියනවා කායික දුක් මාත්‍රයක් තියනවාද? මාත්‍රයක් නැහැ. ඒ ඔක්කොම මොනවද? මානසික දුක්. මානසික දුක්, කායික දුක් පැයි මානසික දුක් දවස් 3යි. කායික දුක් පැයි මානසික දුක් දවස් කායික දුක්ෙන් සසර ගමන හදන්නේ නැහැ. මානසික දුක්ෙන් සසර ගමන හදන්නේ. කායික දුක්ෙන් සසර ගමන හදන්නේ නැහැ. ඇයි ඒ කායික දුකකෙන් විඳින්න උනේ? පෙර කරන ලද කාමාචර අකුසල ධර්මයක් මුල් කරගෙන ස්පර්ශයක් මුල් කරගෙන කායික දුක් වේදනාවක් හටගන්නේ. පස්සපච්චය වේදනා. හැබැයි ඊටු ටික ඔක්කොම මානසික දුක්ඛින් දතතාවතයන් වහන්සේ පෙන්වන දෙනවා. ආර්යෝ කායික දුක්ඛේ විඳී මානසික දුක් නොවිඳී. ඇයි? මානසික දුක් තනිකර අවිද්‍යාවෙන් හදන එකක් කායික දුක්ඛය අවිද්‍යාවෙන් තොර සංකාරයෙන් ක්‍රියාත්මක වෙන එක. අර පෙන්නේ අව්‍යාකෘත පටිච්චසමුප්පාදය කියලා එක. ආ ඔන්න කයත් එක්ක එන්නේ. දැන් විපාකයි වැඩේ නා ගන්න තැනයි තේරෙන්න ඕනේ පොඩ්ඩක්. නේද? තව මේක පටිච්චසමුප්පාදයට දදා දදා දදා දදා උදාහරණ අරන් අරන් අරන් අරන් අරන් පෙන්නනවා. හරි දැන් බලන්න ඇත්තටම එනං අර උපේක්ඛා වේදනාවේ සුව විඳිනවා කියලා ආස්වාද විඳලා තියෙන්නෙම පටිච්චෙන් නේද? හැබැයි මේ පටිච්චෙන් පටිච්ච ගුණේ බැඳුනේ ඉච්ඡතාවය ගොඩ නැගුවේ මොකටද? සුවයකට. උපේක්ඛා එකක. ඇත්තටම පටිච්චයෙන් වෙලා තින්නේ අපිට සුවයක්ද ගෙන දීලා තින්නේ අර පටිච්චං උප්පජ්ජති සුඛං සෝමනස්සං කියලා පෙන්නුවට ඇත්තටම සුඛයක් සෝමනස්සයක්ද දීලා තින්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයක්ද එහෙනම් අපේ ඊච්ඡතාවේ ඉෂ්ට වෙලාද අනිත්‍යයක් සිද්ධ වෙලාද අනිත්‍යයක් සිද්ධ වුණා නම් දුකක්මනේ සිද්ධ වෙලා තියෙන්නේ එහෙනම් ඒ කරපු සියලු වැඩපිළිවෙලම ඔය ඔය ඉන්ද්‍රියන් හයත් එක්ක මොකමනම් සිද්ධ වුනේ ඔය කියපු වැඩ පිළිවෙලම සාරද අසාරද අසාර කට්ටේ නානත්තා අනිච්චයි දුක්ඛයි අනත්තයි ලෝකේම අනිච්චයි දුක්ඛයි අනත්තයි එහෙනම් මේ ආස්වාදයෙන් අපිට ගෙන දෙන්නේ මොකද්ද එහෙනම් බයට එන දුක්ඛ. එහෙනම් බුදු පියාණන් වහන්සේ බය වෙන්නේ කිව්වේ මොකටද? මේ ආස්වාදේ නැමැති මර උගුලට ඔබලා බිය විය යුතුයි කිව්වා. මේ මර උගුලට ඔබලා බිය වී. ඇයි ඒ? මේ මර උගුලෙන් තමයි අපිව ගමන හදන්නේ. එහෙනම් මේකට බිය විය යුතුමයි. නේද? හරි. අද වෙලා මදි මේට වඩා කරන්න. අපි පුළුවන් තරම් ඉක්මනට පුණ්‍ය ආනුමෝදනාව කරලා ඉවර කරන්නම්. අද පොඩ්ඩක් බස් ප්‍රශ්නයක් තියෙන හින්දා. නමුත් ඉතින් ඕනම කරන සාකච්ඡාව භාගෙට නතර කරන්නත් බෑ මේට වඩා. මොකද අපි මම මෙහෙම කරන්නේ ඇයි? අපි දන්නේ නැහැ කවුරුවක්වත් අපි සියලු දෙනාම මේ ජීවත් වෙන අවසාන දවසද කියලා. මේ මොහොත වෙන්න පුළුවන් නිවන් දකින්න. මං ඒකයි කවුරු කොමකුවත් මේ gedara යන එකකට බස් නැති එකකට වැඩි හිතට ගන්නෙ නැත්තේ. මේ මොහොත වෙන්න පුළුවන් මේක නිවන් දැකලා සදාටම ගමන නිමා කරන තැනට අඩිතාලම දාගන්න. ඒ තැන පරක්කු කරන්න ඒ තැන පරක්කු කරන්න කියලා කොයි දායක බුදුහාමුදුරුවෝ කියලා නැහැ. එතකොට ඒක කියන්න ඕන ටික කියන්න වෙනවම තමයි. ඒක මග නතර කරන්න බෑ කොච්චර කිව්වත්. නේද? මග නතර කරන්න බෑ. මම අද පහක් ගැන කතා කරපු ඉඳ පහකින් ඉවර කරා. හයවෙනි කාරණේ කොහොමද පස්සේ කතා කරන්නේ? නේද? ඉතින් ඒ හින්දා මේක තව තව ගෙදර ගිහිල්ලා හොඳට විමසන්න. විමසලා බලන්න. හොඳට තේරුම් ගන්න ගෙදර ගිහිල්ලාද උපාදානීය දහම කොහොමද උපාදානයක් කරගන්නේ කියන්නේ. ඒ උපාදානීය දහම් වලට ඇඟිල්ලක් දික් කරලා වැඩක් නැහැ ඒවා උපාදානීය දහම්. ඒකින්ද මෙන්න මේක හොඳට තේරුම් ගන්න. හරි. අපි එහෙමනම් පුණ්‍ය ආනුමෝදනාව කරලා සාකච්ඡාව අද අවසන් කරමු. සියලු දෙනාට තෙරුවන් සරණයි. දහම් පඬුර සදහම් සාකච්ඡා මාලාවේ පස්වන දිනේ වන අද දින වැඩසටහන පවත්වාගෙන යාම සඳහා දායකත්ව දක්වලා තියෙන පින්වත්ගේ නම් පුණ්‍යානුමෝදනාව සඳහා නැවත ඉදිරිපත් කරනවා. අද දින ශාලාව සඳහා දායකත්වයේ දක්වන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි ගයාන් දිසානායක මහතා තමන්ට නිවන් අවබෝධයේ පිණිස සහ මියගිය සදර වර්ගයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම ආරමුණු කරගනිමින් එවැගේම ආද උදේ ගිලම්පස සඳහා දායකත්වයේ දක්වනවා නුවන් විජේකෝන් මහතා ඇතු පවුලේ සම දෙනා විසින් එවාගෙම අජිත් බස්නායක මහතා සසස් බස්නායක පුතු ඇතුළු පවුලේ සියලු දෙනා එවාගෙම කේ.එම්. ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එවාගෙම සමන්ත ලක්මාල් මහතා ඇතුළු පවුලේ සියලු දෙනා උත්පල ජයවර්ධන මහතා එවාගෙම සුපොන් මාධව මහතා ඇතුළු පවුලේ සියලු දෙනා එවාගෙම ඕස්ට්‍රේලියාවේ පදිංචි සෙනරත් සිරිවර්ධන මහතා ලතා සිරිවර්ධන මහත්මිය සහ චරිතා සිරිවර්ධන දුව එවැගේම රම්‍යා කන්නංගර මහත්මිය විසින් ඒ සියලු දෙනාට මේ මේ පුණ්‍ය කුසල ශක්තිය නිවන් අවබෝධය සඳහාම උපනිශ්‍රේ වේවා ඔවුන් නවීමිය පරිගය සියලු සතර වර්ගයේ ඥාතීන්ට මේ පින් උපනිශ්‍රේ වේ නිවන් මාර්ගට පරිසරය සැකසේවා යන අරමුණෙන් දායකත්වය දක්වනවා ඒ වගේම අද උදේ තේ පානය සඳහා දායකත්වය දක්වන්නේ අජිත් බස්නායක මහතා සසස් බත්නායක පුතා චින්තා වීරසූරිය ඇතුළේ පවුලේ සියලු දෙනා එවැගේම අම්බිත්තා අම්බිකා ප්‍රියදර්ශිනී ගමගේ මහත්මිය සිසිර කුමාර මහතා එමාසි චතුමිනී දියණිය දෙව්මිනී නිසංසලා දියණිය යන අයට සහ පවුලේ සියලු සහෝදර සහෝදරියන්ට නිවන් අවබෝධයට පරිසරය සැකසේවා යන අරමුණ අරමුණ මෙන්ම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දාගෙනවා. ඒ වගේම මියගිය දෙමාපියන් වන රෝහි මැග්ඩලින් ගමගේ මහත්මිය සහ නෝබට් කීර්තිරත්න මහතාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගෙන දායකත්වයේ දක්වනවා. ඒ වගේම පොඩි මණිකේ නැකත්ගේ මහත්මිය සහ පත්මා නැකත්ගේ මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා නිවන් මගට පරිසරයේ සැකසේවා යන අරමුණෙන් යුතුව ඒ වගේම අද දහවල් දාණය සඳහා දායකත්වය දක්වලා තියෙනවා නිමල් වික්‍රමරත්න මහතා සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම අචලා වන්නිගම මහත්මිය මේ සඳහා දායකත්වයේ දක්වනවා රටේ සියලු දරුවන්ගේ අධ්‍යාපනයකට සාර්ථක වීමට ආශිර්වාද කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම ගයවැනි ගම් පොල්ගම් පොල්ගම්පල මහත්මිය දායකත්වයේ දක්වනවා මියගිය පියාට සහ නැන්දනියට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම නන්දලතා ගමගේ මහත්මිය මේ සඳහා දායක වෙනවා නිවනට ඇති බාධා දුරු වීම අරමුණු කරගනිමින් ඒ වගේම රුවිනි තක්ෂිලා මහත්මිය දායකත්වයේ දක්වනවා පවුලේ සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම සුධර්ම ධර්ම රත්න මෙනවිය මියගිය ඥාතීන් මෑණියන්ට පින් අනුමෝදන් කිරීම අනුමුරු කරගනිමින් දායකත්වයෙන් දායක වෙනවා ඒ වගේම අමිල විජේ ගුණසේකර මහතා දායක වෙනවා මියගිය දෙමාපියන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම පීපී චන්ද්‍රලතා දිසානායක මහත්මිය මේ සඳහා දායක දක්වනවා 2008 1.25 වන දින මියගිය රන්මැණිකේ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම රංජිත් ප්‍රේමලාල් මහතා දායක මේ සඳහා දායක දායකත්වයේ දක්වනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආශිර්වාද ලබා ගැනීම අරමුණෙන් ඒ වගේම HB හේරත් මහතා දායකත්වයේ දක්වනවා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු ඇතිව ඒ වගේම චමිලා කුමාරි ජයතිලක මහත්මිය දායකත්වයේ දක්වනා මියගිය දමාපියන්ට සහ අත්තම්මාට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම වාසනා ජයසිංහ මහත්මිය දායකත්වයේ දක්වනා මියගිය දියණියට පින් අනුමෝදන් කිරීම අරමුණු ඇතිව ඒ වගේම ඉසුරු ගැට්ටියාවල මහතා දායකත්වයේ දක්වනා සුජීවත් සිටින දෙමාපියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ප්‍රේමා කෙහෙල්වත්ත මහත්මිය දායකත්වයේ දක්වනවා මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම චතුරිකා විජේ වික්‍රම මහත්මිය දායකත්වයේ දක්වනවා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම පත්මලතා වටපොත මහත්මිය දායකත්වයේ දක්වනවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආශිර්වාද ලබා ගැනීමේ අරමුණෙන් ඒ වගේම කුමුදිනේ කරුණාතිලක මහත්මිය දායකත්වයෙන් දක්වනවා මෑණියන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ආර්.පී. ආර්.පී. කරුණාදාස මහත්මිය කරුණාදාස මහතා දායකත්වයෙන් දක්වනවා මීගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම PM විජේසේකර මහත්මිය දායකත්වයෙන් දක්වනවා පවුලේ සියලු දෙනාට ආශිර්වාද ලබා ගැනීම සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමේ අරමුණෙන් ඒ වගේම චන්ද්‍රානි පෙරේරා මහත්මියත් දායකත්වය දක්වනවා පොලිස් ජීවත් වාසය කරන සියලු දෙනාට ආශිර්වාද කිරීමට සහ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු කරගනිමින් ඒ වගේම එච්.එල්. දමිත රමරනායක මහතා දායකත්වය දක්වනවා සියලු කායික මානසික රෝගාබාධයන් දුර නිවන් මගට පරිසරය සැකසේවා යන අරමුණ ඇතිව ඒ වගේම අද දහවල් කිරිපෙනි සහ අතුරුපස සඳහා දායකත්වය දක්වන්නේ නවසීලන්තයේ පදිංචි හේමන්ත එක්නැලිගොඩ මහත්මිය නිර්මාල් එක්නැලිගොඩ මහතා හස්තික සහ කෞසල් කෞසල්‍ය එක්නැලිගොඩ සත්මිනක එක්නැලිගොඩ මහතා ඉහාරා එක්නැලිගොඩ යන අය විසින් ජනවාරි 17 දින මියගිය නුවන් විජේසේකර මහතාට සහ අවුරුදු මේට අවුරුදු 3කට පෙර මියගිය ජිනාදිරි විජේකෝන් දෙදෙනාට පින් අනුමෝදන් කිරීම සහ මියගිය දෙදෙනාගේ දරුවන් වන පයිමිනි වෙනුර යසස්ත්‍රී යන දරුවන්ට ආශිර්වාද කිරීම ආරමුණු කරගනිමින් ඒ වගේම මේ සඳහා දායකත්වයේ දක්වනවා අජන්තා සෙනරත් මහත්මිය සහ සුචිත්‍රා ගුණවර්ධන මහත්මිය එනා විසින් ඔවුන්ගේ අරමුණ නිවන් මගට ප්‍රත්‍ය පරිසරයේ සැක සේවා යන අරමුණු පෙරදරි කරගනිමින් ඒ වගේම අද දින මුදල් වශයෙන් ආධාර ලබා දුන් පින්වතුන් ගරු මා කුඹරේ සුදීපා මෙහෙණින් වහන්සේ වගේම ගරු රඹුක්කන ධම්ම සුවිනීතා මෙහෙණින් වහන්සේ එවැගේම කේ.එම්. කරුණාතිලක මහතා ප්‍රේමා ඒකනායක මහත්මිය කාන්ති පල්ලේවැල මහත්මිය විජයානන්ද ජයවීර මහතා IMS විජේවර්ධන මහත්මිය JMS මණිකේ මහත්මිය ජී.ආර්. විජිතලාල්ද සිල්වා මහතා, විකී ලියනගේ මහතා, ජයම්පති රණවීර මහතා දායකත්වයේ දක්වන වයසිල දනාට නිවන් මාර්ගය පූර්ණේ කර ගැනීමට මේ පෙන උපනිශ්‍රය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ජනවාරි 30 වෙනි දින උපන්දිනයේ සමරන උපාලේ චන්ද්‍රරත්න මහතා මේ සඳහා දායකත්වයේ දක්වන එතුමාට ත්‍රිවිධාත්මේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ආනන්ද පුංචි හේවා මහතා මේ සඳහා දායකත්වය දක්වනවා. ඒ වගේම දරන්සේන මහත්මිය මේ සඳහා දායකත්වය දක්වනවා. ඔවුන්ගේ අරමුණ දූ දරුවන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමත් නිවන් මාර්ගයට ඇති බාධා දුරු වීමට දුරු වී ඒ සඳහා පරිසරය සැකසේවා යන අරමුණු පෙරදරි කර ගනිමින් එවැගේම පත්මා දැඩිගම මහත්මිය මේ සඳහා දායක වෙනවා පොලේ සැමට ධර්ම අවබෝධයේ පරිසරය සැකසීම යන අරමුණින් එවැගේම කමලා කමලා කරුණාරත්න මහත්මිය එච් කුල කුලංගමුව මහත්මිය ඩී පෙරේරා මහත්මිය මාලා පෙරේරා මහත්මිය සී ඕපනායක මහත්මිය චාන්දිනී රණසිංහ මහත්මිය චන්ද්‍රලතා විජයවර්ධන මහත්මිය ජී ආර් ජී කේ ආ G K P Wickramasena මහතා පුබුදු චින්තක මහතා සුජාතා රංජනී මහත්මිය මල්ලිකා සමරනායක මහත්මිය ජේ.ඒස් කුමාර් ජයකොඩි මහත්මිය අන අය මුදල් වශයෙන් ආධාර ලබා දී දෙනවා ඒ සිළු දෙනාටත් මේ පින නිවන් මඟ පූර්ණේ කර ගැනීමටත් ඔවුන්ගේ පවුල් සිළු දෙනා සුජීවත්වන සියලු දෙනාට නිර්වාණය අවබෝධයේ පිණිසම මේ තියෙන උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔවුන් නමින් මිය පරලොවගේ සියලු සතර වර්ගයේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට මේ තියෙන උපනිශ්‍රේ වේවායි ප්‍රාර්ථනා කරන අතර ධර්ම ශ්‍රවණය සඳහා සම්බන්ධ වන ඔබ සියලු දෙනාටත් ඔබ මේ ස්ථානයට සම්බන්ධ කිරීමට ඔබ යොමු කිරීමට මූලික වූ සියලු දෙනාටත් අපගේ සංවිධාන කටයුතු සඳහා දායකත්වයෙන් දක්වන සුවින්වත් සියලු දෙනාටත් අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ වෙන සියලු දෙනාටත් මෙම ශාලාව වෙන් කර දීමට මූලික වූ ඒ තපල ස්ථානාධිපතිතුමා ඇතුළු ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් දේශකතුමන්ටත් තුන් තුන් නිවන් මාර්ග පූර්ණේ කර ගැනීම පිණිසම මෙම පුණ පුණ්‍ය කුසලයේ උපනිශ්‍රේවායි ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාව සඳහා ගෞරවනීය ගෞරව දේශකතුමන්ට ගෞරවයෙන් යුතුව ආරාධනා කර තිනවා තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාට. දැයි උතුම් වූ දහම් සාකච්ඡාවක් ඉෂ්ට සිද්ධ කිරීමෙන් මාත්ඵල මානිසංස කෙන දෙන්නා කුසල් සම්භාරයක් රැස් කරගත් මේ මොහොතේදී යමෙක් අනිත්‍යතාවයේ මොහොතක් අසුණු තැනක් ගන්න මොහොතක් යමෙක් මෙනෙහි කරයිද ඒ මාත්ඵල මානිසංස කෙන දෙන්නා කුසල් සම්භාරයක් හැටියට තථාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒ මාත්ඵල මානිසංස කියලා දෙන අනිත්‍යතාවයම අද දිනේ පුරාවටම සාකච්ඡා කිරීමෙන් ඒ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තියද ඒ උදව් උපකාර කරපු සිළු දිනාටමත් දම්පැන් පූජා කරපු සිළු දිනාටමත් ඊට අවශ්‍ය කරනා ප්‍රත්‍යපාසුකම් සකසු සිළු දිනාටමත් ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්නා සිළු දිනාටමත් ඊට උදව් උපකාර කරපු සිළු දිනාට මිල මුදලකින් ශ්‍රම කඳුලකින් හෝ වචනයකින් හෝ වචන මාත්‍ර උදව් උපකාර සිළු දිනාටමත් තම තමන් නම් මිය පරලෝකස් මේ මොහොතේ පින්බලාපතන පරදත් උපජීවීන් කියන කොටසේ පින්බලාපතන යමෙක් සිටිනම් ඒ ඇසැල දුසාත් මේ පුණ්‍ය ශක්තිය වීදවන්න බලාපොරොත්තු වෙන අලෝභයෙන් ආදේශයෙන් අමෝයෙන් චිත්ත ප්‍රසාදයෙන් ඊතු සිළු දිනාම තුන් වතාවක් සාදුකාරයක් දෙන්න මේ උතුම් උදාන් සාකච්ඡා සා සම්බන්ධෙච්ච දේව කොට්ටාස බ්‍රහ්ම කොට්ටාස නැත්නම් ඒ කොට්ටාස කරා මේ ජන්ත්‍ර ගණනාල කුසල අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා අනුමෝදන් එත්වා උන්නාන්සලා පතන්නා බුද්ධි එක්තර බුද්ධි උතුම් මුනියන් සාක්ෂාත් කරගෙන යන ගමනේදී උතුම් චතුරාර්ය සත්‍ය වමන අරෂ්ඨාංගී මාර්ගය පූර්ණේ කරගෙන සතර බල ලැබී ධානය බල ලැබී අමා මා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් මේ කුසලයේ ප්‍රශ්නක් වේවා හේතු වේවා වාසනාව වේවා උතුම් මුනියන් සනසෙත්තා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සතර ගන්දුලින් ගාදමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදු පායමි මේ උතුම් මුදාම් සාකච්ඡාව කරගෙන යාම සඳහා උදව්පකාර කරන ගෞතමාරණේ එම් සියලු මෙනින් වහන්සේලාටත් මුන්නාන්සේලා කායික නිරෝගීතාවය ලැබී උතුම් මුදාම් අවබෝධය පිණිසත් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් එත්වා අනුමෝදන් කරමි අනුමෝදන් අනුනාන්සේලාට මේ උතුම් වූ ආර්මාර්ග තව තවත් පූර්ණ කරගෙන මම නිර්වාණ ශාන්තිය අත්පත් කර ගැනීමට යම් කිසි බාධාවක් තියෙනවා නම් ඒ බාධා සියල්ල දුරු වේවා උතුම් වූ නිවන් සාක්ෂාත් කර ගැනීම නම් මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාම් වේවා කියලා තුන් මතාව සාදුකාරයක් ඒ වගේ මේ උතුම් මුදාම් සාකච්ඡා සහ සම්බන්ධිත පිරිස අතරින් උදව්පකාර කළ සිල් දනාටමත් අදිනේ දම්පැන් පූජා කර සිල් දනාටමත් වචනකින් වචන මාත්‍රයෙන් උදව්පකාර කළ සිල් දනාටමත් ඒ වගේ දම්පැන් සැකසූ යම් කෙනෙක් ඇද්ද දම්පැන් මෙතනට ගෙනත් දුන්නා යම් සින ඒ සිල් දනාටමත් ඒ පූජා කළා යම් කෙනෙක් නම් ඒ සිල් දනාටත් ඒ මේනින් වහන්සේලා පුද සත්කාර කරපු යම් කෙනෙක් නම් ඒ සිල් දනාටමත් ඒ වගේම මේ උදේ උදේ දාණය සඳහා සහ සම්බන්ධ වෙච්ච සිල් දනාටමත් ඊට අවශ්‍ය කරන්නා ඒ අමුද්‍රව්‍ය සභා ඒ ද්‍රව්‍ය සම්පත් සපයාගෙන ඒ උතුම් උදානය සකසාගෙන ඒ උතුම් මාර්ගය වඩා ගැනීම සඳහා යම් කිසි කෙනෙකුට උදව්වක් උපකාරයක් කරනවා නම් ඒ සඳහා සාසම්බද සිළු දෙනාම සිහිපත් කරගෙන මොනෑම මිල මුදල් වලින් සමකන්දරකින් හෝ වචනකින් හෝ වචන මාත්‍රයෙන් උදව්පකාර කළ සියලු දෙනාම ඒ වගේ මේ ස්ථානයේ ලබා දුන්නා වූ තපස්ථාන ආදිතුමා ඇතුළු එක සියලුම කාර්ය මණ්ඩලයට ඊට ඊට උදව්පකාර කරන සියලු දෙනාමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ සියල උදෙසාටම මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඒ සියලු දෙනාටම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් එත්තා ඒ අතරින් ධර්මාවබෝධය ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මාවබෝධය ලබාගෙන ප්‍රඥා බුදුන්පති ප්‍රේ ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටාගෙන වස්තුකාම් ප්‍රේණ කර උත්තරීතර සකදාගාමි ඵලයටත් ක්ලේශකාම් ප්‍රේණ උත්තරීතර අනාගාමි ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රේණ උත්තරීතර අරියත් භාවයටත් පත් වීමටත් ඒ කාමයන්ගෙන් එන්න අකුසල දාමෙන් එන්න සවිතක්ක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ අධ්‍යානයේ ඥාන බලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියත්පත් කර ගැනීමටත් ඒ අතරින් ධර්ම අවබෝධය ලබා ගන්න නොහැක වෙච්ච යම් කිසි නිසිරිනම් කල්යාණ මිස සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරය ධම්මානුදම් පටිපදා කියන සතර සෝතාපට්ඨ යංග තුලින් ආස්වාදේ ආදීන නිස්සන්නේ තසන සක්කාදිට්ඨිය මිච්ඡාදිට්ඨිය පහගොත් උත්තරීතර සම්මාදිට්ඨියටපත් වී සෝවාන් පල්ලාභී උත්තම උත්තමාවියන් බඩපත් වෙලා සකදාගාමි අනාගාමි අරියත් කියනා මාර්ගඵලලාභීන් බඩම්පත් වී උතුම් වූ ආර්ය මාර්ගය පූර්ණ කරන අරියත් ඵලය පූර්ණ කරගෙන මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනාව වේවා හේතු වාසනාව වේවා හේතු වාසනාව මේවා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් ඒ සියලුම සසර ගම් දුලින් ගාව දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයක් දෙන්න. ඒ වගේ අද මේ උතුම් උදාම් සාකච්ඡාට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් ඒ වගේ මේ YouTube සාක්ෂණය ඔස්සේ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් විශ්වයේ කොහේ සිට හෝ මේ උතුම් උදාම් සාකච්ඡාට සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් මේ ලබාගත්තා මේ පුණ්‍ය ශක්තිය ඔබ සියලු දෙනා කරාම මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා මෛත්‍රී සිතින් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්තා ඔබලා අතරින් ධර්මෝපදේ ලබාගත් කෙනෙක් ඉන්නවා තව තවත් ධර්මෝපදේ ලබාගෙන ප්‍රඥා බුදුන්පත්ති ඒ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් ඉදිරි අනිත්‍යතාවය වටාගෙන වස්තුකාම් ප්‍රහීන කර උත්තරීතර සකදාගාමී ඵලයටත් ක්ලේශකාම් ප්‍රහීන කර උත්තරීතර අනාගාමී ඵලයටත් උද්දම් භාගික සංයෝජන ප්‍රහීන උත්තරීතර අරියත් භාවයටත් පත්වීම සඳහා කාමයන්ගෙන් වෙන්න අකුසල දාමෙන් වෙන්න සවිතක සවිචාරයෙන් උපන් ප්‍රථම අධ්‍යානයේ ද්විතීක අධ්‍යානයේ තෘතීක අධ්‍යානයේ චතුර්ථ ධ්‍යාන ඵලද පූර්ණ කරගෙන අමාමා නිර්වාණ ශාන්තියෙන් කෙලවර කර ගැනීමටත් ඒ වගේ ධර්මෝපදේ ලබා ගන්න නොහැකි වෙච්ච යම් කිසි අඩුපාඩුවක් සුදු වෙච්ච යම් කිසි කෙනෙක් සිටිනම් තව දුරටත් කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණයේ යෝනිසෝ මනසිකාරයේ ධම්මානුදම් පටිපදාගෙන සතර සෝතාපතයන් තුලින් ආස්වාදී ආදීන නිස්සාරණිත සෝයන සක්කාදිට්ඨ මිච්ඡාදිට්ඨ පහව තුත්තරීතර සම්මාදිට්ඨටපත් වේ සෝවාන් පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා සකදාගාමි පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා අනාගාමි පල්ලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා අරියප්පලලාභි උත්තම උත්තමාවියම් බඩපත් වේවා මේ ලැබුවා ගෞතම බුද්ධ ශාසනය තුල ලැබුවා ඒ විශ්වන සම්පත්තිය ලැබූ මේ මොහොතේදී පටිච්චසමුප්පන්නව හට ගන්නා මේ දුක්ඛස්කන්ධය අසාරත්වයේ මොහොතක් මොහොතක් පාසා වැටෙහි මේ දුක්ඛස්කන්ධය නිමා කර නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සියලුම සතර ගන්දුලෙන් ගෙවා දමා නිදාසෙත්තා නිදාසෙත්තා නිදාසෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා එසේම වෙත්තා කියලා තුන් වතාවක් සාදුකාරයද ඒ වගේ මේ මොහොතේදී මේ උතුම් උදාම් සාකච්ඡාව සහ සම්බන්ධ සිළු දනාගෙම ඒ පරදත්ත උපජීවීන් කොටස යටතේ මේ මොහොතේ පින්බරත් වෙන සත්ත්ව කොටාශයක් කුමනක් බයක කුමනාරින් සරිසරේ සිටියත් ඒ අය කරා මේ ලබා ගත්තා මේ පුණ්‍ය ශක්තිය මේ මොහොතේ මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන් කිරීම සඳහා ඒ ඉන්න ස්ථානයේ සිට මේ පුණ්‍ය ශක්තිය ලබා ගැනීම සඳහා මේ පුණ්‍ය ශක්තිය ඒ සිළු දෙනා කරාම අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා කියන්න අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සංසාරය අකුසල ධර්මයක් තියෙනවා නම් ගෙවා දාමා නිදාසෙත්තා නිදාසෙත්තා ඒ දුගතිගාමී තත්වයක තිරිනම් මේ පුණ්‍ය ශක්තිය අනුමෝදන්ගේ සුගතිගාමී වේවා සුගතිගාමී වී ඒ මිසදුටු අදහස් වලින් දුරු වී සම්මුතිය අදහස් වලට පහළ වෙලා එලා සම්මාදිට්ඨිය මුල් කරගත්තේ ලෝකයේ යථාර්ථය වටහා ගැනීමට පෙර මේ ලෝකේ කර්මඵල අදාගෙන ඒ පුණ්‍ය වාසනා බලාගෙන දම්පැන් පූජා කිරීම සඳහා ඒ ප්‍රත්‍යපාසුකම් සැකසී ආයු වර්ණ සැප බල පූර්ණ කර ගැනීම සඳහා ප්‍රත්‍යපාසුකම් සකසේවා ප්‍රත්‍යපාසුකම් සකසේවා ප්‍රත්‍යපාසුකම් සකසේවා ප්‍රත්‍යපාසුකම් සකසාගෙන ඒ උතුම් වූ මනුස්සත්වයක් ලබාගෙන ඒ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණේ කල්යන මිත්‍ර සේවනේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුදම් පරිපදාගෙන සතර සෝදාදයන් තුලින් ආසාදී ආදීන නිස්සාරණේ තත්ත්වය දැන ඒ අසාර ගමන අසාර ලෝකයෙන් මිදීම සඳහාම ඥාන ශක්තියෙන් පහල කර ගැනීම සඳහාම මේ පුණ්‍ය ශක්තිය ඒසුලදනා කරාම අනුමෝදං කරමි අනුමෝදං එත්වා අනුමෝදං කරමි අනුමෝදං එත්වා අනුමෝදං කරමි අනුමෝදං එත්වා මේ පුණ්‍ය ශක්තිය අනුමෝදං ඒ සියලුම සතර ගන්දුලින් ගෙවා දමා නිදාස් එත්වා නිදාස් එත්වා නිදාස් එත්වා එසේම වෙත්වා එසේම වෙත්වා එසේම වෙත්වා කියලා තුන් වතාවක් සාදුකාරය ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු සාසනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්කන්තු දේශනං ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු මම් පරන්ති. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්ත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්ත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ තතං සමාගමෝ තු යාව නිබ්බානපත්ත්‍ය. Idam me pun yang asa wakia tu sabba duka pamunya tu idam me pun yang asa wakia tu sabba duka pamunya tu idam me pun yang asa wakia tu sabba duka pamunya tu yang kini rata nan loke bijit bijit apa tu rata nan buti sama nati rata damu sama nati rata nan sangga sama nati tasma soti bawang tu. සියලු ලෝක සියලු සත්‍යයන්ට සතක් ශාන්තියක් යහපතක්ම වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවීමටපත් වේවා. නිවීමෙන් නිවී සනසෙත්වා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.